අවසරයි ඔක්කොම tempat වෙලා ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදු පාරයක් පාත්තු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදගහ ප්‍රතිඅසුතවතෝ පුතුජනෝ අරියාණං දස්සාවි අරිය ධම්මේ අකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මේ අවිනීතෝ සප්පුරිස ධම්මේ අකෝ විදෝ විඥානං අත්තනෝ සමනුපස්සති විඥානවන්තං වා අත්තානං අත්තනිවා විඥානං විඥානස්මින් වා අත්තානං කීති ශ්‍රද්ධා <clears throat> බුද්ධ සම්පන්න පින්වත්නි අපි වටිනා භාවනා වැඩමුළුවක ගත කරලා ඒ හැමදාම මේ භාවනාවට අදාළ ධර්ම දේශනාවක් වශයෙන් මුත් දේශනා මාලාවකට සම්බන්ධ වෙලා අද මේ දේශනා මාලාවේ අවසාන අංකය නැත්නම් වැඩමුළුවේ අවසාන දිනය සටහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට ඒකටයි දැන් කාලය පැමිණලා තියෙන්නේ ඉතින් මේ වෙනකොට සියලු දෙනාම දන්න පරිදි අපි සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච වටිනා සූත්‍රයක් වෙන ඒ නකුල පිටු සූත්‍රයයි ඉදිරියෙන් තියාගත්තේ. ඒ නකුල පිටු සූත් පිටු සූත්‍රයේ මේ තේමා වෙලා තියෙන්නේ මේ ලෙඩකාරී ලෝකයේ එහෙම නැත්නම් ලෙඩකාරී සංසාරයේ ලෙඩකාරී කයේ හිත පවත්නකොට කොහොමද ඒක අනාතුරව පවත්න්නේ කියන තමයි විෂම ලෝකේ සමහිත පවත්න්නේ කොහොමද කියන එකයි මූලික තේමාව. ඉතින් සරුවචනාංශේ ඒ කෙටි පණිවිඩය දීලා ජවනිකාව නතර වුණාට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒක තව ටිකක් ඉස්සරහට දියුණු කරලා ඒ විෂම ලෝකේ සමහිත පැවැත්වීම පිළිබඳව විස්තර විභාගයක් දෙනවා. මෙතනදී මේ විස්තර විභාගේ කරන්නේ පංචස්කන්ධයට සම්බන්ධ කරලා. මේක විතරක්ම නෙවෙයි ක්‍රමය විවිධ ක්‍රම වලින් කරන්න පුළුවන්. නමුත් මෙතනදී පංචස්කන්ධය සම්බන්ධ කරන නිසා මේ සූත්‍රය ආධාරනකොට මේ පංචස්කන්ධය පිළිබඳව යම් යම් සුත්තමේ ඥාන දිනුන අතර ඒ හදාරීමෙන් නැත්නම් සුත්තමේ වශයෙන් හෝ හදාරීමෙන් ඒ ලැබෙන මානසික සුවය එහෙම නැත්නම් හිතේ නිදහස් බව ඒ වගේම කල්පනා කරන්න කරන්න කරන්න මේ අනුව වැඩ කළොත් Tamanට හම්බ වෙන්න පුළුවන් ආස්වාද ආදීනව දෙකත් ඒ අනුව යෙදිලා යම් කිසි කෙනෙක් කුසල ඡන්දයක් පහළ කරගෙන ඒ කියන ආකාරයට පංචස්කන්ධය දිහා බැලුවොත් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් මේ తত্ত্বය තමයි චරවචනාංශය අපිට දෙන්න තියෙන දෙන්න හදපු පණිවිඩය. චරවචනාංශේ මානවයාට දායද කරපු පණිවිඩය. ඉතින් ඒකෙදී අපි මුල් දවස් පහක් මේ වෙනකොට රූප වේදනා සංඥා සංඛාර ආදි වශයෙන් ඒ කොටස් තේරුම් ගත්තා. දැන් අද අපි එන්න හදාන්නේ විඥානස්කන්ධයටයි. ඒක හරියට කියනවා නම් මාෆියා වැනි ලෝකයේ තියෙන භයානකම පොරකල්ලියක එදිනදා කුලියට ගන්න කුලී හේවායන් යොදවලා කරන්නේ <clears throat> විශාල භයානක ක්‍රියාවල කොච්චර කුලී හේවාය ඇල්ලුවත් ඒ පරිේෂණ කණ්ඩායමට හම්බ වෙන්නේ නැහැ මේකේ මහවර අල්ලන්නේ. නමුත් ඒ කුලී හේවාය අල්ලන්නේ නැතුව කරන්න දෙයක්වත් නැහැ. නිසා මේ අහුවෙන අහුවෙන කුලී හේවායේ මරමරා දඬුවම් කරලා නෙවෙයි කරණ තියෙන අහුවෙන අහුවෙන කුලී හේවායගෙන් ගන්න පුළුවන් තොරතුරු ගන්නවා. ඒ කුලී හේවායේ ගොඩ දෙනෙක් දන්නේ නැහැ Tamanට කොහෙන්ද උපදේශය ආවේ. පොද පුත්කලෙන් හම්බෙලා කරන වැඩක් නෙවෙයි. නිසා විශාල කාලයක් ඒක කරගෙන ගියොත් තමයි ඒ යාන්ත්‍රණේ නැත්නම් ඒ කුලී හේවායන්ට එදිනෙදා ඒ මේ මරකන් ජඩ මේ ජාවාරම් කරන්න උපදේශ දෙන ඊගාව මට්ටම. ඒ අත්තු සෑහෙන ගාණක් අල්ලගත්තට පස්සේ තමයි ඒගොල්ලන්ට උපදෙස් දෙන අධ්‍යක්ෂකවරු අල්ලගන්න හම්බ වෙන්නේ. ඒ අධ්‍යක්ෂක මණ්ඩලයටත් උඩට ගියාට පස්සේ තමයි විධායක මණ්ඩලය අල්ලන්න පුළුවන්. විධායක මණ්ඩලයත් ඇල්ලුවාට පස්සේ තමයි මාට විධායක මණ්ඩලය දන්නේ නැහැ මහවරා. මහවරා අල්ලන්න පුළුවන්. ඒ නිසා අපි එවැනි විශාල ජාත්‍යන්තර මට්ටමක කෙරෙන කූට ජාවාරමක ප්‍රධාන ආහාර අල්ලනවා වගේ රූප තමයි මේ සෙල්ලම කරන්නට ස්විච්චා සේවාවට යොදාගත්ත කුලී හේවාරය. අපි ඒ පිළිබඳව සම්පූර්ණ හැදෑරීමක් කරනවා මිසක්කා ඒ කුලී හේවායෝ මරන්න හරි අඬු කරන්න හරි යන්න නැකයි. සම්පූර්ණ හැදෑරීමක් කරන්න ඕනේ. අහුවෙන අහුවෙන Java අහුවෙන අහුවෙන තරව්කාරයෝ එහෙම නැත්නම් ඒ හොරබඩු විකුණන හොර මත්ද්‍රව්‍ය Java කරන මිනිස්සු. මොකද ඇත්තටම කියනවා නම් ඒවා ඒ ඇත්තෝ දවසේ කුලියට වරුවේ කුලියට ආපු මිනිස්සු. ඒක අල්ලුවාට පස්සේ තමයි ඊට ඇතුලේ ඉන නාමස්කන්ධය ඒවට මේ රූප ක්‍රියාත්මක කිරීමට විධාන දෙන නාමස්කන්ධය අල්ලන්නේ. ඊට පස්සේ තමයි වේදනාස්කන්ධය වෙන පස්සේ සංඥාස්කන්ධය ඊට පස්සේ ඒ ප්‍රධාන විධායක නැත්නම් චේතනා පහල කරන එක තමයි සංස්කාර. ඉතින් ඒවවා එළි වෙනකොට රූපයෙන් වේදනාවට වේදනාවෙන් සංඥාවේ සංඥා සංස්කාර වලට මොනම තාලකින්වත් හිතන්න බෑ. ඒ රටේ ඉන්න වැදගත්ම ප්‍රභූවරු තමයි මහවරු විදියට අහුවෙන්නේ. ඉතින් ඒකකොට මහ විශාල කැළඹිල්ලක් වෙනවා. මේ මිනිස්සු නේද මේ මෙතෙක් කල් මේ සුභසිද්ධිය ගැන කතා කරේ සමාජ සේවාවල් ගැන කතා කරේ මේගොල්ල නේද අර්ථ සිද්ධියක් ගැන කතා කරේ මේ මිනිස්සු නේද මේක කරන්නේ කියලා. ඒක ඒ තරම් ඇත්තට රටට තොරතුරක් උනාට දක්ෂ පොලිස් රහසොත්තු සේවාව ඒ තොරතුරුවත් හෙලි කරන්නේ. මොකද හෙලි කරන්නේ හෙලි කරන්නේ ඊගා මහවරල් අල්ලන්න තියෙන අවස්ථාවක් නැති නිසා මේ තොරතුරු ඔක්කොම ඉතේ තියාගෙන ඒ අනුයිරයන්දොත් තමයි මහවරල්ලන්න පුළුවන්. ඒ වගේ රූප ධර්ම හුදෙටම පිරිසිදු ගත්ත දවසේ නැත්තම් කියනොනම් මම දන්නේ රූප ධර්ම පිළිබඳව නිකන් වෙරළේ සෙල්ලම් කරන පොඩි දරුවෙක් දන්න විදිහට මොහොතේ සිප්පි කඩු තියෙන හරිය විතරයි මේක කොච්චර ගැඹුරක් තියෙනවද මේ සෑම දෙයක්ම මම දත යුතුයි කියන මට්ටමට ධර්ම ගෞරවයෙන් යුක්තව එන එන රූපස්කන්ධ තේරුම් ගත්තොත් දවසින් දවස දවසින් දවසට විවිධ තොටු වලින් පොට්පොල් වලින් නාමස්කන්ධය පිළිබඳ හැදෑරීමට අතට ගන්න පුළුවන්. එතකොට අපිට ඉස්සල්ලාම මේ තුනී වතුරේ හම්බ වෙන්නේ වේදනාස්කන්ධය, ඊට පස්සේ සංඥාස්කන්ධය, ඊට පස්සේ සංස්කාරස්කන්ධය. ඒකට වේදනාස්කන්ධය කියලා කියන්නේ පසු කාලීනව අපි සර්වඥ දේශනාව විදහ දක්වන ඒ අර්ථකථන බලනකොට චෛතසිකයක්. සංඥා ස්කන්ධය කියලා කියන්නේ චෛතසිකයක්. මේ වගේ චෛතසික 52ක් ඒවා පිළිබඳ හදාරපු ආචාර්යවරු වෙන් කරලා හඳුනාගෙන තියෙනවා. ඒවා අටුව ආයුගයේදී සහ අභිධර්ම විග්‍රහවලදී පෙන්වනවා. ඒ වේදනා චෛතසිකේ සංඥා චෛතසික අයින් කරපුවා ඉතුරු 52ම තියෙන්නේ පොදියකට ඒකට කියනවා සංස්කාර ස්කන්ධය කියලා. නිසා සංස්කාර ස්කන්ධයේ විවිධ පැතිකඩ තියෙනවා. ඒ පොදියේ එහෙම නැත්නම් ඒ සමූහයේ ඒ රිත්තේ බලවතා වශයෙන් ක්‍රියාත්මක කරන චේතනාව. ඒ කටුවාවේ පෙන්වන්නේ මහ වඩුවා නැති තැන ප්‍රධාන වඩු ශිෂ්‍යයා තමනුත් වඩු වැඩ කරන ගමන් ඊටු ටික හසුරුවනවා. මොකද අද කාලේ තියෙන උපමාවක් ඇහිලා ගත්තොත් එදා ගුරුවරයා පන්ති 20 බාර ගුරුවර නැත්තම් මොනිටර් පන්ති මොනිටර් පන්තිය හසුරුවගෙන එයත් නිස්සද්ද වෙන්න කටයුතු කරනවා. මොනිටර් වගේ තමයි චේතනාව කටයුතු කරන්නේ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ පන්තියේ ඉන්නේ <clears throat> මොනිටර් විතරයි කියන්නේ. පොඩ කැප් කැප් කියන්නේ. ඒ පොදියටම තමයි සංස්කාර කියලා කියන්නේ. නමුත් අර මෙහෙවීමේ හැකියාව මේ චේතනා චෛසික තමයි තියෙන්නේ. ඒ නිසා සමහර විටක සංස්කාර වලට චේතනා කියලාත් කියනවා. අபிසංකරෝති අபிසංචේතේති කියලා චේතනා සහ සංස්කාර සමාන කරලා තියෙනවා. ඊට පස්සේ මේ මේ ඔක්කොම වේදනා සංඥා සංකාර කියන මේ සේරම වැටෙන චෛතසික වල. මේ චෛතසික සියල්ලකම ප්‍රභවය හිත. චිත්ත චෛතසික කියලා කියන්නේ ඒ හිත තමයි විඥානය කියන්නේ. ඒක නිසා චිත්ත, මන, විඥාන මේ විදිහට මේ විඥාන කියන පදයටත් විවිධ අර්ථ ඡායාවක් තියෙනවා. අපි දැන් චිත්ත කියන පදේ සිංහලෙන් හිත. මනෝ කියන පදේ මනස කියන වශයෙන් අපි සිංහල හරවගෙන කියනවා. හේ හේ එළු භාෂාවට හෙළ භාෂාව. විඥානය අපි ඒ විදිහටම කියන්නේ. ඉතින් ඒ විඥානීය පදයයි මෙතන සර්වඥාන්සේ පාවිච්චි කරන්නේ. පංච පාදාන කන්ද සම්බන්ධ කරනකොට ඒකට මන කියන වචනත් අපිට පාවිච්චි කරත හැකි. වගේම චිත්ත කියන වචනේත් පාවිච්චි කරත හැකි. දැන් ඔය ඊ අපි සංඛාර ගැන කතා කරනවා කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර නැත්නම් චිත්ත සංඛාර කියලා සමාන පදවල දෙනවා මන චිත්ත කියන. ඉතින් මේක ඇත්තටම බලනකොට විඥාන මන චිත්ත කියන එක විඥාන ස්කන්ධය පිළිබඳව තියෙන යෙදී හැකි සමානාර්ථ පදද එහෙම නැත්නම් මේ වගේ වෙනස්කම් තියනවාද කියන එක හොයලා බැලුවොත් සමහර විටක එතනත් පරිණාමයක් වෙනවා. ඔය එම් ටිකද ඥානසී ස්වාමීන් වහන්සේගේ ඇත්තෝ අභිධර්මය හීනයාන මහායාන දෙකම කලපලා නැත්නම් තේරවාද මහායාන කලපලා මේ වගේත් නිකම් පරිණාමයක් පෙන්වනවා. මන විඥානයයි මනෝ විඥානයයි මන විඥානය තමයි මනෝ විඥානේ බවට පස්සේනේ ඒක තමයි ඊට පස්සේ චිත්ත බවට කෙලෙසෙන්නේ. අන්තිමට කෙලෙසිලා චිත්තජන භාවයේදී ඉන්ද්‍රිය බද්ධ තත්ත්වයට යනකොට ඒක චිත්ත කියලා කියනවා. ඊට වැඩිය අඩියට යනකොට මනෝ විඥාන, මන විඥාන වශයෙන් ඉතින් සමහර වෙලාවට මේක විස්තර කිරීම බැරි නිසා පසු කාණියනේ අටුවාචාර්ය වහන්සේලාගේ මේකට භවංග චිත්තය කියන එකක් තේරවාදී දාගෙන කියනවා. ආලේ විඥානය කියලා මහායානි ඒ වගේ වචන දාගෙන තියෙනවා. මොකද මේ චිත්‍රය මේ විඥානය පිළිබඳ කතාව එහෙම නැත්නම් ඒකේ තියෙන මූල ධර්ම දැනුම සම්පූර්ණ නැහැ. ඉති ගොඩාක් හිස්තන් මේ හිස්තන් පුරවන්න මූල ධර්මවාදීන් මූල ධර්මවාදීන් මේ මූල ධර්ම අභිධර්ම එහෙම නැත්නම් පොතේ දැනුම ධර්ම කරුණු හය නැතු හරි මේ කැලිය හදලා <coughs> පූර්තු කරපු ගතියක් කියලා බටහිර බුද්ධාමන හදා නැතු කියනවා පසු කායින්ද දාගත්ත දේවල් කියලා. කෙසේ නමුත් මෙතන තියෙන හාසිය තමයි මේ තේරම ඉගෙන ගන්නෙත් විඥාණයමයි විඥාණයම ඉගෙන ගන්නෙත් විඥාණයමයි. මේක තනිකර හොරාගෑමයි පේන හිලා තියෙන්නේ. ඒ නිසා අපිට විඥාණය Tamange සම්පූර්ණ චරිත රාශියක් අපිට දෙයිද? අනේ මේක ඉගෙනගෙන මාව නැති කරපන් කියන්නේ. අදාළක් වෙන්නේ. නිසා මේ විඥාණය විසින් මවන ලද මේ ලෝකේ කවදාකවත් විඥාණය ආදාරලා ඉවර කරන්න පුළුවන් විශයක් නෙමෙයි. නමුත් වෙන ක්‍රමයකුත් නැහැ. වෙන විදිහකට කියනවා නම් සම්පූර්ණ ඒ මාපියා වගේ හොරකල්ලියේ ප්‍රධානියා බොහෝ විට පොලිසිය ප්‍රධානියාමයි. එයා තමයි විවස්ථා හදන්නේ හොරකල්ලි අල්ලන්නේ. ඒ මනුස්සයා හදයිද හරියටම ආරක්ෂක ක්‍රමයට ගිහලා මෙන්න මේ මේ ක්‍රමයට ගියොත් හොර හොර නායකය අහුවෙනවාමයි කියලා ක්‍රමයක් දෙයිද? යන්නේ එහෙම මායාකාරී ලෝකෙකයි අපි මේ එකිනෙකා පරය ජය ගන්න හදන්නේ ඊර්ෂ්‍යා කරන්නේ ක්‍රෝධ කරන්නේ ආසාවල් කරන්නේ අරක නොලැබුණා කියලා පශ්චාත්තාප වෙන්නේ මේක ලැබුණා කියලා ආඩම්බර වෙන්නේ මෙන්න මේ වගේ සම්පූර්ණ මායාකාරී තත්ත්වයක අපිට සම්පූර්ණ චිත්‍රය දක ගන්න පුළුවන් මේ චිත්‍රයේ ක්‍රියාකලාප කිරීමේදී අපි ඉත්තේ විතරයි දහම් අදින කොට හරි බෙල්ල දාන කොට හරි ඉතෙක් කියන පාඩි මේ ඉත ඇඳගත්තොත් මමත් පොරක් කියලා කෑවා තමයි. ඉත දන්නවනම් මම නිකන් විශාල යාන්ත්‍රණයක ඉතෙක් කියලා. ඊට තේරෙනවා මේ අපි මමයි කියලා හිතාගෙන මගේ කියලා හිතාගෙන මමයි කියලා හිතාන මේ ජීවිතයක් සාධාරණව ආධ්‍යාත්මිකව ආචාර ධර්ම වලට ගත කරන්න ගියාට මේ හිතේ තියෙන වෙනමම න්‍යාය පත්‍රයක්. ඒක තේරුම් ගත්ත දවසේ තේරෙනවා මේ හොරාගේ අම්මයි පේන හිල්ලක් මෙතන කෙරෙන්නේ. ඒක නිසා අපිට මේ අසාධාර්ණ්‍ය වළක්වන එක නෙමෙයි කරන්න තියෙන්නේ මේකෙන් සමුගන්න එක විතරයි. කවදාකවත් මේ අසාධාර්ණ්‍ය වළක්වන්න බෑ. සංසාර ගැන අසාධාර්ණ්‍ය. ජීවිතය ගැන අසාධාර්ණ්‍ය. හිත කියන්නේ අසාධාර්ණ්‍ය. මේක විකෘතියක් මේක අසමබර දෙයක් මේකේ අර නකුල පිටු උපාසක මහත්තයට බුදුහාමක වගේ චෙක් කරි චිත්තක්ෂණ කර හිතනවනම් මේ හිත කය දෙක සමබර වෙලා පූර්ණ නිවේ මේ නිරෝගීකමක් හම්බ වෙනවා කියලා ඉතින් පිස්සු අර වෙන මොනවද කියන්නේ මේ කය හිත දෙක යොදවලා තියෙන යදවිලා තියෙන්නේ මේ එක එක ඉත්තගේ සැප පහසු වෙනස නෙවෙයි එක එක ඉතර දෙන්නේ ඒ අවෝටර් කෙනෙකුට ඒ වැඩ කරන එක විතරයි. අඩු ගානේ ඒක නිසා විදේකට වැටිලා විලංගුවකට වැටිලා දාසකමකට වැටලා ඉන්න මිනිහා දන්නවනම් මම දාසෙක් කියලා දන්නවනම් මම රැඳවියෙක් හිරකටෝර රැඳවියෙක් කියලා ඒක ලොකු ජයග්‍රහණයක් අතුරුట్లా ඉඳගෙන මමත් සැපේ ඉන්නවා මට අම්මා අප්පාවත් නැති කරපු විශාල වාලයක් සෛල උළු ගේක ඉඳ ලැබුණා කියලා සතුටුනොත් ඒ මොකද වෙන්නේ හිරගේකට කියලා. මටවත් හම්බ කරගන්න බැරි ලොකු ගේක මං ඉන්නේ. මම පුළුවන් තරම් මේ හිරගේ ලස්සනට හදාගෙන ඉන්න ඕනේ. ඒක පේන්ට් කරලා තියා ගන්න ඕනේ. හැම අචාරණීරුවක්ම පොලිෂ් කරන්න ඕනේ කියලා හිරගේ පේන්ට් කරන්න පටන් අරගත්තොත් මොකද වෙන්නේ? මේක තමයි මේ ගිහි ජීවිතය කියන්නේ. මේ හම්බෙච්ච එක පොලිෂ් කරලා ඔප කරලා තියාගෙන ඉන්නවා කහටද ආඩම්බර කියලා. දන්නවනම් අහුවෙලා ඉන්නේ කියලා. දන්නවනම් ඉන්නේ හිරගේක කියලා. දන්නවනම් මේ විලංගුවක ඉන්නේ කියලා. මේකෙන් පැන යන්න උත්සාහ කරනවා මිසක් කවදාකවත් මේක ආඩම්බර කරන්නේ අන්න එහෙම පසුබිමක ඉඳලා මේ <clears throat> විඥානය කියන එක ආධාරණයි කියන කොහොඳටම දරගන්න ඕනේ. මේක හැදෑරීමෙන් කෙලවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද මේ හැදෑරීමට පාවිච්චි කරන විඥානය. උපකරණ ටිකත් විඥානීයමයි. ඒ නිසා කෙලවර කරන්න බෑ නමුත් වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා සර්වඥාන්සේ විඥානය අල්ලන්නේ අන්තිමට. ඉස්සලර කුලී හේවාය ටික අල්ලනවා. මේක එක එක මණ්ඩල අල්ලලා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඇත්තට මේ ටික දුර්ල කරගෙන කරගෙන එනකොට විඥාණයට කිට්ටු කරනකොට විඥාණය ඉබේම දුර්වල වෙලා තියෙනවා. ඒක නිසා බලවත් සම්පූර්ණයේ Tamange ගෝල බාලයන් සහිතව සරුවට ව්‍යායාමයේ කරගෙන යන වෙලාවේදී ව්‍යාපාරය කරන වෙලාවේදී එහෙම නැත්නම් මේ කූට ජාවාරම කරන වෙලාවේදී විඥාණි තාත්ම බලවත්ව විධායක බලසාරිතව ඉන්නේ. ඒ නිසා කරන්නේ අර රූප පිළිබඳ හොඳටම අවබෝධ කරගන්න නැත්නම් රූප පිළිබඳ ඔත්තු බලන්න ඕනේ. රූප පිළිබඳව එකතු කර හැකි සියලු තොත්තු බලන්න. ඒකට කියනවා ශක්්‍යතා පරීක්ෂණය කියලා feasibility report එකක්. සම්පූර්ණ රූප පිළිබඳ හදාරන්න. මේ ආදාන රූප පිළිබඳ දැනගෙන නම්බු වෙන්න නෙමෙයි. මේ රූප ක්‍රියාත්මක වෙන්නේ එක න්‍යාය පත්‍රයකට. ඒ න්‍යාය පත්‍රය සංසාරයටයි බලන්නේ. නිවනට නෙමෙයි. ඒ න්‍යාය පත්‍රය හැමදාම තෘෂ්ණාවටයි බලන්නේ. ඒක කවදාකවත් නිබ්බිදාවට නෙමෙයි. ඒ වේදනාව ඊගාට වැඩ කරනවා. සංඥාව සංස්කාර මේ සේරම වැඩ කරන එකම න්‍යාය පක්ෂයක. ඒ නිසා ඒ වගේ න අවබෝධ කිරීම අපිට නම්බුවක් නෙවෙයි එන්නේ. අපි අහුවලා තියෙන ගැටේ ප්‍රමාණය තියෙනවා. ඇතුළත ගැට පිටත ගැට ගැටෙන් ගැට වැටිගෙන තියෙන වෙලාවේදී නමුත් වෙන කරන්න ක්‍රමයක් නැති නිසා එක එකක් එක එකක් හදාරමින් හදාරමින් හදාරමින් දිගට යනකොට තමයි මේ විඥාණය දුර්වල කර ගන්න පුළුවන් වෙන්නේ. පටිච්චසමුපාදය අනුව බලනකොට අවිද්‍යාව යම් තාක් ඇද්ද නොදැනීම යම් තාක් ඇද්ද මෝහේ යම් තාක් ඇද්ද අන්ධකාරය යම් තාක් ඇද්ද ඒ තාක් අපි මේක හදන්න හදනවා අර හිර ගෙදර පේන් කරන්න හදනවා හිර ගෙදර පිළිපද ආඩම්බර වෙනවා මහා උළු ගයක් මට හම්බුනේ අම්මේ වටිනා දෙයක් කියලා මේ සංස්කාර තමයි ඊගාවට කෙලින්ම මේ සංස්කාර ටික තමයි විඤ්ඤාණයට ආසන්න කාරණා. අවිච්ඡපච්ච සංකාර සංකාරපච්ච විඤ්ඤාණ. ඒක නිසා අවිද්‍යාවෙන් සහ සංස්කාර වලින් පෙරිච්ච දත්ත පමණමයි විඥාණයට යන්නේ. විඥාණයට ඍජු අත්දැකීමක් නැහැ. විඥාණයට එහෙම දැන් හොරමුලේ නායකයාට ඍජු එළියකයි පෙනී හිටින්න බෑ මම තමයි හොරමුලේ නායකයයි කියලා පෙනී හිටපුවම අහුවෙනවා. ඒ නිසා එයා ඉන්න විශාල ඒ වලලු යටතේ ඒ නිසා සංස්කාර තමයි ළඟ ඉඳගෙන එයාට ඔක්කොම අවශ්‍ය කරන තොරතුරු ටික දෙන්නේ. ඒ තොරතුරු දෙන සංස්කාර හැම වෙලාවෙම ඒක ප්‍රകൃති නෙවෙයි සකස් කරන ලද්දා. වෙනද ආලවට්ටම් කරන ලද්දා. වෙනද රූපලාවන්‍ය හැඩගස්සන ලද්දා. මේකට කියනවා අංග සංස්කරණය කියලා. අංග සංස්කරණය කියලා කියන්නේ වේදිකාවට නැගින්න ඉස්සරලා ඒ ඒ නාලුවන්ඩ කරන වේශක වෙස් වෙස් කියන්නේ මේ සංස්කරණ කියන පදේ මුලක වෙනකොට ඔය කටුකුරුනි ස්වාමීන් වහන්සේ මාර්ථ කතන දීලා තියෙනවා. ඉතින් ඒ ඒ සකස් කෙරුවට පස්සේ තමයි නාඩිය නාටකම් පටන් ගන්න. අනිත් එක ඒ අන්දන ඇඳිල්ල tire පිටිපස්සෙමයි කෙරේ. කවදාකවත් ප්‍රසිද්ධිය කරන්නේ ඇන්දට පස්සේ ඉතින් අපි නාටකම් බලනවා පොඩි ගගා. මේක ශෝකාන්ත නාටකමක්, මේක දුක්ඛාන්ත නාටකමක් කියලා නළු නිලෝති තාමත්ම තාත්වික හැසිරෙනවා. මොකද මම ආපෑමක් කියන එක මතක් වුණොත් අපිට නාටකම නාටකමක් වෙන්නේ. අපි කිචි කවා ගන්න ඕනේ, අපි රැවටෙන්න ඕනේ. එතකොට තමයි අපිට නාටකම හැටියට අඳන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන්, විසිල් ගන්න පුළුවන්, අතුරු ගන්න පුළුවන්. නාටකම ඇඳොත්, නාටකම කෑවොත්. බුදුරජාණන් කියන බ අවදි වයන් ඔක නාටකමක් බව දැනගනි. මේ සෑම නළුවෙක්ම අංග සංස්කරණය කරපු කෙනා බව දැනගනි. කවුදෝ සකස් කරන ලද කෙටුම්පතකට අනුව ওই භූමිකා රඟපානවා. මේක රස විඳින්න යන්න එපා. රස විඳින්න ගියොත් ඒ කාන්තේම ඔය වේදිකා ශාලාවේ තියෙන අන්ධකාරය තමයි ජීවිතය ගත කරන්න වෙන්නේ. ඉතින් ඒ සංස්කාර සකස් කරලා දෙන දත්යන් වලින් තමයි මේ විඥානය වැඩ කරන්නේ. ඒක නිසා විඥාණයට ගන්න විඥාණය ගන්න තීන්දුවක් කවම කවදාකවත් සමබර නැහැ. කවම කවදාකවත් විශේෂයෙන්ම කියනවනම් මධ්‍යම ප්‍රතිපදාවට ගැලපෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයට යන්නේ නැහැ. ඒක හැම වෙලාවෙම චපලකමයි වෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සහ මධ්‍යම ප්‍රතිපදාව අපි ගත්තොත් ඍජු රේඛාවක් අනන්තය දක්වා වේදනිකක් කියලා. මේ විඥාණය උත්සාහ කරන්නේ සංස්කාර උත්සාහ කරන කොහොමද මේක චපල කරන්නේ. ඒක ඡාපයක් බවට පත් කරනවා. මේ ඡාපයක් බවට පත් වෙච්ච ගමන් සරල රේඛාව ඡාපයට සාපේක්ෂව ලක්ෂයක් මතුවේ. ලක්ෂය තමයි මම යන්නේ. හිතන්න රේඛාව අනන්තය දක්වා යනවා නම් ඒකට ලක්ෂයක් මතුවෙන්නේ. එදාට අපිට වෙනවා මහා අපි නිකන් තනි වුණා වගේ අපි නිකන් රැහෙන් එළවුවා වගේ බය වුණා වගේ අසරණ ගති පහළ වෙනවා. නිසා ඉස්සෙල්ලාම අනිත්‍යත්වේ වැටෙනකොට දුක්ඛත්වේ වැටෙනකොට අනාත්මත්වේ වැටෙනකොට අර තමන්ගේ සම්පූර්ණ සීන මාලිගාව විදුරු මාලිගාවට ගලක් ගැහුවා. නිසා විඥානයේ විඥාන විතරක් නෙවෙයි රූපය අනිත්‍ය, වේදනාව අනිත්‍ය, සංඥාව අනිත්‍ය, සංස්කාර අනිත්‍ය. ඊට පස්සේ මේ අඩියෙම තියෙන විඥානයත් එහෙම තේරෙනකොට මුළු පොළොවම සහලවනවා. මුළු පොළොවම භූමිකම්පාවකට ලක් වෙනවා. එතකොට ඉසాత බැනක නටන්න වෙනවා. ආපෝ මෙච්චර වෙලා එකතු කරන ආපු තේරම අනිත්‍යයි කියලා. එනිසා සර්වඥාන්සේ ලෝකේ පහළ වෙලා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තා කිව්වහම දීර්ඝාෂ්ක දෙවිවරු දිව්‍ය ලෝකේ ඉඳලා සහලවන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මෝර්ග දීර්ඝාෂ්ක දෙවිවරු දිව්‍ය ලෝකෙ ඉස්සලා ඉස්සලා පහළ වෙන අය අනික ඔක්කොටම වැඩිය කල් ජීවත් වෙනවා. දැන් තව තින්සේ සක්‍රීය වේදයට වැඩිම අවශ්‍ය නිසා ඉස්සලාමත් පහළ වෙන්නේ එයා. ඊට පස්සේ පහළ නා ඊට කලින් මැරිලා යනවා. මැරෙන්නේ නැහැ දෙවියෝ චුත වෙනවනේ. මෙයා චුත වෙන්නේ අන්තිමට. නිසා සක්‍රීය වෙන්නේ අයිතන්නවලු මම නම් නිත්‍යයි කිය. යාමේ ඉන්න සුයාම දෙයියොත් ඒ වගේ. ඒ වගේම පරිණිම්මිත වසවත්තේ ඉන්න වසවත්ති දිව්‍ය රාජ්‍යත් ඒ වගේ. ඉතින් හැම දිව්‍ය ලෝකෙම පාලනය කරන මමයි මේවා කරන්න කියන්නේ ඉන්නවා. නමුත් බුදුහාමුදුරුවෝ නැගිටලා සිංහනාදයක් කරන අනිච්ච දුක්ඛ අනාත්තම් කියලා සහලවන්න පටන් ගන්නවා. බුදු බුදුහාමුදුරුවෝ බොරුවක් කියන්නේ මේ දවසක් බුදුහාමුදුරුවෝ එහෙම ඒ මේ වගේ තියෙන මේ පුස්ගතිය මේ වගේ තියෙන කොම්බේ මේ වගේ තියෙන හිස්ගතිය ගැන කතා කරලා මේ වගේ අනිත්‍යත්වය ගැන කතා කරනකොට බමුණේ ඉස්සරහන් ඉඳලා බණ අහලා කියනවා. එතකොට හොඳටම වැටහුණා. බම් කියන්නේ ඇයිද වත් මේසුනේ. නමුත් මෙතෙන්දි හරියට මධ්‍යම ප්‍රතිපදාට වැටලා මිනිහා දුවගෙන ගෙදර ගිහිලා ලොකු පුතා බදාන ඇඬවලු අයියෝ පුතේ රියල්ලම අනිත්‍යයිලු කියන බව වැටුණලු. මොකද එයාට තිබුණ ලොකුම බෝධලේ තමයි ඊගාට પરම්පරාවගෙන තිබුණ ලොකු පුතා. බදාකට ඇඬවලු. ඒ නිසා ඒ විඥානයේ පැත්තට ගිහිලා තේරුම් ගන්නකොට ඒකේ තියෙන හිස් ගතිය, ඒකේ තියෙන බොල් ගතිය මේකේ පදනමක් නැහැ. දරන්න මේකේ දෙයක් නැහැ කියන එක තේරුම් ගන්නකොට අනිවාර්යයෙන්ම සහලවන්න පටන් ගන්නවා අපේ රුචර්චිකා. සහලවන්න පටන් ගන්නවා අපේ පෞරුෂත්වය. ඉතින් ඒ වෙලාවට අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන චෛසික දෙකක් තමයි මේ ශ්‍රද්ධාවත් ඒ වගේම තමන්ගේ තියෙන සදාචාරයත්. අපි මේක ඒක අදාහගමයි යන්නේ. අපිට ඉස්සලා ගිය ඒ කල්යාණ මිත්‍ර පරම පවිත්‍ර කල්යාණ මිත්‍ර බුදුහාමසෝ අදානන් යන්නේ. උන්වහන්සේ ඇති කරපු ආර්ය પરම්පරාව අදානන් යන්නේ. ඒක දැනට පවත්තන ඒකේ ඉන්න සත්පුරුෂ අදාහන යන්නේ කියලා ඇදහිල්ල තියෙනවා නම් ඒ ඇදහිල්ල තින්දින්ද දියුණු වෙනවා. ඒ වගේම මේ වැඩේ කොච්චර ಜಾති සහලව ගියත් මම මගේ සීලය කඩා ගන්නෑ. මම සදාචාරයක ඉන්නවයි කියලා ওই දෙක විතරයි යෝගාවචරයට ওই භූමිකම්පා වෙලාවේදී උදව් ආධාර වෙන්නේ ඉතින් ඒ නිසා කියනවා මේ භාවනා වගේ කටයුතු කරන කෙනාට සාමාන්‍ය දානයක තියෙන සත්‍තාවට වඩා ශීලයක් රකින්න කෙනෙකුට සද්ධාහට වඩා සමාධියක් අදහන කෙනෙකුට සද්ධාහට වඩා විපස්සනා කරනකොට කී සද්ධා පොළවේ ගහ ගහ පරීක්ෂා කරනවා ඔප්නංගනවා පන්නරේ තියෙනවා ඒ වගේම සීලය ගැන කතා කරනකොට අපිට ඒ භාවනා කරන මේ සාමාන්‍ය ලෝකයාගේ ප්‍රශ්නේ වශයෙන් අපිට සීලය ගැන කතා කරන්න බෑ. අපි ඊට වැඩිය විශාල බරපතල භාර දූර තමන් වශයෙන්ම ශාසනික වශයෙන් කටයුතු කරන නිසා අපි ඒකට තරම් වෙන සීලයක පිටනවා. ඒක කරාගෙනත් බෑ. අනේ එහෙම යනකොට තියෙනවා මේක කොච්චර කඩාන වැටුණත් විඥානේ කඩන්න වැටෙනවා සංස්කාර කඩන්න වැටෙනවා මොන මල දාන්නේ කඩන්න වැටෙනවා සීලේ තියාගෙන ඉන්න පුළුවන් කියලා එහෙම තමයි මේ ගමන යන්නේ. ඉතින් හිතන්න යම් ආකාරයකට සද්ධාව පිළිබඳ සැක ඇති. සීලේ පිළිබඳ වැනෙන සුළු ගතිය ඇති. මානසික අසහනකාරයකට මේව ඇහෙන්න පටන් ගත්තොත් සනීප කරන්න පුළුවන් වේද කියලා. ඒ නිසා කියන්න පුළුවන්. එවැනි කෙනෙකුට පිස්සු ඇදෙන කෙටිම ක්‍රමය තමයි විපස්සනා කියන්නේ. පිස්සු හොඳ එක හැදෙන්නේ. පොඩි එකක් එහෙම නෙවෙයි. මොකද ඒ තරම් ඝන සංඥාවේ, නිත්‍ය සංඥාවේ, සුඛ සංඥාවේ, සුභ සංඥාවේ ඉන්න කෙනාට මේ සංස්කාරයන්ගේ සහ විඥානයේ තියෙන පුෂ්කතිය, ඒකේ තියෙන බොල් ගතිය, ඒකේ තියෙන මේ මායාකාරී ගතිය තේරුම් ගන්නකොට සෑහෙන පෞරුෂත්වයක් අවශ්‍ය කරනවා. සෑහෙන මේ සදාචාරයක් අවශ්‍ය කරනවා, සීලයක්, සෑහෙන සද්ධාාවක් අවශ්‍ය කරනවා. හැම කෙනෙක්ම එහෙම හරහා ගිහිල්ලා තමයි ඒ විඥානය වගේ දේවල් ඒ තීරුම් ගැනීමට උදව් කරන නිසා අපි තීරුම් ගන්නවන ප්‍රධාන වශයෙන් සංස්කාර දෙන තොරතුරු මත පමණයි විඥානය සකස් වෙලා කියන්නේ සංස්කාරයන්ද හෝ විඥාණයට දී ඇති අවස්ථාවක ලැබෙන සියලු දත්යන් ලබා ගැනීම හැකියාව නැහැ. ඇහැට පේන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන, හිතට දැනෙන සියලුම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ හයම එකවර ලබා ගැනීම හැකියාව නැහැ. ඒ වෙනුවට කරන්නේ එකක් අරගෙන ඒක බදා ගන්න. අල්ල බදාගෙන අනික් සියල්ලම පාවා දෙනවා. පාවා දීමක් සිදු වෙන්න නම් අල්ලගත්තේ අල්ල බදා ගන්න. කන්නා කළමදි උපාදාන කරගන්න. ඉතින් අපි මුළු චර්යාව මෙතකල් ගිහිලා තියෙන රුචර්චකම් ගොඩනගලා තියෙන්නේ යමක් වෙතට එළඹෙනවා විතරක් නෙවෙයි එළඹිලා අල්ල බදා ගන්නවා. මොකද ඒ වෙනුවෙන් අල්ලගත්ත දේ සාධාරණීකරණය කරා කිරීමේදී මෙතෙක් ප්‍රතික්ෂේප වෙච්ච දේ සියල්ලටම වග උත්තරපදි කියනවා. ඒ නිසා අපි හරියට කියනවා මේ දේ මම මෙහෙම තෝරගත්තේ මේ මේ කරුණ නිසායි කියලා දුමාකාර හේතු කරුණු දැක්වීමක් අපේ මුළු ජීවිතේටම තියෙනවා. අඩුගානේ තේරුම් ගන්න නම් යමක් තෝරනවායි කියලා කියන්නේ විශාල ප්‍රදේශයක් ප්‍රතික්ෂේප කරනවායි කියන එක බව ඉතින් අපිට තේරෙන්න පුළුවන් අපේ විඥානේ මොනතරම් අංශ භාගයද ආංශිකද ආංශිකද එහෙම නැත්නම් අසම්පූර්ණද කියලා. ඉතින් ඒ විඥාණයෙන් අපි මේ තේරම අනාගත සැලසුම් හදන්නේ. එන ඕනේ தත්‍යක් විනිශ්චය කරන්නේ. ඉතින් ඒ නිසා මේ විඥානීය කරන වැඩ සිය සිය ප්‍රතික්ෂේප කරන්න එපා. එතකොට අපේ ජීවිතය කොට නගන්න බෑ. සදාචාරයක් නැතිව බෑ. සත්‍යාවක් ඇති කරන්න බෑ. නමුත් මේ 100 100ක් සත්‍යයි කියලා බාර ගන්නත් එපා. එයාගේ තියෙන මේ එතන එතන පුහුණු කරගෙන ගෙන යන මේ ජාවාරංකාරී වැඩපිළිවෙල මුදුවට දක් ගන්න ඕනේ අපි මේකටද අනුග්‍රහ කරන්න යන්නේ. මේකෙන් නැත්නම් මේකටද ආහාර හපයන්න යන්නේ. එහෙම නැත්නම් මේකේ තියෙන මේ පුහුණුව මේකේ තියෙන මේ බොරු ඇටවිල්ල තේරුම් ගන්න හදනවාද කියන එක තමයි ඔය ළඟදී ඉහළට පිනනවා. එහෙම නැත්නම් පටිශෝතගාමි වෙනවා කියන එක තේරෙන්නේ. ඒක නිසා සංස්කාර පිළිබඳ අපි මෙතෙක් ආපු ගමනේ අවබෝධය සංස්කාර කියලා කියන්නේ ඇති හැටි නෙමෙයි ඒක හැඩගස්සලා වේශ නිරූපණය කරලා ආලවට්ටම් කරලා ගත් එකක් තමයි අපි සත්‍ය වශයෙන් බාරගන්නේ. සත්‍ය කොහෙදෝ නමුත් ඒ වෙනකොට හදාගත් එකක් අපේ රුචි අරුචිකම් මනාපමනාප කර්ම දෝෂ අනුව හදාගත් එකක් අරගෙන තමයි වැඩේ කියන්නේ. ඒකෙන් තමයි විඥානයේ පෝෂණය ලබන්නේ. ඒ නිසා මේ විඥානීය කියන කරන සෑම දෙයක්ම සාධාරණ හෝ යුක්තිගරුක හෝ හරිම හෝ හිතසුව පිණසම හෝ අත්කුසල පිණසම පිහිටවනවා කියලා හිතාගත්තොත් අර හොරාගෙන්මයි පේන හසුදී තමයි වෙන්නේ. ඒ නිසා සර්වචන්සි කියලා කියනවා විඥානය ප්‍රතික්ෂේප කරන්නත් එපා සීල සියක් බාර ගන්නත් එපා. ඒ විඥානයේ පැවැත්මට විඥානයේ මට්ටම් එහෙම නැත්නම් ඊ타මත්ම පෘථක්ජන මට්ටමේ ඊ타මත්ම කෙලසිච්ච මට්ටමේ විඥානය තමයි අපි ඔය පෘථක්ජන විඥානය කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒ ලෝක ජනගහණය 99.99ක් අත කරන්නේ ඒ කියන කියන විඥානේ පිටම ලෙල්ලේ. ඒකට කියනවා අපි ආමිෂ ලෝකය කියලා. නැත්නම් කාම ලෝකයේ කියලා කියනවා අනිවාර්යයෙන්ම ඇහ කන ජීවනාසය කයමන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. ඔය ටිකේ පමණමයි හැදෙන්නේ. ඒ ටික හැදෙන කෙනාට ඒ සැපසෙවීමේ ව්‍යාපාරෙදී හොඳ දේ කෙරුවොත් හොඳ හම්බ වෙනවා නරක දේ කෙරුවොත් නරක හම්බ වෙනවා කියන කම්මස්සකතා ඥාන සම්මාදිට්‍යත් මල කරදරයි. අට උණ කරලා තියෙන හොඳින් හෝ නරකින් සාධාරණේ හෝ අසාධාරණේ ඒ තමන්ගේ අහසාවල් ඉෂ්ට කරන එක. එහෙම කෙනාට මේ අඩු ගන්න කම්මස කතා ඥාන සම්මාදිට්ඨිය ගත්තත් ඒකත් මල ඉෂයක්මක් වෙනවා. කම්මස කතා ඥාන සම්මාදිට්ඨිය නේසෝ කවදාකවත් අපිට සීලයක් රකින්න බෑ. කළ හොඳ කෙරුවොත් හොඳ වෙනවා නරක දේ නරක කෙරුවොත් නරක වෙනවා කිව්වොත් විතරයි අපි සදාචාරාත්මක වග කිවීමකට එන්නේ. එතකොට විඥාණයට අර පිටලෙල්ලම ඉන්න බැරි වෙනවා. සීලයක් ආරක්ෂා කරන එකනට ඇහැ කන දිව නාසය කය මන කියන මේ ඉන්ද්‍රියන් සංවර කිරීමකට පත් කරන්න අසංවිධිත වූ අසංවර වූ මේ දුරංගේ කටයුතු කළොත් අපිට අඩු ගානේ සම්මාදිට්ඨිය අඩුම බාලාංශ පන්තිවත් කරගන්න බැරි ඒ දේ කරනකොට ඒ ඉන්ද්‍රිය සංවරය සාර්ථක වෙන්න වෙන්න අර පිටලෙල්ලෙම කියන විඥාණය පිටතටම දුවන වෙනකොට සමහර විට ඇතුළට හැරෙන්න බලනවා ඔතලට හරවන්න වෙනවා. ඒ නිසා සදා යම් කිසි කෙනෙකුට ඉන්ද්‍රිය සංවරයක් ඕනේ නම් එයාට බයලජ්‍ය දෙක පහල කරගන්න. සත්‍ය සම්පජාඤ්ඤය ඒවට කියන්නේ හිරියොතක් කියලා සත්‍ය සම්පජාඤ්ඤේ. හිරියොතක් තියෙන මනුස්සයාට විතරයි මේ ඉන්ද්‍රිය සංවරයක් පිළිබඳ ලේස මාත්‍රයක්වත් බලාපොරොත්තු තියන්න පුළුවන්. මේ හිරියොතක් නැති මනුස්සයාට ඉන්ද්‍රිය සංවරය ඇති කිරීමේ මූලික පදනම දෙදරලා තියෙනවා. මූලික පදනමක් නැහැ. මෙන්න මේ බයලජ්ජයක පහළ වීමට ආධන කාරණාව වෙන්නේ සති සම්පජාන. තමන් කරන දේ වග වෙලා එළඹ සිටි සීයෙන් ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාවට වැඩි අප්‍රමාදයෙන් කටයුතු කළොත් මේ හැම කටයුත්තකම පින් වේවා පව් වේවා හොඳ නරක දෙකක් තියෙනවා. කිසිම ජීවිතේ කිසිම දෙයක් නැහැ 100ක් වැරදිව 100ක් හොඳයි. අපි දෙකේම තියෙන කලවමක්. එකම දෙයයි අපිට කරන්න පුළුවන් වෙන්නේ අදට වඩා ටිකක් හොඳ වෙන එක විතරයි. කවදාකවත් 100ක් නරකව චර්චකට යන්න බෑ. අපිට කවදාකවත් 100ක් හොඳ චර්චකට යන්න බෑ. අපිට වඩා හොඳ දෙයකට යෑම ආධ්‍යාත්මික කියලා කියනවා. මේ සඳහා සත්‍ය ඉස්ලාම සත්‍ය සම්පජාන්නේ උඹ කියන්නේ කවුද මොනවද මේ රුචි අරුචිකම දවසට මොනවද කරන්නේ? මේකේ බුක් කීපින් එකක් කරනවා නැත්නම් පොත් බීමක් කරනවා. ඒකට ඉබේම සදාචාරය සලකනවා. නැත්නම් ආත්ම සිද්ධිය සලකන කෙනාට මේ මේ දේවල් පිළිබඳ බයක් ඇති කරගන්නවා. මේ මේ දේවල් තුළ ලැජ්ජාවක් ඇති කරගෙන බය ලැජ්ජා දෙක පහල කරගෙන තමයි ඉන්දිය සංවරයට යන්නේ. ඒකට වෙන්නේ අර ඉඳුරංගේ වැඩ කරන හිත එහෙම නැත්නම් පිටමලෙල්ලේ වැඩ කරන විඥානේ හැම වෙලාවෙම එලිපත් ඉන්න බල්ලා වගේ පිටත පණින් තියෙන අවස්ථාව වැඩි. බය ලැජ්ජා දෙක ඉන්දිය සංවරේ පහල කරාට පස්සේ පිටතට ඇතුළටත් දෙකට පණින්න පුළුවන් ගතිය ඉස්සල්ලාම වතාවට මේ ඉන්සයිට් කියන වචනේ තේරුම නැත්නම් විපස්සනා කියන වචනේ තේරුම මේ ඇතුළට හරවන්න පුළුවන් බව. තේරුම් ගන්න. මෙතෙක් තිබුණ 100 100ක්ම පිට දුවන ගතිය. මේ බාහිර ලෝකායත විෂයන් විශේෂයි. දවස මුළුල්ලෙම ගත කළා ඒත් මදිව රෑ තිත්තේ අඩ පිට දක් පිට කකා තමයි මේ ලෝකායත විෂයන් ගත කරන්නේ. විඥානයේ විපස්සනා කරනකොට ඇතුළට යනවා. ඉතින් අමාරුයි. අමාරු වුණාට පුළුවන් බව තේරුම් ගන්න. පුළුවන් බව තේරුම් අරගෙන ඉවරලා ක්‍රමයෙන් ක්‍රමයෙන් බයලජ්‍ය දෙක, ඉන්දිය සංවරය, ඒ වගේම සීලේ පිහිටුව ගත්තට පස්සේ ඒ පුද්ගලයාට තේරෙනවා මේ සීලේ පිහිටුවාට පස්සේ මේ විපටිසාරී භාවය කියන හිතේ විපිලිසරකම නැත්නම් අපේ වචන කියන අසහන අසහනයි. එහෙම නැත්නම් මානසික ආතතිය ඉදිරි වෙනවා කියන්නේ. අවිප්පටිසාරත්ථාය කෝ ආනන්ද සීලානි කුසලානි ආනන්දයේ මේ මේ කුසල සම්පන්න සීලය හිතේ විපිලිසර බව නැති කිරීමට හේතු වෙනවා. ඉතින් අපි හිතේ විපිලිසර බව ඇති කරන දුස්සීලකම තියාන මොන නම්බුණාව ලැබුවත් මොන වස්තුලාභ ලැබුවත් මොන දේ ලැබුවත් අනිවාර්යයෙන්ම විපිලිසරකමට අසහනයටපත් වෙනවා. මේක තේරුම් ගන්න දැන් අත්‍තරම මේ මෑතක යුගයේ මිනිස්යාගේ අවසාන ජවනිකාව ගත්තොත් මේ විද්‍යාව ලැබුණාට පස්සේ මිනිස්යා හිතුවා බොත්තමත් අද කරවල් සියලු සැප ලබන්න පුළුවන්. අත පිට කාශේ බණ හොඳ ඇති තියෙනවා නම් හිතගෙන මම දිව්‍ය ලෝකේ මවන්නම් කියලා තමයි අපි දවස්වල සින්දුවට කිව්වේ. දැන් බලනකොට මවාගෙන තියෙන්නේ මොකද්ද? කටු ගයක්. උඩත් කටු බිමත් කටු. ඒ මොකද විද්‍යාව සීලය හෝ ඉන්දිය සංවරය හෝ බයලජ්‍ය දෙක අයින් කරපු විෂයක්. ජනමාධ්‍ය නම් ගන්නම දෙයක්. ජනමාධ්‍ය කවදාකවත් බයලජ්‍ය දෙක නෑ. ඊට පස්සේ බයලජ්‍ය සහිත ඉන්දිය සංවරය සහිත ඇතුළට එන්න පටන් අරගත්තට පස්සේ කලාතුරකින් නම් පොට්ට chance එකට වගේ ඉඳපු ගමන් අපිට අර විපිලිසර නැති හිත නිකන් හාව හඳ දැක්කා වගේ පේන්න පටන් ගන්නවා. එතකොට තේනවා දැන් ඔන්න අර ඉන්සයිට් වලට නැත්නම් ඇතුළට ගමනට නැත්නම් විඥාණයට මේ මේ විපස්සනා පැත්තට හිත නැමෙනකොට දවසක මේ යෝගාවචරය අල්ලාගත්ත රූප ධර්ම දිගේ අල්ලාගත්ත වේදනාව දිගේ අල්ලාගත්ත සංඥාව දිගේ අල්ලාගත්ත සංස්කාරය දිගේ අර හැප්පිලක් හැල හැප්පිලක් නැති විවේක දන්න ගියාට පස්සේ මේකයි මේ අවිපරිසාර හිත කියලා කියන්නේ අනේ මේකට කම්මැලි කියලා පිසි කරන්න යන්න නරකයි. මේක නීරසයි කියලා පිසි කරන්න යන්න නරකයි. මේක බයසයිසයි කියලා විසි කරන්න ගන්න නරකයි. මේක තමයි ධර්මයේ තිතිය ස්ථාවරේ මේ ප්‍රාසනේ පිහිට කියලා එතන විවේක වෙන්න ගත්තොත්. ලක්ෂණ වචන විවේකී. නැත්නම් විස්්‍රාම වෙන්න ගත්තොත් අන්න එදාට යෝගාවචර තේනවා දැන් නම් මගේ සීලේ මට මරණින් මත් නෙමෙයි මේ ජීවිතේම උදව් කරනවා. කාටවත් කියන්න බැරි වුණාට කවුරුත් ඒවා අදහුවේ නැතුණාට ක්‍රියාත්මක කරලා අත්දැක නැතුණාට තමන්ට නම් නෑ බෑ කියන්න බැරි වෙන්නේ ඒ විපිලිසර නැති හිත අවිපටිසාරී හිත තේරුම් ගන්න පුළුවන් වෙනකොට මේක කවදා හරි මේක තමයි ආපසු යන ගමනදී අනිවාර්යයෙන්ම ලකුණු ගත යුතු තානායම මේ තානායමේ ඉඳලා හිත ගත අදම් කරගෙන තමයි මේ ගමන යන්න තියෙන කියලා මේක තමන්ගේ තිප්පොළ බව තානායන් පොළ බවට පත් කරගත්තොත් මේ තුලින් සතුට මේ තුලින් සුඛය මතුවෙන මට්ටමට මේක ළඟාවීමක් බව දක්ෂකමක් බව තේරුම් ගත්තොත් ඒකට අපි කියනවාට ලෙල්ලේ තිබුණු විඥාණය ඉන්ද්‍රිය බද්ධව තිබුණු විඥාණය ආමිෂ බද්ධව තිබුණු විඥාණය නිර්ආමිෂ தත්ත්වයට වැටෙනවා. ඒ නිසා ඒ ඇති වෙන අචිත් தත්ත්වයට කියනවා නිරාමිෂ ප්‍රීතිය කියලා. මේක සමහර තාම සීමිත වචන යදුමකදී රූප ධාතු රාග විනිබද්ද විඥානය කියලා සඳහන් කරනවා. රූපයන්ගෙන් කියලා කියන්නේ ඇහෙත් රැඳිලා නැහැ, වර්ණ රූපේ රැඳිලත් නැහැ. කන කියන සූක්ෂම මේ ප්‍රසාද රූපේ රැඳිලත් නැහැ, ශබ්ද රූපේ රැඳිලත් නැහැ. නාසයේ තියෙන ඔපේ රැඳිලත් නැහැ, ගඳ සුවඳ රැඳිලත් නැහැ. දිවේ තියෙන ඔපේ රැඳිලත් නැහැ, රසවල රැඳිලත් නැහැ. කයේ තියෙන ඔපේ රැඳිලත් නැහැ, පහස රැඳිලත් නැහැ, මනස රැඳිලත් නැහැ, ධර්මයේ රැඳිලත් නැහැ. ඒ නිසා මේ රූප ධාතුන්ගෙන් රාගයක් ඇති වෙන්නේ නැතිව රූප රාග ධර්ම ඇත්තෙම නැහැ. හැබැයි නෑ බෑ කියන්න බැරි පිරිච්ච ගතියක් ඇති කළ දෙන්න. නෑ බෑ කියන්න බැරි සම්පත්‍ති කරගතියක් ඇති කළ දෙන්න. අන්න එතනදී යෝගාවචරයට නිවන් දකින්න ඉස්සෙල්ලම මේ විඥානයේ මෙතෙක් ප්‍රතිස්ථාව ලැබුවේ රූප ධර්ම වල බවත් දැන් తాවකාලිකව නීවර ධර්ම නැති තාක් සමත පැත්තෙන් කියනනම් ධානයේ තියෙන තාක් රාගයෙන් තොරව sorry සමාවෙන්ද රූපයන්ගෙන් තොරව ආමිෂයෙන් තොරව නිර්ආමිෂ වූ රූප රාග රූප ධාතු රාග විනිබද්ධ හිතක් අත්දකින්න පුළුවන් අන්න එතෙන්දී විඥානේ දැන් ගොඩක් ඇතුළට නැමිලා ඒ කියන්නේ 100%ක් නෙවෙයි කලාතුරකින් ඉන්න පුළුවන්. ඒතකොට යෝගාචරනවා මේක කවුරුත් එක හදා බෙදා ගන්න බැරි වුණාට උප්පත්තියෙම Taman ළඟ තිබිච්ච සම්පත්තියක් මේක වහවහ නැවත නැවතත් තමගේ නිවහන තානායම් පොළ ටිප් පොළ වලටපත් කරගන්න පුළුවන් ආකාරයේ මිත්‍රය ඇසුරු කළොත් ඒකට උදව් කරන විදිහ ආහාර ගත කර ගත්තොත් ඒ විදිහේ ඉරියව් පැවැත්වුවොත් ඒකට ගැළපෙන විදිහේ මනෝ මේ ව්‍යාපාර කළොත් ඒකට කියනවා සාමාන්‍ය බුද්ධිය යොදවලා අපි මේ යෝගාවචර ජීවිතය අනුග්‍රහ කරනවා කියන. පොර තපස කියලා තෝරන කීයද? භ්‍රමචර්ය කියලා තෝරන කීයද? මොන දේ කෙරුවත් මේක Taman ගැටේ ගහිච්ච තාල තමයි මේක ලියන්නේ. එතකොට Tamanගේ පෞත්‍රික ඥාන එහෙම නැත්නම් අපි කියන සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ විවේක ස්ථානයේට මේක මේ කායි විවේකේ නෙමෙයි චිත්ත විවේකයක් ගැන කතා කරන්නේ සම උපදි විවේකයට ගියේ නැහැ. එතෙන් යන්න කැසපොට ගහන්න මෙතනින් තමයි. එතෙන් යන්න ආරාඳින්නේ මෙතෙන් දෙකම තමයි. ඒ නිසා මේක හොඳට තහවුරු කරගන්න. ඉතින් සාධාරණ සැකයක් තිබුණා දැනටත් තියෙනවා තියෙනත් ඉඳ තියෙනවා මේක අමුදරුවන් රකින්න ගෙවල් දොරවල් ඉඳ යුතුයකම් භාර කටයුතු කරද්දී කරන්න පුළුවන් දෝ මුත් මුළු අවුරුදු 2600ම කළ හැකි බවට සුළුතරයක් ඔප්පු කරා විචාකාව කියන්නේ ගෑනු දරුවෝ 10 දෙනයි පිරිමි දරුවෝ 10 දෙනයි ඒ දරුවන්ට 10 10 දරුවෝ ඉඳද්දී 200ක කිරියම්මක් වෙනවා සම්පූර්ණ ගොවිපළ ගාව පටි පාලනය කරමින් මුළු ප්‍රදේශයටම එතයි පවුලේ සම්පූර්ණ නායකත්වයේ දීපු උතුමාකාර ක්‍රියාශක්තියක් ඇති කිරියම කෙනෙක්. අවුරුදු 7ේදී නිවන් දකපු කෙනෙක්. සම්පූර්ණ බුදුරජාණන් වහන්සේට ආරාම සේනාසන හදන දිලා උදේ ගිහිල්ලා හවස ගිහිල්ලා දම් පැම් පිළිගන්නලා ඒ කේතර කොටේ තියෙන රාජකාරී කරලා මිනිස්සුන්ට සීල් දවස්වල කියලා බණ කවනා කියලා දීලා කමටහන් දීලා ඕනෙම ගෙදරක මොන්නම හරි කමන්නේ අඩදබරක් ආවොත් එකයිලු කරන්න ඕනේ විශාකාවට එන්න කියලා රැයට කැමත් දෙකු. රැයට ගාම දීලා කතා කරලා ඉවරනකොට ප්‍රශ්න ඉවරයි. අපි ගෙවල් පැත්තේ තියෙනවා මේ ආනවින වෙච්චාම කිරියම්ම වරුගේ දාන දෙනවා කියලා. අම්මා වරුගේ දාන්නේ කියලා මම හිතන්නේ මේ විසාකාවගේ පටන් ගත්ත වැඩක් වෙන්නේ. ඒ කිරියම්ම ගෙන්නගෙන ඒ දානයක් දුන්නට පස්සේ කවදා සයිමිෂන තේරෙන මේ අපි මේ රණ්ඩු කරන්නේ මොන තරම් පුංචි තුප්පහි දෙයකටද කියලා. තුච්ච දෙයකටද කියලා. මේ මත මෙච්චර රටක් රාජ්‍යයක් කරමින් බුදුහාමරගේ අග්‍රශාවක වෙවි ඉඳදී පිරිච්ච මාතාවක්. අනාථ බින්දු විසුමා කියන්නේ බිම්බිසාර රජුරෝ කියන්නේ මේ රාජ්‍ය විමසන. ඉතින් යම මේ බුදුජානනාංශයේ අයින් වුණාට පස්සේ මහා නාම රජුරු ශාක්‍යපුරේ කරපු සෝවන් වෙලා. ඉතින් ඔක්කොමලා ගියෝ. බැරි නෑ හැබැයි මතක තියානින්ද මේ ගියන්න බණ කේන්දරම ටිකක් කොපලාලා කිව්වට ප්‍රතිශතය වශයෙන් නම් ඊටම ටිකයි. අවිද්‍යාව නිවන් දැකපු කට්ටියත් එක්ක ගිහිව ඉපදවන බොහොම ටිකක් යම් කළ හැකියි. එකලෑලි කියලා කියන්නේ මේ නිරාමිෂ සුඛය මොනම උපක්‍රමයකින් හරි යඳුල්ලා දුන්නාට පස්සේ ඒක වැඩි කිරීමයි මගේ එකම પરමාර්ථය විය යුතු නැත්නම් මගේ අනුග්‍රහය විය යුතු මගේ සාමාන්‍ය බුද්ධිය විය යුතු කියලා ඒක අපේ කියන්නම යන්න එපා. අපේ කරන්න ගිය ගමන් දේශපාලන ප්‍රශ්නයක්. ආර්ථික ප්‍රශ්නයක්, සමාජික ප්‍රශ්නයක් මගේමයි. ඉතින් ඉතින් මේ තේරවාදයේ පෞද්ගලිකයි නැත්නම් පෞද්ගලික මේ ආත්මార్థකාමී අනම්මනම් කියන්නේ. මොන් මේ තියෙන සංකීර්ණතාවයත් එක බලන්න අඩු ගන්න මෙතෙන්ද අඩිය තියා ගන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්. ඒක හොඳට බහුලීගත කෙරුවොත් ඒ විඥාණය පතිත්‍ිත විඥාණය සහ අපතිත්‍ිත විඥාණය කියන එක තේරුම් ගන්න පටන් ගන්නවා. මෙතෙක් කල පතිත්‍ිත විඥාණය කියලා කියන්නේ රූප ධාතු මත ප්‍රතිෂ්ඨාව ලැබුවා. දැන් මෙතෙන් ආවට පස්සේ රූප ධර්ම නැති වුණාට එනකන් කාය විවේක චිත්ත වේග ලැබුණාට යටින් පේන්න පටන් අර ගන්නවා අනුසේ ධර්ම. ආශව ධර්ම. එහෙම නැත්නම් අනුසේ කෙලෙස්. අර මෙතෙක් කල ඊ타මත්ම දක්ෂව ඊ타මත් ප්‍රසිද්ධව ඊ타මත්ම විලිලජ්ජ නැතුව එහෙන් රූපේ කණින් සද්දෙන් ආభాෂයේ ආහාරය සහ ප්‍රතිෂ්ඨාව ලැබපු විඥානය දැන් මෙතෙන් ආවට පස්සේ දන්න දහංගට දානවා හිතත් කඩාගෙන භාවනාවත් කඩාන සීලෙත් කඩාගෙන මොන ක්‍රමයකද ආයෙත් යන්න බලන්න අර රූප ධාතු විනිබද්ධ රූප ධාතු බද්ධ විඥානය ලබා ගන්න. ඉතින් යෝගාවචරය මේ වෙලාවේදී දෙලොක් අතර සටනක් කරනවා. මේකට යන්න තමයි පුරුද්ද මීහරකා වතුරට මඩට අදිනවා වගේ. ජීවත් වෙන්නේ මොකද්ද? සීලෙත් කැඩෙනවා, සමාධියත් කැඩෙනවා, මමත් නැති වෙනවා, තරම් නොවන වැඩ වෙනවා. මොකද කරන්නේ? මේ විඥානේ ඒ තරම්ම නොසන්ඩාලයි. කිව්වා නාන ඉති මේ මනුස්සයා පුතුම තපසක් පුතුම ඉන්දිය සංවදයකින් තියන තමයි මේක රකින්නේ. ඒක තමයි ඇත්තටම කියනවා නම් ඒ ඒ ඒ යෝගාචර ජීවිතයේ සුන්දරම කැලල. ඒ කියන්නේ වග වෙන වෙලාව. සියලුම සැප සම්පත්, සියලුම රුචි අරුචිකා, සියලුම පෞෂත්ව ගෙවල දීලා පතිත්ත්‍ය විඥාන අපතිත්ත්‍ය විඥාන කියන දෙකෙහිදී ධාමත්ම ඝන බහලව ගන්න මේ කාම වස්තුන්ගෙන් හැකිතාක් යනවා මිසක් මධ්‍යම ප්‍රතිපදාවේ 100ක් කපන්නේ මේ පතිතිත විඥාන අපතිතිත විඥාන ගැන කතා කරනකොට සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා ප්‍රතිෂ්ඨාව රූප ධර්ම විනිබද්ධ නැත්තම් යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති තං ආරමණං හෝති විඥානට අර පැත්තෙන් පෝෂණය ලබන්න බැරි නම් යම් චේතනාවක් වෙනවා යම් ප්‍රකල්පනාවක් වෙනවා යම් අනුශයක් වෙනවාද ඒක අල්ලා ගන්නවා ආරම්භණය කියන්නේ. ඉන්දිය ගහගෙන යන එක මේ පිටුරු ගහේ හරි එල්ලෙනවා. එතකොට මේ අපි දන්නවා හතර ආහාරයක් ගැන කතා කරන සරුවච්චන් වහන්සේ කබලිකාර ආහාර වශයෙන් මේ අපලකන ආහාර ජීවිතයට අවශ්‍යයි. ඊගාට ස්පර්ශ ආහාරය වේදනා සංඥා දෙකට අවශ්‍යයි. ඊට පස්සේ සංචේතනා කියලා ප්‍රධාන ආහාරයක් තියෙනවා අපි හීනවල ජීවත් වෙනවා. මම කවදා හරි මෙහෙම කෙනෙක් වෙනවා. මම මෙහෙම දෙයකට ප්‍රාර්ථනා පිටුණා කියවම මේ ප්‍රාර්ථනාවම ඒ හීනෙම ඒ මනුස්සයා තෙන් යනකම් ඇදගෙන යනවා. ඉතින් මේකට තමයි චේතනා කියලා කියන්නේ. දේශපාලනඥයන්ගේ ප්‍රධානම රාජකාරි තමයි මේ චේතනා පුළුවන් තරම් මිනිසෙන්න දීලා හීන ලෝකයකට මිනිස්සු කොටුකර. මට දෙන්න ඡන්දේ මම දෙන්නම් මේක හදලා. මන්න මේකක් දෙනවා. මේකක් දෙනවා. නැද්ද බලන්න ඕන්න දෙන්න. ඉස්සර මට දෙන්නකෝ මම දෙන්නම්කෝ. ඔන්න ආයි. මට දෙන්න මන අපේ. මට දෙන්න ඡන්දේ ඊට පස්සේ බලා ගන්න කියලා. දිනපු ගමන් මොකද වෙන්නේ? ඒ කතා මොකුත් නෑ මේ මයි වැඩ ටිකක් තියෙනවා මම මාව හම්බෙන්න අමාරුයි මේ වෙලාවට පිසි මං සලකා බලන්න අපි සම්පූර්ණ කරත්තලිය පෙන්න බూరు වාගේ දේශපාලනේ නතුව අපිට ජීවත් වෙන්න වතුරු වීදුරක්වත් බොන්න බෑ. නමුත් දැනගන්න ඕනේ මේක කාටවත් අපිට හම්බ කරන්න කොටන වැඩක් නෙවෙයි. ආර්ථික විශේෂඥයන් කරන්නේ ඔච්චරම තමයි. යාර කවදාකවත් නිර්ආමස ප්‍රීතිය කියන එක විශේෂෝචර වෙන්නේ නැහැ. බයලජ්ජාව කවදාකවත් ආර්ථික විද්‍යාවේ නැහැ. ඉන්දියා සංවරය කියන එක ආර්ථික විද්‍යාවත් එක බැලුවොත් නිකන් මේ නියම් පිස්සු කතා කරන්න යන්න එපා. අපි කීයක් හරි හම්බ කරගන්න බලමු කියන එකයි කියන්නේ. සමාජ විද්‍යාඥයත් සෑහෙන සමාජයේ සමාජයේ තියෙන දුක් ආහාර කරගෙන කීයක් හරි හම්බ කරගෙන ඉන්නේ. කිසි කෙනෙක් යාදෙන උත්තරයකට එන්නේ. ඒ නිසා මේ චේතනාව මුල් කරගෙන තමයි ඔය සෙල්ලම් ටික ඔක්කොම ගෙනියන්නේ. බුදුජානක සඳහන් කරනවා ආමිෂේ නුදුන්නොත් විඥාණය ප්‍රතිෂ්ඨාව ලබන්නට ගොරෝසු ලැබෙන යහමිෂේ නුදුන්නොත් මේ අචේතනා ප්‍රකල්පනා හෝ අනුසය ආහාර කරගන්න. ඒක හේතු ගන්නලා දීලා විඥාන ඉස්සලා ගේනවා අර කියන රූප ධාතු රාග විනිබද්ධ දැනෙන්න. එහෙම නැත්නම් විවේකයේ තනකට ගේන. රූප ධර්ම ගෙවලා දාලා නීවරණත් නැහැ. හොඳට හිත මෙහෙම ඉඳාගන්න. එතකොට ওই චේතනාවෙන් පටන් ගන්නවා. ඊට පස්සේ යෝගාචර දන්නවනේ මේ හැම චේතනාවකම කර්මයක් වෙනවා. චේතනාම්බිකේ කර්මං වදාවි මම කාය සම්බන්ධ චිත්ත සම්බන්ධ තියෙනා වූ මේ සංස්කාර සංස්කාර කියන චේතනා කියන අර්ථයෙන් මම මේ කතා කරන්නේ කාය සංස්කාර කියන්නේ හිතලා කරන කයේ ක්‍රියා චේතනා පූර්වක කරන කයේ ක්‍රියා මේ පරිේශන මට්ටමේ කිසිත් නොකර වෙන දේ වෙච්චාවයි බොඩි නොලෙජ් එකෙන් හරි අසම්පජඤ්ඤව හරි වෙන දේ වෙච්චා මම මොනවාක්වත් යදොමක් යොදන්නේ නැහැ මට මේ පරිේශණය කරන්න මේ චේතනා නැති චිත්තක්ෂණයක් ගන්න. ඊට පස්සේ සංඥා වේදනා සම්බන්ධව චේතනා එනවනේ. කායද ගන්නේ නැහැ. සැප වේදනා දුක් වේදනා එනකොට අනුසේන්න පුළුවන් චේතනායෙන් පුළුවන් සැපක් මට වෙනකොට අනේ මට වැඩි වේවා. දුකක් කරනකොට අනේ මේක නොලැබේවා කියලා චේතනා පහළ වෙනවා. ඒකටත් ගල් බබුණෙක් වගේ ගහක් ගලක් වගේ. උපේක්ෂාවේ නාමේ මධ්‍යම ප්‍රතිපදාවේ නාමේ සැපටත් දුකටත් චේතනා පහළ නොකරවත් සංඥා පහළ වෙනවා අභිඥා වශයෙන් හෝ එහෙම නැත්නම් sannivedana දක්ෂකම් වශයෙන් හෝ මොන කමිටේ කොයි එක ආවත් ඒකෙන් ආඩම්බර වෙන්න යන්නේ නැහැ ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ ඒක චේතනා පහළ නොකර හිටියොත් යංච පකප්පේදී යංච අනුසේදී තං ආරමණං හෝති යම් සැලසුම් වෙනවා නම් අපේ හිතේ අනාගත ජීවිතය පිළිබඳ සැලසුම්. ඒකට කියන ප්‍රකල්පනා කියලා. ගොඩක් වෙලාවට ඔය සංස්කාර කියලා කියන්නේත් අපි මේ තියෙන දේ තියෙන විදිහට තියෙන දේ මේක හැඩගස්සන්නේ. අනාගත සැලසුම් තමයි. ඒ සැලසුම් අර චේතන නැති වෙනකොට ඒ සැලසුම් සහ අනුසය කියන දෙක ආහාර කර ගන්නවා හිතේ. ඊට පස්සේ යෝගාවචර කල්පනා වෙනවා. දැන් මේ විවේක වේලාදී මට নানা ප්‍රදේවල් කල්පනා නේ ඉතාමත්ම ලස්සනට මට සැලසුම් කරන්න පුළුවන්. කෙරුවොත් හරියන එකත් හරියන. නමුත් මේ කරන සෑම ප්‍රකල්පණයකින්ම විඥානයේ පෝෂණයක් ලබනවා. ඒක නිසා හිත ඇත්තේ අන්ධෙක් වාගේ. කන් ඇත්තේ බීරෙක් වාගේ. ඒ වෙනස යමක් කරන්න කරන්න පුළුවන් වුණාට කොන්දපන්නේ පිණියක් වාගේ. එහෙනම් මලමිණියක් වාගේ කියලා හරි උත්සාහයක් ගන්නවා මෙච්චර ලස්සන දේවල් සැලසුම් කරන්න පුළුවන්කම තියෙද්දි නැත්නම් හැම කෙනෙකුටම අනුකම්පා කර හැකි අනුසුමකට යොමු කළ හැකි Tamanට ජීවිතයට නිඳා ලබන විදියට ජීවත් වෙන්න කල්පනා කරන්න පුළුවන්කම තියෙද්දි කදාත් ලෙඩ වෙන්නේ නැති වෙන කල්පනා කරන්න තියෙද්දි තේරම දැනගන්නවා මේ විඥානයේ පෝෂණය ලබා ගැනීමට කරන විකාර. ඒක පංච දෝන සූත්‍රයේ ලස්සන සර්වචන්ච පෙන්නලා තියෙනවා. අර රූප ධර්මයේ රූප ධාතු විනිබද්ධ වුණාට පස්සේ මේ හිත පරෝපකාරය හේතු කරගෙන නිරෝගී භාවයේ හේතු කරගෙන නිന്ദාන ලැබීම හේතු කරගෙන නානා විජේ සලසුන් ගන්න තොරන් ගන්න මේ සේරම ප්‍රකල්පනාවට වැටෙන. ඊව නරකයි කියන එක නෙවෙයි මේ විඥානයේ මාපෑම් බව තේරුම් ගන්න. ඒක අයින් කරලා පස්සේ අනුසී මතුවෙනවා. අර දෙක අයින් කරලා පස්සේ අනුසී මතුවෙනවා. අනුසයත් පෙනෙන්නෙම දකින්නෙම අනේ මේ ලොකු සුභසිද්ධියක් සඳහා එන පොඩ පෙරක දෝරුවක් වාගේ ලොකු පිංකම් කරන්න හිතෙනවා නැත්නම් විශාල සමාජ සේවා කටයුතු නැත්නම් අනාගත සැලසුම් මේ පිළිබඳ හරිය ලස්සන වෙනම හැම එකකීම තේරුම් ගන්න ඕනේ මේ විඥාණයට අර රූප ධාතු විනිබද්ධ ආහාර නැත්නම් ඒ වගේම නිර්ාමිෂ දේත් නැත්නම් එයා එක්ක චේතනා එක්ක ප්‍රකල්පනා එක්ක අනුසය ආධාර කරගන්න. එක එකක් එක එකක් ඉදිච්ච ගේන්නේ ටික ලෙල්ල ගලවන්නා වගේ කරගෙන යන්න වෙන්නේ ආර්ය පරිශ්‍රණේ නාමයෙන් මිස සදාචාරික විරුද්ධව හෝ ලෝකේ පවතින සම්මුතිය නෑ කියන හදන එක වශයෙන් නෙවෙයි. ඒකම කරන්න කියනවා අර දීර්ඝායස්ක දෙයියන්ට වෙච්ච දෙ වෙනවා. එහෙම නැත්නම් බබුණාට කියපු දේ වෙනවා අයියෝ ලොකු පුතා බලන්න අඬන්න වෙනවා අනේ පුතේ මේක අනිත්‍යයි කියන. නමුත් මේ පරිේශන මට්ටමින් කරන එක තමයි මේ සූරකම වීරකම දීර්ඝකම කියලා කියන්නේ. අන්න එතකොට විඥානේ අපපතිත්‍ිත භවකටපත් වෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් පුරෝ බැලුම නූල කඩාන ගියා. අරබු දනුගලේ නූල කඩලා ගියා. එතකොට විඥානේ ඇතුළට ගියොත් තවත් ඇතුළට ගියොත් ඒකට තමයි අපපතිත්‍ිත විඥාන නැත්නම් අනිදස්සන විඥානය කියලා කියන. ඒකට විඥාණයට තමන්ගේ තමන් ප්‍රකාශ වෙන්න බැරුව යනවා. ප්‍රකාශ කිරීමට මේකේ මොනම ක්‍රමයකින් ප්‍රකාශ කරගන්න බැරි වෙනවා. එතකොට ඒකට විඥානය කියන නම ගැලපෙන්නේ නැහැ. විඥානයේ වැඩිම කැපිපෙන්න හදන එක. දෙන්නේ ගැටල මැදින් අවස්ථාව ගන්න. ඒකට විඥානයේ තියෙන ද්වේතාවයක් ඇති කරලා ඒක ගැටලා ඒ තුලින් තමයි විනිශ්චයක් සර්වසාධාරණ විනිශ්චයක් කරන දෙන විනිශ්චයකාරයෙක්ගේ චර්චිත බහි. දැන් ඊට පස්සේ වෙනකොට නඩු නැත්තම් විනිශ්චයකාරයා මොනව කරන්නේ? ලෙඩු නැත්තම් දොස්තර මොනව කරන්නේ ඉස්පිරිතාලේ? එකමට හිතන්න පුළුවන් ද අපිට මෙච්චර මේ දිනු වෙන සමාජයේ කවදා හරි කවදාක ලෙඩෙක් නැති ඉස්පිරිතාලයක් හදේ කියලා. දොස්තර කරයි දේ වැඩි. දොස්තර වග බලා ගන්නවා අදට වැඩි හිට ලෙඩ වෙන බව. නඩුකාරයෝ කරයිද කවදා හරි අනේ මගේ උසාවියේ කවුරක්වත් නඩුවක් නැතුව සියල්ල සමාදානයේ සැතපේවා කියලා කියයි. කිව්වොත් එහෙම පුළුවන් ද කෝට් දාගෙන අවිල්ලා උසාවිය නිශ්ශබ්ද වෙනවා. විනිශ්චයකාරතුමා පැමිණිනවා කියනකොට ජාරුවට අවිල්ලා බෙන්ච් එකේ වාඩි වෙන්න හම්බ වෙයි. කොයි දෙල්ලම තම විඥානයක් කරන්නේ. අපි මේ නඩු අයින් කරුවාට පස්සේ හිමීට හිමීට හිමීට අයින් කරුවාට පස්සේ මේ ගගුවතිර බොල් ගතිය මේ දෙන්න ගැටීම තුලින් විනිශ්චයකාරී ජීව අවෘතියක් වෙනවා. කය ලෙඩ වෙච්චාම හිත ලෙඩ කරගත්තාම දොස්තර යටිපටි ගහගන්නවා. අයින් කෙරුවට පස්සේ විඥානේ ඒකට නම දානවා. ආරෝචන දානවා අනිදර්ශන විඥානේ කියලා. විඥානේම තමයි අනිදර්ශන විඥානේ කියලා. එහෙම නැත්නම් අපපතිත්‍ිත විඥානේ. කිසි දෙයක පදනමක් නැහැ. විඥානේට නැහැ දරන්න වේදිකාවක්. මේ මෙතෙන්ද ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිතේ උපක්ඛලිතං තං අසුතෝතෝ පුතඥාන අපජානාති තං අසුතෝතෝ පුතුඥාස සමාධි භාවනා නත්ථීති වදා මහනි මේ ඇතුලේ තියෙන මේ අපපතිත විඥානය එහෙම නැත්නම් ප්‍රකාශ වෙන්න බැරි විඥානේ මිනිස්යාලා අද්දාපටන් තිබුණ එක. කවදාකවත් මේකට ඇවිල්ලා බලලා නැහැ. යාගේ වැඩේම අර පිට ලෙල්ලේ රූප ධම්ම රූප ධාතු විනිබද්ධව නිබද්ධව ගතකට එකයි. ඒක අමතක කරලා ධානය ලැබෙකන ධානය අල්ලපදා ගන්න. එහෙම නැත්නම් අභිඥාව අල්ලපදා ගන්න. එතකොට එතන විනිබද්ධ වෙනවා. එහෙම නැත්නම් එතෙන් හොඳ චේතනා පහළ වෙන්න පටන් ගත්තාම මේ චේතනා අල්ල ගන්න. එහෙම නැත්නම් හොඳ නිර්මාණශීලී අදහස් වෙන්න පටන් ගත්තා ඒක අල්ල ගන්න. එහෙම නැත්නම් ඊට යටින් තියෙන අනුසයට අහු වෙනවා. බුදුහාමුදුරු කියන විදිහට කෙල් ගහ පතුරු ගහනවා වගේ පතුරු පතුරු පතුරු පතුරු ගලවනවා. නැත්නම් පතුරු නිදිය කරන පිටි ගහනවා. පොත්ත පොත්ත ගලවනයි ගලවන ගලවන ගලවන ගලවන යනකොට එකකින් ගැලවුවට පස්සේ අර විඥානයේ නික්ලෙස් භාවය මන විඥානය කියලා තමයි මේ කියන්න පුළුවන් අනිදර්ශනයි එහෙම නැත්නම් අපපතිත්‍යයි අන්නේ විඥානයේ ස්වභාවයෙන්ම ප්‍රකාශයි පබස්සර මිදම් බික්කවේ චිත්ත ආගන්තුකේ උපක්ලිට්ඨේ උපක්ලිට්ඨා මේකේ පිට දෙල්ල නම් මඩ දරවිලා දලිකුණු ගෑවිලා තෙල් කුණු බැඳිලා, කච්චල් බැඳිලා කුණු වෙලා තියෙනවා. බැලු බැලමට පේන්නේ අර පිටේ තියෙන කුණු පට්ටලේ තමයි. මොකද ඒක විනිවිදොත් ඇතුළට යන්න යන්න පුදුමාකාර ප්‍රභාසර තියෙන මේ හැම කෙනෙක්ගේම බණ කියන බණාන හැම කෙනෙක්ගේම ඇතුළේ බුදු කෙනෙක් ජීවත් වෙනවා. නමුත් අපි කවදාකවත් ඒක නෙමෙයි හඳුනාගන්නේ නෑ මම ගෑණියා නෑ මම පිරිමියෙක් නෑ මම කපෞල් ජීවිත කරනවා මට අර ණය තියෙනවා මට මේ දේවල් තියෙනවා කියලා අර කුණු ටිකමයි අනන්‍යතාවයට ගන්න. කවදාකවත් අර ඇතුලේ තියෙන අර ප්‍රභාස්වරය දකින්නේ. ඉතින් බුදුරජාණන් කියන මේ මෙවැනි ප්‍රභාස්වරයක් ඇතුලේ තියෙන බව පුත්තජනෝ නප්පජාන. පබසරමි ධම්මික විචිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටං පිට ආගන්තුකයි නෙවෙයි පිට තියෙන උපක්කලිට කිසිම දෙයක් අදාළ නැහැ අපට. ඒක වමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි. නමුත් අපි වැඩිම අනන්‍යතාවය කියලා හඳුනාගන්නේ මේ පිටින් ඇවිල්ලා පැදිච්ච කුණු ටික තමයි. ඒකේ වෙන්නේ මොකද්ද? සංස්කාර ඒකට ව්‍යවෘත වෙනකොට යා අර ප්‍රබාසරිත ප්‍රතික්ෂේප කරනවා. ප්‍රබාසරිත ප්‍රතික්ෂේප නොකර කවදාකවත් අර කුණ බලගන්න බෑ. මේක අසුතවත් පුතජන ගන්නේ. මේ නිසා අසුතවත් පුතජන කවදාකවත් සමාධි භාවනාවක් හරියන්නේ නැහැ කියලා කියනවා. මේ කියන්නේ මේ ඔක්කොම අභව්‍ය පුද්ගලයෝ කරන්න බෑ කියන එක නෙවෙයි. ඒ බුදු කටින්ම ඒ ශ්‍රී මුඛේම බුදුහාම කියනවා පබස්සර මෙදම් බෙක්ක වේචිත්තං ආගන්තුකේ උපක්කේතං උපක්කලිටේ උපක්කිතවත්තං සුතවතෝ ආර්ය ශාවකෝ ජානාති. බණාහකෝ කල්පනා යොදවපු කල්යාණ සත්පුරුෂයා හෝ ආර්යයන් වහන්සේ එක දන්නවා. තං සුතවතෝ ආර්ය ශාවකස්ස චිත් සමාධි භාවනා අත්‍යීති වදා. අන්න ඒ මනුස්සයාට විතරක් අර ඇතුලේ තියෙන තමන්ගේ ප්‍රබස්සර උදෝ හිත අදහන මිනිහට විතරක් මේ සමාධි භාවනාවක් තියෙනවා. ඉතින් කොච්චර ඉක්මනට මේ දෙක අතර බැඩ්මින්ටන් ගහනකොට ෂටල් කොක් එක පනිනවා වගේ බලන්න මේ අනිදර්ශන විඥානයේ රූප ධාතු විනිබද්ධ වෙනවද අර කියන අනිත් පැත්තට යනවාද කියලා බැලුවොත් ඒකේ වේගය එහාට මෙහාට පනින වේග විශේෂයෙන් යෝගාවචරයේ හිතා ගන්න බැරි යොසුළු වේගයකින් වේලාවක නිවන අධිෂ්ඨාන අධිෂ්ඨාන කරනවා ඒ පැත්තට යන්න හදනවා විවේක වෙනවා ගිය ගමන් මේ හිතේ ඉඳගෙන ආය කාම රෝගයට වැටෙනවා ආය කාම ලෝකේ ඉඳගෙන අනේ මට කිහිල්ල වෙලා විවේක වෙච්ච නැත්තම් නැත්තම් කියලා මෙහෙරෙනවා මේ දෙක අතර පහින වේගය තරම් වේගයක් බුදු හිතවත් වෙන්නේ ඒ තරම්ම චපලයි මේ හිතේ, ඒ තරම්ම දෙපිට කාටුයි මේ හිතේ, ඒ තරම්ම මායාකාරී මේ හිතේ, ඒ තරම්ම වංචනිකයි මේ හිතේ, ඒ තරම්ම ෂටයි මේ හිත. මේ කොච්චර ෂට වුණත් අර ඇතුලේ තියෙන ප්‍රභාස්වර හිතේ අයිතිවාරිකම තඹේකටවත් අඩු වෙන්නේ ඒක කොච්චර ලස්සනද අපි වර්ණගල අපි වටින තැනට ගෙනාලා අර තුප්පයි හිත පාර හිත කෙලසිච්ච හිත ආයෙ ගිහිල්ලා කුණු කන්දලේ අර කාම රාගය දෙනවා කියන එක කිසිසේත්ම චකිතයක් නැහැ. හිරිකිතයක් නැහැ. මෙන්න මේ පරාශයම විඥානය කියන මේ ප්‍රදේශයට අයිති. ඒ නිසා අපි අඩුවන අදාහ ගන්නවා නම් මේ අපි අදින් පෞහිද්ද වෙනවා තමයි. අපේ අදින් මේ කෙලෙසුත් සිද්ධ වෙනවා තමයි අපි නිට්ටයයි කියලා හිතනවා තමයි. සුඛයි කියලා හිතනවා තමයි සුබයි කියලා හිතනවා තමයි. නමුත් ඒ අනිත්‍යයි කියලා හිතන දුකයි කියලා හිතන අසුභයි කියලා දෙයට යන්න බැරි තරම් අපිට නුසුදුසුකමක් වෙලා නැහැ තාම. එතැයි හැකි හැකි වෙලාවක මේ විඥානයේ තියෙන අපපතිත්‍ිත බව එහෙම නැත්නම් ඒ අනිදස්සන බව අදාහගෙන කටයුතු කරනවා නම් ඒ යෝගාචර කොච්චර අනුකම්පා කරන්න වෙයිද Taman ගැර නොසන්නාන පාහර හිත කාමයට යනවා දකින්නකොට අනුකම්පා නොකර තරහ වුණොත් වෛර කරොත් සදාචාර ගරු කරන නීතිගරු කෙනෙක් වුණොත් කොච්චර රබර් පටිය දෙකට අද්දා වගේ හිතක් පීඩාවටපත් වෙයිද කියලා හිතන්න. කොච්චර ආතතිගත වේද බලන්න කොච්චර විපිලිසර වෙනවද කියලා. ඒ නිසා භාවනා කරන එක නා Tamanට පුදුමාකාර අනුකම්පාවක් කරගන්න. අනුකම්පාව කියන්නේ තව වැරද්දක් කරන්න දෙන ලයිසන් එකක් නෙවෙයි. මුදේට මතක තියාගන්න කොච්චර ලස්සනද මේක පිරිසුදු කරලා තිබ්බත් එක චිත්තක්ෂණයකින් ආයෙ පණ. ඒ පණින්නෙත් මම නෙවෙයි. ඒ පැනලා කරන දේත් මගේ නෙවෙයි. ඒක මගේ ආත්මයක් නෙවෙයි. මේ හිතේ තාකල් කුණක ගත කරපු නිසා. කෙලෙසිච්ච දේ ගත කරපු නිසා ආයෙත් කිහිලාර ඒක කාලා ඉන්නකොම ඕනකම තියෙනවා. මේ අපිට ඔය කෘෂිකර්මයේ උගන්වනවා සත්ත්වපාණියේදී මේ ඌර කියන සතා කැත දේ කාලා ඇදිච්ච එකක්. ඒ නිසා ඌට ඒක කෑවේ නැත්නම් නිකන් උන්න වාගේ. ඉතින් ඒක සම්පූර්ණ චීනෝරේ කරගෙන සම්පූර්ණ සිමෙන්ති වල දාලා සම්පූර්ණ පිරිසු ජීවිතයක දුන්නොත් උට උට රක්ත වුණතාවය කියලා ලෙඩක් හැදෙනවා. අර කක්ක කන්න නැති නිසා. ඒ නිසා කියන රක්ත වුණතාවේ නැත්තම් ඇති වුණොත් එimhe කුණු පස් ටිකක් ගෙනත් තියන්නේ කියලා කියනවා ඒ ඌරු කොටුව ඇතුලේ. ඌර කුණු පසට දෙපාරට ගහනකොට අර ලෙඩෙන් කියනවා. ඒ තරමටම උඩ කුණ ඕනේ. ගොවියම තමයි කුණු ටික පස් ටිකක් ගෙනත් දාලා තියන්නේ බක්කියක. උඩට ඒ ගහන රසත් උන්තාවේ නැතිය. ඒ තරම් අපේ හිත ඕජාව ලබලා තියෙන්නේම කාමී. රූප ධාතු විනිබද්ධ රූප ධාතු රාග බද්ධවයි. ඒ නිසා මේකට අදින ගතියට දොස් කියන්න නරකයි. අඩු ගානේ ලේහ මාත්‍ර වශයෙන්. උදාහරණයක් වශයෙන් කියනවනම් සුත මේ වශයෙන්. නැත්නම් චින්තාමේ වශයෙන් නැත්නම් කලාතුරකින් හම්බෙච්ච කනකට දාවා වියසුදුරෙන් අහස බලන වශයෙන් හෝ අපි මේ හිතේ තියෙන පිරිසුදුකම් පැත්තට එක චිත්තක්ෂණයක් කියලා තිබ්බනම් ඒක විප්ලවීයයි ඒක රැඩිකල් ඒක මහා බලවත් ශක්තියක් නිදා ගන්නකොට කන කොට යන කොට එන කොට හිටගෙන ඉන්න කොට ඉඳගෙන ඉන්න කොට හැම වෙලාවෙම මේක අදාහගන්න බුදුන් අදහනට බොහෝම වටිනා දෙයක් මම මේ කියන්නේ. ධර්මය අදහනට ඉතාම බලවත් අටවිලක් මම මේ කියන්නේ. සංඝය අදහනට වැඩිය ඔක්කොම වරහන් දෙයක් මම මේ කියන්නේ. ඒ මොකද ඒව ඔක්කොම බාහිර. බුදුචානන්සේ කියන්නේ ඔය බාහිරින බුදු පිළිම වදින්න එපා. උඹ හිත ඇතුලේ බුදු කෙනෙක් ජීවත් වෙනවා. උඹ හිත ඇතුලේ සද්ධර්මය සද්ධර්ම පුණ්ඩරීකය කියලා කියන්නේ සත්‍යම් පියුම පිපිලා තියෙන. උඹ ඇතුලේ සම්පූර්ණ සුද්ධ වෙච්ච සංඝයා ඉන්නවා. ඔබ ඒක අදාහගන්න. ඒක මමත් නෙවෙයි. ඒක මගේත් නෙවෙයි. ඒක අනාත්. ඒක ආත්මත් නෙවෙයි. ඒක තමයි ඒකේ ස්වභාවය. මේ බාහිරේ තියෙන කාගන්තුක උපක්‍රේෂ ටික. මම කියන තාකල් මගේ කියන තාකල් මගේ ආත්මේ කියන තාකල් සංස්කාර හැම වෙලාවෙම ඒක තෝරනකොට මේක ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා කවදා හෝ අපි මේවා හරියට රජෙක් වෙන්න ඕන රජෙක් වගේ හැසිරියන් කියලා තියෙනවා. ඒ නිසා මේ මම කවදා හරි බුදු වෙන්න නැත්නම් මම මේ ජීවිතේ නිවන් දකින්නවා. එහෙම නැත්නම් මේ සද්ධර්මයේ කෙරෙන්න ඕන වැඩි මම කවදාද සම්පූර්ණ කරනවා. මම සම්පූර්ණ මේක යතහරිනවා. කාමයේ අතහරිනවා මේ ගිහි අතහරිනවා කියලා කියන්නේ මේ කුළු ගෙවල් ඇමරිකන් ස්ටයිල් ගෙවල් අතහරිනවා කියන එක නෙවෙයි. මේ කාමයේ අතහරිනවමයි කියලා අදිස්ථාන කරන ඒ වෙනුවෙන් චිත්තක්ෂණය කරගන්න. ඒක සමහරට ළමා හීනයක් කියලා හිතන්න පුළුවන්. ඒක නිකන් මේ තමන්ම කිච්ච කවාන hina වෙනවා වගේ වැඩක්. සන්තෝෂ වෙන එක නමුත් බුදු දානස කියනවා ඒක හරි නිර්ආමිසයි කියලා. එහෙම කරන මනුස්සය එන්නේ එන්නේ එන්නේ ඒකත් එක්ක සුර ඒකත් එක්ක යෙදී ගත කරන කාලේ වැඩි වෙනවා මේක හුසුතු මේ විතරක් වෙන්න දෙන්න එපා චින්තා මේ විතරක් වෙන්න දෙන්න එපා වරින් වර වරින් වර හිතට ඒකට ගිහිල්ලා ඒකෙන් ආශ්‍රය ලබන්න ඉඩ දීගෙන වැඩි කරන වැඩි කරන යන්න පටන් ගත්තොත් මේ තන්නේ කර බලපාන්නේ දෘෂ්ටිය පමණයි ඒකට සීලේ පයි කියනවා නෙමෙයි සමාධියේ පයි කියනවා නෙමෙයි විපස්සනායේ පයි කියනවා නෙමෙයි දිට්ඨිංචානුපගම්ම සීලවා දසමින සම්පන්න තමන්ගේ දෘෂ්ටියක් හදාගන්න ඕනේ අපි මේ මේ රිට්‍රීට් එක ගත්තොත් මේ ආවේ අපේ අම්මා කියලා නෙමෙයි තාත්තා කියලා නෙමෙයි ගුරුවරයෙක් කියලා නෙමෙයි දේශපාලනඥයෙක් කියලා නෙමෙයි ආර්ථික විශේෂඥයෙක් කියලා නෙමෙයි සමාජ විශේෂඥයෙක් කියලා නෙමෙයි තන්නේ ක්‍රම තමන්ගේ පෞද්ගලික ගමන ලෝකයේ පැත්තෙන් බලන හිතුවක්කාර ගමනක් කොහොමද මේක උනේ? අපි මෙතෙක් කල ඉගෙන ගත්ත කිසිම ධර්මයක මේක තිබුණේ නැහැ. ඒත් අපි මේක කරලා තියෙන්නේ. මේ ටික ගරු කරන්නේ නැතුව අපිට තියේද වගතුව මේක පුංචි කළ සැලකුවොත් තියේද අනාගතය. නිසා විඥානය ගැන කතා කරනකොට අපි වැඩ කරන්නේ මායාකාරයක එක බව මතක තියාගන්න. පේන පින්දුපමං රූපං වේදනා බුබ්බුලූපමං මරිචිකූපමා සංඥා සංඛාරා කදලූපමං මායූපමා විඥාන. රූපේ පෙන පිටක් වගේ, වක්කර පෙන පිටක් වගේ, නැත්නම් ජීවෝම කැලක් වගේ. වේදනාව දිය බුබුලක් වගේ. බොහෝම ලස්සනට අර්ථ කවයක් හදලා තිබුණාට කොයි වෙලාවෙක පුරලා යනවද දන්නේ නැහැ. මායාව මිරිඟුවක් වගේ. සංස්කාර ටික කෙහෙල් කඳක් වගේ. වතුරු ගහලා බලන්න. එයා ගන්න මොනම හර පද්ධතියක් නැහැ. බැලුව බැලුවනම් බොහෝම ලස්සන මේ ගැට නැති ලස්සන කඳ තමයි තියෙන. බෑ ඇතුලේ මොකක්වත් නැහැ. විඥානේ මායූපමයි. මායාකාරී. ඒ නිසා මේ මායාකාරයගේ මායා දර්ශනය ප්‍රේක්ෂකයන් අතර ඉඳලා බෑ. ත්‍රි පිටපතේ ඇඟිලා පිටපතෙන් බලන්න. කවදාකවත් මායාකාරය කැමති නැහැ පිටපතට යනවා. අහුත් ඔක්කොම ශ්‍රී ලංකාවේ ටික පේනවා. ඒ නිසා බොහෝම ලස්සන ගෞරව සම්පන්න ආසන පනවල තියෙන ඉස්සරහ පැත්තේ එයා වේදිකාව සකස් කරලා තියෙන ඔක්කොම අර හොරමර ගන්න ටික කරන්න පුළුවන් නේද? ඉතින් මේ ඇයේ පළවෙන්නේ දේවල් මවලා පෙන්නනවා. ඉතින් අපි සල්ලිත් දීලා මෝඩත් වෙලා සන්තෝෂත් වෙලා ගෙදර යනවා. ඒ කියන්නේ අපි කවදාකවත් මායාවේ හරය දැකලා නැහැ. මම ඒ නිසා එහෙම බලන්න. හොඳට බලලා බලලා බලලා දවසක ඇතුල් පැත්තේ ඉඳලා පිටිපස්සේ ඉඳලා මේ මායාව බලනවා කියන එක තමයි විපස්සනාව කියලා කියන්නේ. අර මායා දර්ශනය තමයි එදාට අර කට කට අරගෙන අප්‍රිකක බලන මිනිස්සු ගැන තද සංවේගයක් පහළ වෙනවා. අනේ මේ අක්කු මේ දෘෂ්ටි කෝණය ගත්තා මේ නාඩගම මේ විදිහට නටයි. එහෙම නැත්නම් අපි පොඩි එකෙක් කක්ක කරලා ඒකක් කටික අත ගගා ඉන්නකොට අම්මට මොකද හිතෙන්නේ? හරි සන්තෝෂෙන් අර උණු යස ගගා අර ඇඟිත් ගා ගන්නවා මූණෙත් ගා ගන්නවා. අනේ මේ කක්ක බව දන්නවනම් එහෙනම් අපි ගාගත්තොත් එහෙම කක්කටියක් කොහොමද කියන්නේ? එහෙම නැත්නම් බස් එක යන ගමන් එහෙම ගෑවුනොත් මොනවා වෙයි? පොඩි කාට මොකද වෙලා තියෙන්නේ? ඌට එකක් කටිය ගොම්පොල වෙනකන තාලනවා දැකලා දකින්නකොට මහ පුදුම සපත්ති නම්මගේ මොහොන බල බල තලනකොට ඕනෝ සිල්ලම් තමයි බුදුහමතුල් බාගෙට බලාගෙන hinaගෙන අපේ ඉන්න. නැත්නම් බාගෙට hina වෙලා ඉන්නේ නිකම් මේ. ඒ තරමට කොච්චර කියලා දුන්නතර කටිකම තමයි රස්නින් අත ගන්න තියෙනවනම් පතරන් වලට වැඩි වටිනවා. මේ මේ දෘෂ්ටි කෝණය වෙනස් වුණාට පස්සේ මේ විඥානයේ තියෙන මේ සෙල්ලම් කැල දැක්කට පස්සේ තීරණ පටන් ගන්නව කවදාකවත් භාවනා පැත්තක තියන්න විපස්සනාව සමදේ පැත්තක තියන්න සීලේ පැත්තක යන මෙහිම දෘෂ්ටි කෝණයක් අසංසාරදී අපිට ලැබිලා නැහැ මේ පැත්තෙන් බලන්න ඕනේ කියන මේ විපස්සනාව කියලා කියන්නේ මේ විශේෂ පසනාවක් දැක්මක් කියන එක කවදාකවත් නාපේතන විපස්සනාවත් අර රේකී ක්‍රමයට සිය දන් දෙන්නා වගේ කරන්න පුළුවන් මේක ටික ටික ටික ටික කරන යනකොට හම්බ වෙයි. එතන සිල් රකින්න වගේ පංචිල් වලින් අට සිල් වලට අට සිල් වලට දස සිල් වලට සාමනේ උපසම්පදා වෙනකොට හරියයි කියලා හිතනවා. එනිසා සමාධි භාවනා කරනකොට 1 2 3 4 ධ්‍යාන හම්බ වෙනවා නේද? විපස්සනාවේ එහෙම කතාවක් නෑ. ඒක සම්පූර්ණ රැඩිකල් වාදී කොතනින් පටන් ගන්න කොහොම යටවල් කියන දන්නේ නෑ. නිසා ඒක කාටවත් මේ දෙයට පස්සේ මෙහෙම වෙනවයි කියලා විස්තර කරන්න බෑ. හැම නොවෙනව නෙමෙයි. එහෙම යාන්ත්‍රණයක් තියෙනවා. නමුත් විපස්සනා ඒ තරම්ම ඒ කොයි අතින් කොහාට යනවද කියලා කියන්නේ. ඒ නිසා යෝගාවචරය කවදා හරි තමන් කරන වැඩවලින් මට මේක ඉන්ඩෝනි අනේ නොලැබුණා කියලා කල්පනා කරනවා. ඒ කියන්නේ කවදාක විපස්සනා කියන වචනේ අර්ථ ඡායාවක් තේරුම් අරගන්නේ නැහැ. අපිට සතුටු වෙන්න තියෙන්නේ මේ තරම් ලෝකයා මේ කාමයේ ඉඳදී අඩු ගානේ අපි. ඒක අධ්‍යහැරියා. ඒක අතහැරලා අපි බයක් ඉඳගෙන ඉන්න පුරුදුම කතා නොකර ක්‍රියා නොකර ඒ පැයේදී අපිට මූල කර්මස්ථානේ අඩු ගන්න චිත්තක්ෂණයකට මූණට මූණ දාගත්ත විතර නෙවෙයි මූණට මූණ දාගෙන ඉඳපස් දැනගන්න ලැබුණා. ඒ මැදට මූල කර්මස්ථානේ ස්වභාවික ලක්ෂණ පොදු ලක්ෂණ දැක ගන්න පුළුවන් වුණා. ඒකෙදි කම්මැලිකම ඇති වෙද්දී කාගෙන යන්න පුළුවන් වුණා. එහෙම කාගෙන ගිහිලා දවසක අපිට මේ රූපයන්ගෙන් රූප ධාතු විනිබද්ද දැනකට යන්න පුළුවන් වුණා කියලා මේවා සෙල්ලම් නෙමෙයි. මේ විඥානේ වටන්න ගියාම ඔය පසුකාලීන ආචාර්යතුන් වහන්සේලා මේ විඥානේ තියෙන දෙබිඩි චර්චය දැනගෙන ඒකේ කිව්වේ ඉස්සල්ලාම නාම රූප පරිච්ඡේ ඥානය ඇති කරගන්න බලන්නේ. නැත්නම් ඇති වෙන ඥානය කියන්නේ නාම රූප පරිච්ඡේ ඥානය. මට මතකයි එක දවසක් ප්‍රශ්නයක් ආපු වෙලාවදී මම කිව්වා ඒක අපි පස්සේ සාකච්ඡා කරමු කියලා. ඉතින් ඒකට පොඩ්ඩක් මේ වෙලාවයි ඉරඳගත්තොත් අපි මේ ලෝකේ ද්වේතාවයක වැඩ කරන්නේ. පිම්පව් හරි වැරදි සාධාරණ සාධාරණ ධර්ම ධර්ම নানা ආකාර විජේ ද්වේතයන් අපේ හිත ද්වේතාවේ නැත්නම් අපේ හිතට කවදාකවත් කේවල තත්වයක් පිළිබඳව හිහිනකින්වත් හිතන්න බෑ. අපි මේ අන්ත දෙකේ තමයි හැසිරලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා සැප දුක දෙක විතරයි අපි දන්නේ අදුක්කම සුඛය අපේ හිතට ගෝචර වෙන්නේ නැහැ. ඒ නිසා සරුවචනසේක දැනගෙන උන්වහන්සේ අලුත් ද්වේතාවයක් අපේ හිතට අඳුරලා දෙනවා. එසා දුක හරි වැරදි යහ ධර්ම අයහපත්දී ධර්ම ආධර්මයේ ලාභ ප්‍රසංසකී වෙනුවට උන්වහන්සේ කියන ඕනම සංසිද්ධියක් වෙනවා. ඒකේ තියෙන මේ රූප කොටාජේසා නාම කොටාජේ කියන ද්වේතාවය බලන්න. මේ ද්වේතාවයක් තමයි නිසා විඥාණයට අර පරණ පුරුදු දැනුමින් ශික්ෂණයෙම මේක බලන්න පුළුවන්. එතකොට නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ අපි ආස්වාස් ප්‍රස්වාසයේ මූල කර්මස්ථාන වශයෙන් කරනකොට මේ මතුවෙන්නේ ආස්වාසයයි ඒ ආස්වාසයේ තියෙන කෝ වායු ධාතුවේ තියෙන බුම්බනා කුලන ගතිය. නැත්නම් පඨවි ධාතුවේ තියෙන තද බුරුල් සුමුදු ගොරෝසු බාර සහලු ගතිය. නැත්නම් උණු තේජෝ ධාතුවේ උණු සිසිලද. නැත්නම් ආපෝ ධාතුවේ තියෙන ආබන්ධන ගතිය කියලා ඒ රූප ධාතුව එන්නකොට අස්පනා අපිට මතුවෙන රූප ධාතුවත් ඒක දැනගන්න හිත. හිත වෙනව හරි දුන්නා මේ රූප ධාතුව දා හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපි වෙන දෙයකට නෙන්නේ. මෙන්න මේ දෙක වෙන් කරලා දැනගන්න එක විතරයි. මේ වචනෙට කිව්වට මේක ලේසි නෑ. මම දන්න මේක කිව්වත් තේරුම් ගන්න අමාරුයි. ආස්වාසය එනකොට ආස්වාසය බව දන්නවනම් නාම රූප පරිච්ඡේදයන් තමයි. ප්‍රසවාසය එනකොට මේ ඉන්නේ ප්‍රසවාසය බව දන්නවනම් ඒක තමයි නාම රූප පරිච්ඡේදයන් කියන්නේ. මේ ආස්වාසය එනකොට ප්‍රසවාසය කිව්වනම් අන්න නාම රූප පරිච්ඡේදයන් නෙවෙයි. ආස්වාද ප්‍රසාරයේදී බලාපොරොත්තු වෙච්ච හිතවිල්ලක හිත දුවනවනම් අයියෝ මට ආස්වාද ප්‍රසාරය බලා ගන්න බැන්නා කියන ඒක නාම රූප ප්‍රඥානෙ නෙවෙයි. හැබැයි හිතවිල්ලක දැන් හිත තියෙන මේ දුවන්නේ කියලා හිතවිල්ල තියෙන බව දන්නවනම් මූල කර්මත්තනේ නාම රූප මේ ආස්වාද ප්‍රසාර නම් නාම රූප ප්‍රඥාන තමයි. නිසා එළඹිච්චදී ඒ දෙයට මොන දැම්මනම් දහසකුත් දේවල් අතරනේ අපි ආස්වාසිය දකින්නේ. ආස්වාසිය දකින්නට ආස්වාසිය දකින්න බව දන්නවනම් ආස්වාසිය කියන්නේ රූප ධර්මයේ බව දන්නාදී හැම දන්නේ. ප්‍රසවාසයේ මත වෙනකොට ආස්වාසිත වගේම ගෞරවයෙන් අනේ හොඳට වැටිච්ච ආනපාන ආස්වාසිය මට නැති වුණානේ කියලා ගියේ කන පශ්චාත් වෙන ඊගාටෙන් ප්‍රසවාසයට අරහා සාධාරණ සාදරව සමාදරෝ වෙනවා මේ ප්‍රසවාසය කියලා ගන්න. මේ නාම රූපයන් එක නෝකර තමයි. මේක කවදා හරි කියලා පැමිණියා. ඕනම කෙනෙකුට තේරෙයි ඕනම සංසිද්ධියක මේ රූප ධර්ම නාම ධර්ම ඇර ආත්මයක් හෝ සාරයක් හෝ වෙනගත යුත්තක් නැහැ. ඕන තරම් පරීක්ෂා කරලා බලන්න මතුවෙන මතුවෙන ඕනම දෙයකට මේ නාම රූප දෙක හැර ජීවාත්මයක් කියන එකක් හම්බ වෙයිද කියලා කෝටි ගණන් පරිශන කරලා බලන්න අවුරුදු නැත්නම් අරමුණු වම තියෙනකොට වම තියෙන බව දාන්නවා දකුණු තියෙනකොට දකුණු තියෙන බව දාන්නවා කනකොට කන බව දන්නවා. බොනකොට බොන බව දන්නවා. ඉස්සරහට යනකොට ඉස්සරහට යන බව දන්නවා. පස්සට යනකොට පස්සට යන බව දන්නවනම් ඔච්චර තමයි නාම රූප පරිච්ඡේඥාන කියන්නේ විස්තර වශයෙන් කියනවා නම් ඒකේ තියෙන රූපාකාරයේ රූපණ ස්වරූපයට රූප ධර්ම කියනවා වෙන දේවල් වලින් එක වෙන්කොට හඳුනා ගන්න ගැතියට විඥානයේ නාම ධර්ම කියලා කියනවා මේකට වෙන විදිහකට ඕනනම් කියකි ආස්වාසය වෙනාදී ආස්වාසය කියලා මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන හිත නාම ධර්මය ආස්වාසයේ රූප ධර්ම ප්‍රසවාසයේදී ප්‍රසවාසී කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් එනේන ආශ්වාසයේ එනේන ප්‍රසවාසයේ අපිට සූක්ෂම වශයෙන් කියනවා කොච්චර අරමුණු වේ ශීක්‍රේ වෙනස් වුණාට එනේන දේ මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ බව විශ්වාසයක් පහළ වුණා නම් එච්චර තමයි නාම රූප පරිඥානය කියන්නේ. ඒකෙන් ලැබෙන ලාභය තමයි ජීවාත්මයක් මේකේ නැති බව. තියෙන්නේ නාම රූප විතරක් කියන බව. වෙන විදිහකට කියනවා නම් සංසිද්ධියක් වෙන දෙකක් හැප්පෙන්න ඕනේ බව. අත් දෙකක් තියෙනවනේ අප්පුඩියක් ගහන්න ඕනේ කියන බව තේරෙනවා. ඒ සෑම තැනකදීම විඥානයේ 50 කොටස් කාර්යයක් වෙනවා. නමුත් ඒක අපිට අහුවෙන එක අද්දවියක්. නමුත් ඒකට ගොදුරු වෙන රූප ධර්මය මනින්න පුළුවන් හැඩයක් තියෙන ආකාරයක් තියෙන නිසා ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. අන්න එතනදී අපි මේ දකින දකින අරමුණේ විශාල විපස්සනා කුසලය සිදු කර ගන්න පුළුවන් අරමුණ මේ මේ නාමය. මේ ආස්වාද මේ ප්‍රසවාද මේ වම මේ දකුණ මේ අත දිගාරන මේ අත නමන මේ කතා කරන මේ ඇහෙනවා කියලා. එනේ නේනේදී ඒ විදිහට මුණ දාන්න පුළුවන් නම් ඒක නාම රූප පරිඥාන ඒකට හොඳට තේරෙනවා. ඉවතිය හොඳට බලන්නේ. මේකේ ජීවාත්මයක් කියලා. දැන් සියල්ල පාලනය කරන නේවාසික වූ අධිවිධායක වූ අධිකාරී ශක්තියක් ඇත්තා වූ තමගේ ප්‍රයෝජන ප්‍රතිකල හැකි වූ මොනම දෙයක් නැහැ. අන්න ඒකේ තහවුරු වුණාට පස්සේ හැම දෙයකම තියෙන මේ දෙකට ඇතුමකින් ඇති වෙන පුලිඟුවක් විතරයි. තහවුරු වුණාට පස්සේ ඒකේ පදියම ඒකේ ස්ථාවරය ඒකේ තියෙන තහවුරුව තමයි මේ රූප ධර්මේ කොහේ ඉඳලාද ආවේ කියලා අත්හන්න හිතෙනවා. එහෙනම් ආස්වාසිය පටන් ගන්න තැන ඉඳලා දැන් හොඳට ගොරෝසුනාට පස්සේ තේරෙන්නේ ඇති හොඳටම තාම රූප පරිච්ඡේඥාන්ට ඒ ඇති. නමුත් හොඳට ඒක දිහා බලනකොට ඒකේ ජාතකේ ඒකේ උපත ඒක හටගන්න දිහා බලන්න පෙළඹෙනවා. ඒකට හේතුවත් සහිතව රූප ධර්මයේ දකින්නවනම් එතකොට ඒ රූප ධර්මයේ නැති තැනකින් ඇතිලා ගොරෝසු වෙනවා වගේම කොහෙදෝ නැති හිතක් ඇවිල්ලා ඔය ගොරෝසු වෙලා රූපේ දැනගන්න මට්ටමට තනවා වැඩනකොට නාම ධර්මයේ තේහා සමාන මුලත් එක්ක වැටෙන පටන් යම් දවසක හේතුවත් සහිතව ඵලයේ දකින්න පුළුවන් නම් නාමයේ සහ නාමයේ හේතුව රූපේ සහ රූපේ හේතුව වශයෙන් ඒකට කියනවා පච්චේ පරිග්ගහ ඥාන නැත්නම් ධම්මච්චේ ඥාන. එහෙම නැත්නම් සප්පච්චේ පරිග්ගහ ඥාන කියලා කියනවා. එදාට තේරෙනවා මේ ජීවාත්මයක් විතරක් නෙමෙයි මේක මෞංකාරෝ ਸਰවප්‍රදාහරි ඊශ්වර වූ බ්‍රහ්ම වූ දෙවියෙක් නෑ. මේ නාම නිසයි රූප පාලවිනේ රූප නිසයි නාම පාලවිනේ රූප නිසයි රූප පාලවිනේ නාම නිසයි නාම පාලන ඔය හතරාකාර සම්බන්ධයෙන් තොර මොනම සංසිද්ධියක්වත් මේක නෑ. গুপ্ত දෙයක්, ගූඪ දෙයක්. එහෙම නැත්නම් අර ආශයන්තරාවක තියෙන වගේ බ්ලැක් බොක්ස් එකක්. එහෙනම් ඔය විද්‍යාඥයෝ කියන හදන වගේ බ්ලැක් හෝල් එකක් මොකක්ද? හොඳට අත්දැකලා ගන්න පුළුවන්. හැම රූප ධර්මයක පහන්නේ එක්ක නාමයක් හෝ රූපයක් නිසා. මේ පහළ වෙච්ච රූප ධර්මයේ තව දෙයකට හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. හැම නාම ධර්මයක් පහළ වෙන්නේ එක්ක නාම ධර්මයක් නිසා එක්ක රූප ධර්මයක් නිසා. ඒ නිසා නාම නිසා නාම පහළ වෙනවා. නාම නිසා රූප පහළ වෙනවා. රූප නිසා රූප පහළ වෙනවා රූප නිසා නාම පහළ වෙනවා කියලා මේ හතර ආකාරය දැක්කට පස්සේ මොන්න තරම් মালටි ටාස්කින් කරත් තමන් ගෘහස්ථයෙක් වුණත් අම්මා කෙනෙක් වුණත් තාත්තා කෙනෙක් වුණත් වෙන දීයෙක් වුණත් පැවිදි වුණත් උපැවිදි වුණත් මොකාටත් පොතේ නනම් එකයි ඒ කියන්නේ නාම රූප මේ ශේෂ්ඨ දිගේ ගියොත් ඕකේ මොනම දෙයක්වත් ඇත්තේ නැහැ බෑ කියන්න දෙයක් පුහුණුවමයි අවශ්‍ය කරන්නේ. ගැම්මමයි අවශ්‍ය කරන්නේ. ගැම්මට ගියාට පස්සේ නාම රාම හේතු රූප රූපේ හේතු වශයෙන් බලනකොට ඒ මනුස්සයා කවදාකවත් දැකපු දේ මොනිච්චාට බාර ගන්න නැහැ කිය අන්නම් හොලා බලන කොහෙන්ද එන්නේ කියලා. හේතු හොයන්න පෙළඹෙන ගතියෙන් ඒ මනුස්සයා ලොකු ආරසාවක් වෙන මෙන්න මේකට උපේක්ෂාව කියන්නේ. ඒ තමයි ඉවසීම කියලා කියන්නේ. මේක තමයි මනුස්සයාගේ මෝරච්චකම කියලා කියන්නේ. දිනකොටම කණ එක නෙවෙයි. මේක මොකද වෙන්නේ කියලා මේ එන්නේ මොකාටද මේ කාටද අඳින්න හදන්නේ මොකද්ද මට මේ දෙන්න හදන පණිවිඩය කියලා මූණට වැලියු එක මොනත වටනකට කියන නීතාර්ථය කියලා නීයාර්ථය කියලා නීයාර්ථය දැකලා නීතාර්ථය බලන්න පොඩ්ඩක් ඉවසන කොටක් ඉන්න හරි ඕක තමයි නම් පොඩ්ඩක් හොඳලා බලලා මං කියන්නම්කෝ හොයලා බලලා කියන්නම්කෝ කියලා පොඩි අර ඒ වෙලාවෙන් ප්‍රතික්‍රියා කරනකොට පොඩ්ඩක් ඉඳ ගන්න. ඉතාමත්ම ලේස මාත්‍රයක් ඉඳ ගන්න. ගත්ත ගමන් ඒ ලේස මාත්‍රයේ තුල ওই සිද්ධිය සංසිද්ධිය පුදුම විදිහට පෙරලෙනවා. ඒක නිසා පච්චපරිකා ඥානයකට ධම්මටිච්ච ඥානය කියලා කියනවා. ධර්මයේ තාවුරු කියලා කියන දන්න මනුස්සයා කවුරු මොන જાතියෙන් බවුරු කොලම් බෑවත් කවුරු කොයි ආකාරයෙන් දහට නැටු නැටුවත් මුදුවට බලන් ඉන්නවා මේ මොකාට දෙන්න හදන්නේ මේ අකා කණ්ඩා කාගෙන කාගෙන යන්නේ කේල් ගහ කන්නද පොල් ගහ කන්නද කියලා මේ මනසෙන් බොහොම ඉගසි බොහොම ධර්ම ආරක්ෂාවක් ලබනවා. මේකට කියනවා පච්චේ පරිඥා. ඒකෝට තේරෙන්න පටන් ගන්නවා. රූප පැත්ත බැලුවත්, නාම පැත්ත බැලුවත් මේවට මූලික මෞංකාරයක් කියලා ඊශ්වරෙක් නෑ. බලන්නගේ බැල්මට මේවා යටයි. එතකොට තේනවා මේ අමත් වෙන තාක් නාම වේවා රූප වේවා හේතු වේවා ඵල වේවා ඒකට ආරම්භයක් අපි තිතියක් කිව්වට ඒ තිතිය තුළ තියෙන අන්‍ය තත්ත්වයකුත් අමාරුකුත් තියෙනවා ඕනම සංසිද්ධියකට අහසෙන් පහළ වෙන්නේ නැහැ. අහසෙන් ගෙඩියෙන්න වගේ ඉන්නේ නැහැ. ආරම්භයක් තියෙනවා. ඒකේ මේ මැද කියලා අපි තිතියක් කියලා ගන්න හැදුවට තිතියක් නෙමෙයි ඒක තියෙන්නේ පෙරලිය. අඤ්‍ය තත්ත්වයක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් අඤ්‍ය තත්ත්වම් පඤ්ඤායති. බලනකොට කිසිම චිත්තක්ෂණයකවත් ස්පාසාවක් නැහැ සංසිද්ධිය. අසීක්‍රෙන් වෙනස් වෙනවා. ඉසුඹුලන්න තරම් චිත්තක්ෂණයක් ඉඳ දෙන්නේ. දුක් වේදනාවෙත් එච්චරයි සුඛ වේදනාවෙත් එච්චරයි. හොඳ කියන එකෙත් ඔච්චරයි නරක කියන එකෙත් ඔච්චරයි. සාධාරණ දෙයත් ඔච්චරයි අසාධාරණ දෙයත් ඔච්චරයි. හරියන කොටත් ඔච්චරයි වරදින කොටත් ඔච්චරයි. මෙන්න මේකේ නිමිටි ගන්න එක මේක මේ ටිකක් yaadන එක මේක තියා ගන්න ඕනේ මේක පිට් එක දාලා අරස කරන්න ඕනේ අතු දාන්න ඕනේ කියලා කියන්නේ අච්චර ශීක්‍රයෙන් වෙනස් වෙන එහෙම නැත්නම් මේ ඉසුගුලන්ට තරම්වත් ඉඩ නොදෙන ශීඝ්‍රයෙන් වෙනස් වෙන දෙයක් විශේෂයි නිත්‍ය සංඥාවක් ඇතිවෙනවා. ඇති කරගත්තා පස්සේ ඒ නිත්‍ය සංඥා කියලා බාරගත් දේ වෙනස් බවට පත් වෙච්ච ගමන් ඒ මනස ලොකු තැවීමකට පත් වෙනවා. නමුත් මේක අල්ලගත්තේ මගේ මොඩකම නිසා මේක සීක්‍රෙන් ගලන දෙයක් නම් චුක මගේ කියා ගන්න චුක බලන්න ඉන්න පුළුවන් නම් කය ලෙඩ වුණාට හිත ලෙඩ වෙන්න ඕනෙම නැහැ. මොකද කයේ තියෙන්නේ ওই නාම රූප ධර්ම ටික තමයි. නාම රූප නෙවෙයි අතන රූප ධර්ම ටික. ඔය ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා නම් ඕකේ මේ ඉසුඹුලන තරම් චිත්තක්ෂණයක් ස්වස්ථතාවයක් හෝ නිරෝගී භාවයක් නැහැ. ඒ ශීඝ්‍ර වෙනස් වෙන ජීවිතය කියන්නේ අසන්තුලිත අසමතුලිත පද්ධතියක්. සංසාරය කියන්නේ අසමතුලිත පද්ධතියක්. කය කියන්නේ අසමතුලිත පද්ධතියක්. කවවම දාකවත් සමතුලිතතාවයට එන්නේ. ඒක තමයි ජීවිතය කියන්නේ. එhmenan සමතුලිත වෙනවා 100 100ක් ෂුවර් මරණයට පස්සේ. මරණයෙන් එහාට නම් ඉතින් ඒ බය වෙන දෙයක් නෑ. ජීවත් වෙන තාක් ඉසුඹලන්න හිතන්න යන්න එපා. අන්න ඒක දකින්න ඥානෙට කියනවා සම්මසන ඥාන කියලා. මේ දේවල් පිළිබඳව ප්‍රථම වතාවට ඒක ඔක්කොටම මේ ලෝකේ තියෙන හැම දෙයකටම පොදු ලක්ෂණ මතුවේ. නාම රූප පරිච්ඡේඥාදී නාමයේ ලක්ෂණ රූපේ ලක්ෂණ වෙන් වෙන වශයෙන්. සම්මසන ඥාණයට යනකොට මේ සියල්ලටම පොදුයි ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. කවදා හෝ අර එකිනෙකේ වෙන වෙන වශයෙන් ලක්ෂණ බලන පරිච්ඡේද ඥානයේ ඉඳලා මේ සම්මසන ඥාණයට එනකොට තෝරන්න දෙයක් නැහැ හැම තැනම තියෙන එකයි. ඒක නිසා මට මුල්වරියෙම ඕනේ කියන දෙයක් නැහැ කොහෙන් කෑවත් කෙසල් විදි කෙසල් තමයි. මේක දන්නේ නැත්නම් මට මුල්වරියෙම ඕනේ. ඉතින් රණ්ඩු, ඉතින් ඊර්ෂ්‍යා, ඉතින් ක්‍රෝධ, ඉතින් මාන, ඉතින් ගැටු. හැම තැනම සමාකාරෝ තියෙනවා නම් අපිට අපේ පංගුව කියලා ගන්න දෙයක් දෙයිද? ඉස්සලා ගිහිල්ලා ගන්න ඕනේ කියලා හිතේද? අරයට නොවේවා කියන දෙයක් තියෙනවා දන්නවද? අපි මේ මතු පිට තියෙන පක්ලේශ ටික බැලුවොත් නම් හරි විචිත්‍රයි. නමුත් සම්මසනය කරලා බලනකොට හැම දෙයකම තියෙන පොදු ලකුණේ ශීඝ්‍ර වෙනස් වීම තමයි සිද්ධ වෙන්නේ. ආස්වාද ප්‍රසආදත් හොඳට සංසිඳුණාට පස්සේ ආස්වාසයේ තියෙන සීතල ගතිය ප්‍රසආදයේ තියෙන උණුසුම් ගතිය ආස්වාසයේ දිගයි ප්‍රසආදයේ කොටයි ආදි වශයෙන් තිබුණ ඒ අනන්‍යතාවය නැති වෙනවා. මෙතන පොදු චලනයක් වත්තක් වෙනවා. නැත්නම් පොදු කම්පනයක් බවට පත් වෙනවා. ඒක මට ආලෝකයක් වශයෙන් පේනවා. සමහර සත්‍යයක් වශයෙන් පේනවා. සත්‍ය සමහර සහැල්ලුකමක් වශයෙන් පේනවා. එතින් ගියාට පස්සේ තේරෙනවා මේකේ නම් දාන්න බෑ. ආස්වාසිය මේක ප්‍රස්වාසිය බෑ නම හොඳටම දන්නවා සතියේ ඒකම තමයි විවේස් පැටලලා ඔන්නකොට විපරිණාමය කියලා කියන්නේ ඒ විපරිණාමයේ දකින්න නම් මේ විඥානයේ තියෙන මායාව පිටපැත්තේ ඉඳලා මේ වේදිකාවේ ඉඳලා බලනවා වගේ පසුපස්සේ ඉඳලා බලනවා වගේ ඒ විඥානයේ තියෙන ලනු කන් නැතු නැත්නම් ඉස්සරහින් ඉඳලා ප්‍රේක්ෂකව බලනවා වගේ නෙවෙයි පිටපැත්තේ ඉඳලා විඥානයේ මායාව බලනවා වගේ බලන පටන් ඉඳ පටන් අරගත්තාම ඒ සඳහා විඥානයේ දාන දහංගට මේ කම්මැලි කරවලා නිදිමත කරවලා බය කරවලා සැක කරවලා මම ඉස්සරහට යනකොට පස්සට යනවා දන්නේ කියලා নানা ප්‍රකාර ගොඩ පෙරකෝ තෝර දාලා ඒක අපි දැනුම බවටපත් කරලා මේක බාධා කරනවා බුදුරජාණන් වහන්සේ ඊ타ත්ම කරුණාවේ ඊ타ත්ම ප්‍රඥාවේ ඒ සියලු තැන් මෙන්න මෙතනදී ඔබට මේ දේ පෙනේ මෙතෙන්දී මේ දේ පෙනේ මේකට මෙහෙම කරපන් මෙහෙම කරපන් කියලා පුදුම කරුණාවකින් දක්වලා තියෙන අපිට වෙලා නැහැ ඒක අහන්න. අපිට ඕන තරම් වෙලා තියෙනවා PhD කරන්න. ඩිප්ලෝමා කරන්න. අර කෝස් එක මේ කෝස් එක කරන්න. නමුත් මේ හිත ඇතුළට යන ගමන බලන්න කියනකොට ඔක හරි සංකීර්ණ. ඔය ඔය මේ ශුන්‍යතා පරිසංයුත් දේශනා කරන්න තරම් අපිට වෙලාවක් නැහැ. නිබ්බාන පරිසංයුත් දේවල් අපිට ගැඹුරු වැඩි. ඒ නිසා අපි ඔය සාමාන්‍ය ජාතක කතාවක් අහලා සාදු කියලා ගෙදර යන එක තමයි කරන්නේ. එහෙම නැත්නම් කියනවා දාන දෙන එකකින් ඊට වඩා අල්ලන්න මනින්න පුළුවන් තරම් පින් හම්බ වෙන නිසා අනිතික ලබනාත්මන ලොකු බත් පින් ගන්නකොට හම්බ වෙනවනේ. මේ ආස්ති ඉදියාප්පන් දෙන ලබනාත්ම හුරියානි බලාපොරොත්තු වෙනවා. ඒක වටිනවනේ. සිල් ලැබුවාම ඊට වැඩිය අඩුයි. සමාධි භාවනාවේ අර විපස්සනා කොට මොනවාක්වත් හම්බ වෙන්නේ නැහැ. විපස්සනාදි වෙන්නේ බලාපොරොත්තු සුන්වීම පමණයි. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මේ මමයා. මමයා කියලා වෙනවා. ඒකම අපිට පේන්නේ අයිස් ටිකක් දිය වෙලා යනවා වගේ. ඉටි ටිකක් කුණු වෙලා වැක්කිරෙනවා වගේ. පෙට්‍රල් ටිකක් වාෂ්පීකරණ වෙලා යනවා වගේ. ඊතර ටිකක් කුලකට වාෂ්පීකරණ වෙලා ඉතින් අපිට තේරෙන පටන් ගන්නවා අර තිබුණු අනන්‍යතාවය රැක ගන්න බෑ. රැකෙනවා පෞද්ගලික ලක්ෂණ දකින තාක්කල්. ඒ නිසා බුදුරජාණන් ඉස්සල්ලාම දෙන්නේ අනන්‍යතාවය දකින්නේ. භාවනාවට හොඳ කුණ්‍යක් වදින්න හොඳටම බෞද්ධ ලක්ෂණ බලන්න. හැබැයි අත නෑර බලන්න කියනවා. බලාන යනකොට යනකොට පොදු ලක්ෂණ වෙනකොට විශේෂයෙන්ම අනිත්‍ය දුකනත්ව පැත්තකදී අනිත්‍ය පේන්න පටන් ගන්නකොටම නානා ප්‍රකාර නිදහස් කරනු කියන්න පටන් ගන්නවා. ඉතින් කටුවචාරින් වහන්සේ ලස්සනට කියන මේක වෙන්නේ දක්ෂම යෝගාවචරයට. අදක්ෂයාට වෙන්නේ නැහැ, දුස්සීලයට වෙන්නේ නැහැ, සද්ධානති කෙනාට වෙන්නේ නැහැ. පෙත දන්නේ නැති කෙනාට වෙන්නේ. පෙත දන්න කෙනාට ওই නීරසකම කම්මැලිකම ඒකාකාරීකම ආවට පස්සේ මේ මිනිස්යා ඒ දෙන නිදහසට කරුණුලින් පේනවා මායාව කොච්චර සූක්ෂමද. හිත කොච්චර චපලද. හිත කොච්චර වංචනිකද. විඥානය කොච්චර මායාකාරීද කියලා. මෙචින්ද කාටරි උදව් කරන වෙලාවක මේක තමයි දක්ෂම උදව්. එමස කොච්චර දෝ යාද මේ අභෞවිය කෙනෙක් කියන්න හදද්දී මට වරදිනවයි කියද්දී මට නිින්ද යනවයි කියද්දී මට භාවනා කරන්න බෑයි කියති. පුළුවන් තරම් මේ මනසට දෙන්න ඕනේ ඒ දෙන්න ඕනේ ධෛර්යය, බුද්ධ බලය, ධර්ම බලය, සංඝ බලයම දීලා දුද්ද දන්දදාදී දුක් කරන් කරවතී දුක්ඛමං කමති. කදාකවත් දෙන්න බැරි දෙයක් මේ දෙන්නේ. දුද්ද දන්දදාදී ඔය පුරියාණන් කියප්පන් දෙන කතාවක් නෙවෙයි. මේක අල්ලන්න දෙයක්වත් නැහැ. දුක් කරන් කරවතී. අපෝ යමක් මොනක්වත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ මිනිස්සු ඇවිල්ලා নানা ප්‍රකාර විදියට මේකේ පැංගිලි ගතිය, බැටි ගතිය, කම්මැලි ගතිය, ඇඟෙහි කඩන ගතිය ගෙනලා වක් කරනවා. ඒ චේති පුළුවන් තරම් ඒ දහිතේ දෙනවා. දුක්ඛමං කමචි. ඒ ඔක්කොම ඉවර කරලා බයිනවා. ඒක උනේ නැත්තයි ඉතින් බාහනරි කියලා වැඩකුත් නෑ. අනිවාර්යයෙන්ම දොස් කියන. අනේ ඒක ඉවසන්න. ඉතින් ඒකට කියනවා මේ කල්යාණ මිත්‍ර සත්පුරුෂ ගුණ කියලා. ඉතින් එදිනදා ජීවිතයේදී අපිට හම්බ වෙනවා අපි දෙන දාන. අපි මේ කරන දුෂ්කර ක්‍රියා. අපි මේ කරන ඉවසන ඉවසිලි. ওই සාසනිකත් එක්ක බලනකොට අල්ලගු කියන්න මදිනවා. ඒකෙන් තමයි පෝෂණය ලබන්නේ. ඒකෙන් තමයි ක්‍රමවේදය හොයාගන්නේ. ඒකෙන් තමයි අපි පන්නරේ ගන්න. ඒකෙන් තමයි අපි තෙත ගන්න. අරගෙන යන සාසනයට යනකොට නෛර්යානික පැත්තට යනකොට ඒ වට්ටෝම් ගණන් ඕනේ. දෙනවා කියලා කිව්වහම අර මේ ඇස්සිස් මස්ලේ විතරක් නෙමෙයි සියල්ල දෙනවා. ඒ නිසා කියලා තියෙනවා ධනං චජේ ජීවිතාංගමා වූ අංගං චජේ ජීවිතං රක්කමා වූ අංගං ධනං ජීවිතං සාපිසබ්බං නරෝ චජේ ධම්ම මනුස්සරන්තෝ බෞද්ධ වේවා අබෞද්ධ වේවා දානපති වේවා නොවේවා මිනිහෙකුට කිව්වොත් මට මේ ඇඟිල්ල ලෙඩක් කරගෙන මේ ඇඟිල්ල කපන්න වෙනවා බේසත් වෙන රුපියල් 25000යි නැව් දෙකකින් ගෙන්නන්න ඕනේ අසවල් රටේ තියෙන කිව්වොත් ඉද්දමක් විකුණලා හරි ගමන්නේ අර 25000 ගෙවනවා මිසක් කවදාකවත් දෙසයක් කල්පනා කරන්නේ මේ අංගේ රැකීම සඳහා උපරිම දේ දෙනවා බූදලේ හදිනවා එහෙම නැත්නම් පොලියට අරගෙන හරි දෙනවා නිසා මනුස්සයෙ තරම් අපි මේ අංගෙට කැමති නමුත් කිව්වොත් එහෙම දැන් නම් කරන්න බෑ මේ අංගේ තිබුණොත් මේක මුල් දුවන ඉස්සරහ තියෙන මේක උත්තර කිට්ටුයි මේක කැපුවේ නැත්නම් ජීවිතේ නැති වෙනවා කියලා අනේ ඉතින් මොකද කරන්නේ කියලා නෑ ඇඟිල්ල කපලා පණ රැකලා දෙන්නේ. එතකොට ජීවිතය රැකීම සඳහා අංග පරිත්‍යාග කරනවා. බුදුරජාණන් කියනවා ධර්මයේ අනුසරණය කරන නරයා ධනය ජීවිතාංගත් මුළු ශරීරයත් මුළු ජීවිතයත් කැප කරනවා. මේක නිදි ලොකුම දානේ. භාවනා කරගෙන ඉනකොට මුළු ඇඟම තේරෙන්නේ නැති වෙනවා කලබල වෙන්නේ නැතුව ඕන දෙයක් වෙච්චා වෙයි කියලා අතහැරලා දාන්න පුළුවන් ඒක චිත්තක්ෂණයකටවත්. ඒක තමයි ඉතින් අපි කරන බදාන පාරමිතාවේ ශ්‍රේෂ්ඨම ප්‍රමාහත් පාරමිතාව. ඒ වගේම අපි දන්නවා මේ වැඩේ සත්ව පහක වැඩයි. මුළු රිට්‍රීට් එකම නිකන් අයාලට ගියයි කියලා කාලල්ලා ගියාගෙන යන්න පුළුවන් නම් මාරු. අයියෝ මෙච්චරක් කියලා ඔක්කොමත් කළා මෙහෙම කරුවා හරිය නෑනේ කිව්වට පස්සේ ඉතින් අර ඔක්කොම මම කරපු ටික අර වචනින් ඉවරයි. එක දවසක් ඇවිල්ලා තියෙන අපි ලොකු සාචින්න කාලේ බොහොම ප්‍රසිද්ධ මම ට්‍රේනින් කොලෙජ් එකේ ප්‍රධානාචාර්යවරයෙක් ඒ වගේම භාවනාකාරයෙක් 100කට හමාරක උපදෙස් දෙන කෙනෙක්. ඒ ඇවිල්ලා තියෙන විශාල බලාපොරොත්තුවක් ඇතුළු මේ ටික නායක හම්බුගාට ගියොත් නම් වැඩේ විසඳෙනවා කියන්නේ. ඉතින් කලින් කියලා ඇවිල්ලා පැයක් විතර සාකච්ඡා කරලා ඉවරලා ලොකු සාංශේ කුටිය පහු කරලා යන ගමන් කියාගෙන ගියාලු ඒ ස්වාමීන් වහන්සේ කාට ගියත් ඇති වැඩක් නැහැ. ඒ ලෝක ශාන්ති වඳින්න දෙන කෙනෙක් එන ආමතුරු නමකට ගැහිලා තියෙනවා. මේ මහත දාන්න කෙනෙක්. ඔය ඒක කියලා නෑ ලෝක ශාන්ති හොඟාක් වෙලා කල් ගිහිල්ලා ඒ ලෝක ශාන්ති කියන අනේ හවලත් ඇවිල්ලා ගියා බොහොම හොඳයි කියලා කියලා තියෙන හැබැයි ශාන්ත එයාගේ විලාස වැඩි විසින්දලා නැති නිසා අනේ මෙතෙන් ගියත් හරියන්නේ නෑනේ කියලා කිව්වා. අනේ බුදුහාමුදුරුවෝ ඒ කියන හොඳට ඒ ඇත්තටත් පිට වෙන්න තිබුණා මට බැරි වුණානේ කිව්වා. කිසිසේත් මේ චිත්‍ර ගන්න ගන්න බුදුහාමුදුරුවෝ ඒ කියන එහෙම කෙනාට උනත් උදව් කරන්න පුළුවන් කිව්වා මිසක් කවදාකවත් ඉක්මන කරගත්තේ නැහැ. මොකද මේ අපිටයි තිබෝදලයක් නෙමෙයි අපි මේ කතා කරන්නේ. අපි ණයට බුදුහාමුදුරන් ගත්ත දේ තව කෙනෙකුට මේ ගමන් කරවනවා ඒකත් මේ දත්තාවයක් විතරයි. ඒ නිසා මේ විඥානයේ පැත්ත අවබෝධ කරගන්න යනකොට ඒ රූපේ කියන බොල් ගතිය වගේ නෙමෙයි. වේදනාවේ තියෙන බොල් ගතිය වගේ නෙමෙයි. විඥානයේ සංඥා සංස්කාර වල බොල් ගතිය නෙමෙයි. ඊටත් අඩියෙන්ම කියන මේ වේදනා සංඥා සංකාර ඇති කරන මූලාශ්‍රය. දෙක ගැටුමකින් අරගන්න දෙයක් ගැටුමට හේතුනේ දෙකම එක්ක රූප එක්ක නාම. ඒ අනිශ්චිත වූ රූපයන්ගේ නාමයන්ගෙන් ගැටීමෙන් හටගන්න විඥානයේ කෙසේ නම් නිත්‍ය සුඛ සුභ වේද. ඒ නිසා මේ මූලික දවසේ කුලියට ආපු හොරු ටික අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන අඳගෙන කෙලවරට යනකොට විඥානය කොටු වෙච්ච දවසේ තේරෙන පටන් ගන්නවා මනුස්ස මනසකට ඇර මොනම තිරසනෙකුටවත් දෙවියෙකුටවත් ප්‍රශ්නෙකුටවත් මේකනම් මූල ධර්ම වශයෙන්වත් තේරුම් ගන්න බෑ. ලුංග දෙනෙක් ප්‍රශ්න කරනවා නම් දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ කියලා වැඩක් නැද්ද කියලා. දිවි ලෝකේ මනුස්ස ලෝකේ යන්න පුළුවන් මේ මනුස්ස ලෝකෙදී සල්ලං වෙලා ගියොත්. මේක තමයි මංගල භූමිය. මොකද මේකේ දුක සැප සමබර නිසා. දිවි ලෝකේ ගියාම කානිවල තමයි. ඒ ඔක්කොම කරෝ පින්ක් වලින් හම්බ වෙච්ච බෝනස් එකයි එරියස් එකයි මේ වගේ හම්බ වෙනවනේ. ඒකේ එදාට පාටි තමයි. එදාට නෑ මේ මරණය දකින්න නෑ චුත වෙනවා. උප්පත්තිය දකින්න නෑ පහළ වෙනවා. ලෙඩ වෙන්නේ නෑ ඒ නිසා මේ මෙරි ග්‍රවුන්ඩ් තමයි. තිරිසන් ලෝකෙට ගියාම ඔළුව උස්සන්න නෑ. පුදුමාකාර බයක පොඩි එකා ලොකු එකා හක්කේ තමයි මිටි කියලා. මරණය සිද්ධ වෙන්නේ හැම වෙලාවෙම බලවතාවේ හක්කේ. මනුස්ස ලෝක විතරයි මේ ස්පාසාවක් තියෙන්නේ. ඉතින් ඒකෙදි රූප ගැන ලාභෝධ කරන අතර වෙන්න එපා. වේදනා සංඥා සංඛාර වශයෙන් ගියොත් මේ විඥානයේ ශ්‍රී ලංකාවේ අහුණාට පස්සේ තේන උද්දජානාවේ පහළ වෙන්න ඉස්සලා හැම කෙනාම රූප පිළිබඳ සෑහෙන අවබෝධයක් ලැබුණා. නක්ෂත්‍රය, ආයුර්වේදය ඔක්කොම ඉගෙන ගත්තා. ඒක ආත්මෙ නෙවෙයි කියලා කට තේරුම් ගත්තා. වේදනා සංඥා සංකාර තුනම තේරුම් ගන්න ඕන. ඒගොල්ලෝ හිතුවා මේක කෝෂ නියාමයේ අනුව රූපේ තමයි පිටම කෝෂයේ. ඒක තුත්පහි එක ගන්න දෙන්නේ ඒක අවබෝධ කරගන්න පුළුවන් ඒක නෙවෙයි ආත්මය. ඒක අයින් කළාට පස්සේ වේදනාව තියෙන එක අර රූප වලට වැඩි ආත්මීය ගතියක් වේදනාව තියෙනවා. ඊට යටේ සංඥාව තියෙනවා සංඥාන ඊට වැඩි ලෙන්ගතු ක්‍රමකින් ආත්මගතයක් තියෙනවා. ඊටත් යට සංඛාර තියෙන්නේ ඒකත් ආත්මයට කොහොම කිට්ටි හැබැයි විඥාණය තමයි ආත්මය කියන්නේ. අඩියම ධාතුන් වහන්සේ අපේ ඒ කියන්නේ මේ දන්ත ධාතුන් වහන්සේ කලබු හතක් ඇතුළේ ඉන්නවා කියලා කියන්නේ. ඔය පිටම කරුණු තමයි අතා පිට වඩන්නේ. ඊට පස්සේ කරුණු හතක් නිසා අඩියම තියෙනවා ඒ ධාතු ඒක තමයි විඥාන ධාතුව. ඒකනම් ඒකට කියන්නේ ක්‍රිෂ්ණ විඥානේ. ඒ ක්‍රිෂ්ණ විඥානය දෙයන්නාසි මවලකේ. ඒකට අත තියන්න අපිට ශක්තියකුත් නැහැ, අයිතියකුත් නැහැ. අපි නිකම්ම නිකන් නරපණෝ. ඒ නිසා අපිට බලවන්නේ සංස්කාර, සංඥා, වේදනා, රූප ගැන දැනගන්න එක විතරයි කියලා. තමයි ওই මොක්ෂය කතා කරේ. බුදුසසුන කිව්වා ඕකෙත් ගන්න දෙයක් නෑ. ඕකෙත් තියෙන රූප වගේම එකක්. හැබැයි ඒකනේ කෙලින් යන්න බෑ. රූප වේදනා සංඥා සංකාර ක්‍රමයට යන්න ඕනේ. ගිහිල්ලා බලනකොට රූප වේදනා සංඥා සංකාර හොඳට තුනී කරන දුර්ල කරන කියොත් අතන දීපම් නිකම්ම තුනි වෙනවා. ඒ කියන්නේ යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබල විසිකර කියලා කියනවා. මිනිසෙක් වඩුවෙක් මේ තම තමන්ගේ රක්ෂාව කරන ඉන්න ආයුධ මල්ලක් හදාගෙන ඉතින් ඒකල ජීවත් වෙන පොඩි මේ කුටි සාකෝ ගෙනියන්න පුළුවන් තරම් ආයුධ ටික. ඉතින් මනසට ඈත රස්සාවක් හම්බුනාට පස්සේ ආයුධ අරගෙන යන්න බැරි නිසා අල්ලපු ගෙදරට ගිහලා කිවලු මට මෙහෙම දුර බැලකට යන්න දිනවා එන්න වෙයි දන්නේ නැහැ නැති වෙයි දන්නේ නැහැ කොහොම හරි ආවොත් නම් මේ ආයුධ මල තමයි මට බඩ රසාව කරගන්න තියෙන්නේ මේක පොඩ්ඩක් තියාගෙන ඉන්න කියලා ප්‍රශ්නයක් නැහැ ඉතින් ගේම් කියනවා මේක හාල් ටිකුත් ඉතුරුලා තියෙනවා හදිසි ආවොත් මට කණ්ඩෝන නිසා හාල් මල්ලයි යකට මල්ලයි දෙක තියලා ගියා අනේ ඊළ දුර කියන්නේ ඉස්සලම තේරෙනවලු ඒ ගමන හරියන්නේ නැහැ කියලා මිනිහ ආපහු දුවගෙන ආවලු ගෙදර අර මිනිහයන් ගිහලා කිව්වලු මස්සිනා මේ මගේ මලු දෙක අයියෝ මේ මම විහිළුවයි. ඒ මොකද කියලා. මේ යකටදී බලනකොට ඔක්කොම ගුල්ලෝ වහරින්නේ. යාර තේරුණා ඉතින් මස්සේ නා යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් ආල් මල්ල නොබල මිසි කරපන් කියලා. ඔය වගේ නේ රූපේ හොඳට අවබෝධ කරලා වේදනා සංඥා සංස්කාර හරහා යනකොට විඥානී බේම දුර වෙනවා. ඉබේම බොල් වෙලා. ඉබේම පුස්සක් බවටපත් වෙනවා. එනිසා එතන ඇත්තන ලොකු ෆයිට් එකක් නැහැ. බරපතල වෙරේ තියෙන රූපත් එක තමයි. නමුත් සාස්ත්‍රානුකූලව දාර්ශනිකව බලන විඥානයේ බරපතල සංකීර්ණතාවයක් තියෙනවා. මොකද රූප වේදනා සංඥා සංකාර හරහා නොගිහින් විඥානයේ ගියොත් ඊටාම තදවල අපාසුකට වැටෙනවා. එනිසා අපි බලමුළු එක එක එක එක දුර්වල කරගෙන එක එක එක එක බෙලහීන කරගෙන කරගෙන අතෙන් යනකොට යන ගමනටම විඥානේ බයලා වැඩෙනවා. ඒ තරම්ම ශ්‍රද්ධාවක්, ඒ තරම්ම තමන් පිළිබඳ විශ්වාසය කියනකොට දුර්ලභ වෙනවා. ඒ නිසා මේක එකින් එකට එකින් එකට එකින් එකට ක්‍රමානුකූලව යන ගමනක් තියෙන්නේ. මේකෙදී අමාරු දේ අපි විඥාන ගැන දන්නේ නැහැ. අපි සංස්කාර ගැන දන්නේ නැහැ. අපි සංඥා ගැන දන්නේ නැහැ. ඇත්තම තමයි මේක ලෝක විශ්ේ නෙවෙයි. දැනගත්තේ නැතුවට කිසිම අවශ්‍යතාවයක් නැහැ. එකම කාබන් කොපි එක යන්නේ රූපෙ දෙල්ලමයි තියෙන්නේ. හැමදාම ආදුනිකයෙක් වෙන්න රූපයම කය නැත්නම් රූපාකාරයෙන් බුදුන් තමයි හිතන්න අපි තාම ඒකේ හරියට අර සයිසෙක් නිව්ටන් කිව්වලු ලෝකේටම දක්ෂ විද්‍යාවේ මම වැල්ලේ ශ්‍රී ලංකන පොඩි එකෙක් විතරයි ඉස්සරහින් තියෙන මුහුද මට තේරෙන්නේ නැහැ පිටිපස්සේ ඉඳන ගොබේ වඩමින් මට තේරෙන්නේ නැහැ කියලා. හොඳම ෆිසි භෞතික විද්‍යාවක්. මේ වගේ අපි දැනගන්න අපි දැන් ආනාපාන ගන්න ඉතාමත්ම ටිකයි. ඒක ඒ තුලින් මට යන්න පුළුවන් කියන හැඟීමෙන් කෙරුවොත් ඒ ඥාණයෙන් අපි අර වේදනාව පිළිබඳ අවබෝධයෙන් ලොකු පෞරුෂත්වයක් ඇති කරනවා. සෑහෙන වේදනාවක් ආවට ඉවසගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. නැත්නම් වේදනාව මැද්දේ වැඩි වේලාවක් ආනපාන බලන්න පුළුවන්. ඒතර සංඥා විලා මොනද බහුරු කොලම් පෑවත් දන්නා හුදු මනෝ විකාර බව. සංස්කාර වශයෙන් තමයි යෝධ බල යෝධ ශක්තිය ලැබෙනවා. අනම්මනම් කිව්වට දන්න මේවා තේරම මේ ගමන කඩන්න හිත දෙන ලනු. එහෙම නැත්නම් අපි ඍජු අනන්තය දක්වා යන රේඛාව චපල කරන වැඩ. නැත්නම් ලාභ සත්කාර විශේෂ නැමීම. ගණන් ගන්න තුගිය විඥාන පිළිබඳ හොඳන හිතියක් කර්ම කර්ම සිද්ධිය. නිසා මේ අපි පහු කරපු ටික තමයි වැදගත්ම ටික. මේකම අදාහගන්න මේ ටිකේදී අපිට යම් ක්‍රමසාවිදි ටිකක් හම්බුණා නම් ඒක බුදුහාමුදුරණ දෙවිවයි. ඒ මොකද අපිම හදාගත්තේ වань. අපි දන්න මුළු 84000 ධර්මස්කන්ධය දැනගත්තට වැඩිය වටිනවා මේ අපි දැනට සතිය නැතිකොට සතිය හදාගන්නේ කොහොමද? කද්දා නැත්නම් කද්දා හදාගන්නේ කොහොමද? වීර්ය නැත්නම් වීර්ය හදාගන්නේ කොහොමද? මොකද ඒක ස්වයම්භූතනේ. ස්වයම්භූනේ. ඒ ටිකම අදහගෙන යන්න පටන් අරගත්තොත් අපි අපේ තියෙන ඇතුළේ තියෙන බුදුහාමුදුරන්ට සලකනවා. ඇතුළේම තියෙන ශක්තියන් වලට අදහගෙන යන්න පටන් අරගත්තාම එවැනි සතම් බිමක වැටල මරනවා සපයි. අපි සටනේ මැරලා තියෙන්නේ. අපි නම් දණින් දනගෙන වැඳගෙන පිටිපස්සෙන් කියලා නෙමෙයි. සටන් බිමේදී මැරෙන තියෙන නිසා මේ දවස් පහේදී අපි මේ ඉගෙන ගත්ත දේවල් අත්දකපු දේවල් හොඳ නරක බෙදන්න යන්න බෑ සුද්ධම හොඳක් තියෙනවා. සියල්ලම අනිවාර්යම පන්නරයක් අපිට. මේ කියන්නේ අපි මේ සත්‍ය සොයන යන ගමනේ නිසා සෙන් මාස්ටර් කෙනෙක් කියලා තියෙනවා. කොහේ හිටියත් යෝගාවචරයට උඩ කියලා දෙනවා. කොහේ හිටියත් ඔබ ඉන්නේ නිවස බලා ආපහු යන ගමනේ කියලා. ඒ නිසා නිවන් දකින්නවා දකින්නවා දකින්නවාමයි කියන ප්‍රාර්ථනාවෙන් මගේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. මේක දේශනා මාලාවෙත් නිමාවටපත් වෙනවා. සියලු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා ආලෝකේ පහළ වේවා කියලා ප්‍රාර්ථනා. ලිඛිත ප්‍රශ්න වර්ග කිසිපත් කළ තියෙනවා. අපි හැමදාම කරා වගේ ධර්ම දේශනා මාරේ මේක මේ සාකච්ඡාකට පදනම සලසයි. <coughs> ඔබ වහන්සේ පැහැදිලි කළ කාය වචී මනෝ සංස්කාර සංසිඳු අවස්ථාවේ ඇතිවෙන හිස්බහෝ අජිතාකාශ තත්ත්වය සමතේ ආකාසානංචායත සමාන තත්ත්වයක්ද නෑ ආකාසානංචායතන සමාන නම් ඒ කියන්නේ සමතේ නිවන් දකින්න පුළුවන් කියන්නේ ආකාසානංචායතන මේක පිළිබඳව පෑයෙන රූපයාගේ නැත්නම් කාය සංස්කාරයන්ගේ සංසිඳීම ආකාසානංචායතන එතකොට චිත්ත සංස්කාරයන්ගේ සංසිඳීම විඥානංචායතනයි ඊට පස්සේ නේව සංඥානා සංඥායතනේ ඇත්ත වශයෙන්ම මේ සංඥා පිළිබඳ කතාවක්. නමුත් අර අනුශේ ධර්ම සංස්කාර කොටස් ඒකට අහු වෙන්නේ. ඒ නිසා බුදු ජානසේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඒගොල්ලෝ හිතුවේ මනුෂ්‍යකට යන බල අන්තිම කෙලවර තමයි අකින්චඤ්ඤාචර නේව සංඥායතන. ඒ නිසා සිද්ධාර්ථ කුමාරයා බලන්න ආපු ඒ අසිත තාපසයා එයා ඒ අරූප ධ්‍යාන දිනු කරලා හිටියේ ඒ අය කොච්චර පිරිසිදු වුණාද කියලා දැනගත්තා දෙයියෝ පෙන්කෙලිනකොට දැනගත්තා මේ මනුස්ස ලෝකේ බුදු පැටියෙක් කියලා. ඉතින් ආවල බල ගියා. ගිහලා බලන සුද්ධෝදන රජු තයිලානේ මේ වටන තාපසයනේ මගේ දරුවට මේ ආශිර්වාද කරන්නේ. එයාම බලනකොටම දරුවා ගිහිලා ජටාවේ ඔළුව තියෙන සයිස් එකට පිනුමක් ගැහුවා. බඩ පිනුමක් ගැහුවා අරින් ධාතුමා. ඒ නිසා අත කරගත්ත පස්සේ අඳලා hina වුණා. එයා ඇඬු hina වුණේ මොකද මේ පැකියා එක්ක සක්විතලා දෙනවා එක්ක බුදුයි. ඉති රජුරණ කිව්වා හම්බෙලා තියෙන පොඩි එකෙක් නෙවෙයි ඒක උතුම හොඳ රජ පැටියෙක් එක්ක සක්විතලා දෙනවා එක්ක බුදු වෙනවා කියලා. බුදුහා රජුරෝ අක්ෂිෂ්ඨාන කරතනකට බුදු වෙන්න නම් දෙන්නේ නැහැ. අපේ પરම්පරාවේ ගෞරව සක්විතලා දෙලා නැහැ මොකක් සක්විතලා දෙකමයි කියලා. ඉතින් තාපසේ හිනාවට සතුටුවා. අනිවැයි කියලා ඇහුවට පස්සේ කිව්වා මෙයා බුදු වෙනකොට මම නැහැ කියලා. මොකද ඒ මෙයා ඊට ඉස්සෙල්ලා මැරෙනවා මැරුණාට පස්සේ ආකින් සංඥායතනේ අනුව ගිහිලා උපදින්නේ අසඤ්ඤ තත්ත්වේ අසඤ්ඤ තලේ එතකොට මේ ලෝකෙට තියෙන කනෙක්ෂන් එක නැති වෙනවා සිග්නල් නැහැ සෙල්ෆෝන් වැඩ කරන්නේ ඒ නිසා මේ ජීවිතේ මැරෙන්නේ ඉස්සෙල්ලා නීව සංඥායතන නාසඤ්ඤායතනේ ඉඳලා <coughs> නොපිරි මැරුණොත් ගිහිලා වැටෙන්නේ අසඤ්ඤ තත්ත්වය. ඒකෝට මේ බුදුවරු ලක්ෂයක් පහළ වුණා. අදිර ෆ්‍රිජ් එකට එළවලු ටිකක් දාලා ලොක් කරලා තිබ්බා වගේ. එළවලු කුණු වෙන්නේ නැහැ. හැබැයි ලෝකෙන් සම්පූර්ණ වුණා. ඒ නිසා ආකාසඥාන ඡායතන විඥාන ඡායතන සෑහෙන අයින් වෙලා ඉන්න පුළුවන්. නමුත් ලෝකේ සද්ධර්මයෙන්වත් වැඩ ගන්න බැරි වෙනවා. ඒ නිසා මේක යම් යම් සමානකම් තියෙනවා. නමුත් ඒ සමත තත්ත්ව සහ විපස්සනා තත්ත්ව අතර පැහැදිලි වෙනසක් තියෙනවා. සංස්කාර ස්කන්ධයේ ඡයවීම ගැන කතා කරනකොට ඔබ වහන්සේ විසින් විතක්කේ ගැන සඳහන් කරන ලදී. මට තේරෙන විදිහට වචී සංස්කාර ගැන කියන විදිහදී. විතක්කේ යන කොමන්තයි කරනවෙන් පැහැදිලි දෙන්නේ මැනවි. විතක්කේ කියන්නේ මෙනෙහි කිරීම කියලා කෙටියෙන් මතක තියාගන්න. ආස්වාසයනොට ආස්වාසය කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසය කියලා ප්‍රස්වාසය මෙනෙහි කරනවා. එතකොට මේ මෙනෙහි කිරීම නිසා අරමුණට හිත නගිනවනේ. නිසා විතක්කේට කියන්නේ සිංහලෙන් අරමුණට හිත නැංවීම. එනේන අරමුණට හිත නැංවීමට තමයි විතක්කේ කියලා කියන්නේ. කරු ස්වාමීන් වහන්සේ විදර්ශනා භාවනා කරන තුන යෝගාචර කුසල් රැස් කිරීමක් කරන්නේ. අනේ කැමැති නම් කුසල් කියත හැකි නැත්නම් නෑ කියන්න පුළුවන්. කැමැති එකක් දාගන්න. මේක තමයි කුසල් වල අන්තිම එක. ඉතින් ඒකේ කුසල් වල தත්ත ගෙවිලා ඉවරයි එතකොට. ඕනනම් ඒකට කුසල් කියලා කිය හැකියි. ඒක නිකන් හරියට කියනවා නම් මේ මේ වතුර කියලා කියන්නේ අන්තිම තුනීම අම්ලයක්. ඒ අම්ලික ගතිය ඇත්තෙම නැහැ. ඉතින් ඕනම් කියකේ ඒක තමයි තනුකම අම්ලය කියලා. ඒ වගේ තමයි විපස්සනාවේ තමයි කුසල් අකුසල් කියන જાති දෙක ගෙවල ගෙවල ගෙවල ගෙවල අන්තිමට මේන එක නිසා සර්වචන්සේ සඳහන් කළා තියෙනවා අත්තිබික්කවේ සම්මාදිට්ඨි ආසවා පුඤ්ඤ භාගියා කුසල වේපක්ඛා. ආසවසයිත පිනට කුසලයට වැටෙන සම්මාදිට්ඨිය තියෙනවා. ඒක අර මාර්ග සම්මාදිට්ඨියද ඉස්සල චිත්තක්ෂණ. ඒක කුසල ඒක පින් ඒක කියලා ඇල්ලුවොත් මාර්ග චිත්තයට යන්නේ. එනිසා මේක කුසලයේ අන්තිම නැට්ට තමයි මට කරන්න දෙන මේක පන්නන එකයි කියලා දැනගන්න නම් ඒක කුසලයේ වුණත් නැති වුණත් මොකක්ද කියන්නේ තම්බකට ගන්න තම්බන කාපම් බැදගෙන ගන්න බැදගෙන කාපක අතාරින්නයි තියෙන්නේ. ඒක හොඳ කුසලයක් කියලා ඒක ඇල්ලුවොත් ඉතින් එහා පැත්තට යamak නැහැ. ඉතින් ඒක කුසල් තමයි. අත්‍යවශ්‍යම අන්තිමම රිෆයින් වෙච්ච කුසලයේ තමයි. නමුත් ඒක කුසලේ නොකියවයි කියලා ඒක තරහ වෙන්නේ නැහැ. ඉතින් අපිට අර වෙලා තියෙන මොකක් හරි හයිය අහුවෙන දෙයක් එපයි. ඊතර ගෙනියන්නේ. ඒක නම් කියගේ සෑහෙන පිම්මල්ලක් පුරවගත්තා. හරි ෂෝක් කියලා ඒකටමයි කිසි තරහකුත් නැහැ. එහෙම හිතාගත්ත ප්‍රමාණය. මගේ පවුලේ අනෙක් සමාජිකයන්ට මතයක් මතයක් තියෙනවා අපි පස්පව් වලින් වැළකෙනවා නම් කිසිවකට නරකක් නොකරනවා නම් හැකි පමණින් අන්නයට උදව් උපකාර කරනවා නම් නිතර දැනනවා නම් භාවනා කිරීම අනවශ්‍යයි කියලා. කරුණාකර උපදෙස් දෙන්න. මේ දෘෂ්ටි වෙනස් කිරීමද ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද? මට මේ පවුල ටික මෙව ගස්වන්න කරුණාකරලා මට අතරමැද පෙරක දොරුව එපා. අතරමැද පෙරක දොරුව අනිවාර්යයෙන්ම කොමිෂන් එකක් ගන්න. මන් දෙන්නේ කාටවත් කොමිෂන් මේ කට්ටියට කියන්නේ මෙන්න මේ පිස්සු ආම්දුර කෙනෙක් ඉන්නවා පුළුවන් නම් කියලා හම්බෙන්නේ. මම කවදාකවත් කැමති නැහැ කවුරුත් මෙහෙම කවුරු හරි කතා කරන එකේ ජඩ ගතියක් මට තියෙනවා. ඒක කුප්ප ගතියක් මට තියෙනවා. තුච්ච ගතියක් මට තියෙනවා. අපිට අයිතියක් නැහැ කවුරුත් ගැන කතා කරන්න. අපිට නෙමෙයි මට. කාට හරි ඕනේ නම් මේ කෙලිම මම ඩීල් එක කතා කරන්න කිසි කෙනෙක් මැදිහත් වෙන්නේ නැහැ. මැදිහත් වුණොත් මම දන්නවා මම ඊළඟට හරියට අණ ගහනවා දරුවාන ගහනවා නෑදෑයන ගහනවා මට හරි අපහසුකට මමපත් වෙනවා ඒ මනසේ පැකිලෙනවා ඒ මනසට කතා කරන්න ඕනෙත් නෑ හරි ඒක අනේ සාංශ මෙයාට මට උපදේශයක් දෙන්නකෝ අර කණේ මුණින්නවල දීදී වතුරක් කරන්න ගියාම මොකද වෙන්නේ බලන්න අර වතුර වලට හරි අපහසුට ගිනව මනස හරි අපහසුට පත් වෙනවා ඒ මනස මේ ගෙතර ඉඳ දෙන්නේ අඬ ගහනවා එල මං අඳුරන්නේත් නෑ ආහුසු කෙනෙක් දකින්නට කෝල වෙනවනේ ඉතින් මට කියනවා අනේ කොහොම හරි මෙයාව මේ අවුරුදු 10ක් 15ක් ඇවිල්ලා කුණු කරලා මම ළඟට චිත්තක් කෙනකින් ඇවිල්ලා කියන මේක රත්තරන් කරලා දෙන්නේ. කරන්න බෑ. ඒ නිසා ඒ මනුස්සයා එන දවසේ ඊටදී හාත්පසම වෙනස්. පුළුවන් නම් தත්ත්වය ඇති කරන්න මේ මනුස්සයාට ඇවිල්ලා මම නෙවෙයි කවුරු හරි සත්පුරුෂේ කම්බිලා කතා යොමු කරවන්න යන්න එපා. ඒක කියනවා වෙස්ට් ඩින්ටරස් කියන කැත වචන තමයි ඒකට පාවිච්චි කරන්නේ. vested interest එක තමයි මිනිස්සෙක් විසින් මිනිසෙකුටයි කැතම වැඩි. කවුරුත් කෙනෙක් අත තියන්න බුදුහාමුදුරුවෝ කිසිම අධිකාරී ශක්තියක් දීලා නැහැ. يعني උඹටවත් උඹ වැඩි කරගන්නවත් වෙලා නැහැ. අනුන්ගේ දේවල් කරන්න කියන එක එස්කේපිසම කතා කරන්න යන්න එපා. ඕක තමයි මිෂනරි වැඩේ කියන්නේ ලෝකේ මහාන වැඩ කරපු කැතමකම තමයි මේ ආගම නමින් අර ආරයක් මෙයා දේවබත්ති කරන්න ඕන. නැත්තම් එයා ම්ලේච්ච වෙනවා. එතකොට මගේ පරම යුතුයකම තමයි මිනිස්සු දේව මේ දේව මේකට හරවන කියන එක බොහෝම ලක්ෂක විදිහට කෙරලා තියෙනවා මිෂන් ආදියට. ඉතින් අපිට මම දැන මට නැහැ. ඒ නිසා පෞලි සමාජිකය හම්බුනොත් මම කොමිෂන් කතා කරන තු කෙලිම ඩීල් එක කතා කරා. කේන්ද නම් එපා. අර මිනිස්සෙක් දවසක් මේ හොද්දටම දීවා දානවා. හරිම හාඩ අපේ මිනිහට බොණ්ඩව සල්ලි නැතුව. ඒ නිසා මිනිහා ලියුමක් ලිව්වලු දෙවියන් වහන්සේ. මම බෝවහන්සේ 100 100ක් අදහනවා. මට කරුණා කළා ඩොලර් 50ක් වටිනවා. කියලා දෙවියන් වහන්සේ මේ මේ ප්‍රධාන තපස්ථාන අධෝති බාරේ කොළඹ කියලා ගන්නවා. ඉතින් තපස්ථාන වල මේක බලලා ගන්න වෙන රටක කොළඹ නෙවෙයි වෙන රටක කතෝලික. තපස්ථාන බලනකොට ඇත්තටම අහිංසක මිනිස්සෙක් නේ කියලා කට්ටියටම පෙන්නනවා ඔෆිසිය. කට්ටිය ඔක්කොම එකතු කරලා බලද්දි ඩොලර් 45ක් හම්බුණා. ඊට පස්සේ යා ඔබ දෙයයන්ාන්සේ අදහනකොට දෙයයන්ාන්සේ මෙන්න තෑග්ගක් කියලා හරියට. අරගෙන බිව්වට පස්සේ ආයෙලිමක් කරනවලු දිව්‍යන් වහන්සේ කරුණාකර මීට පස්සේ තැපැල් ස්ථානපති හරහා එවන්න එපා ඒක 110ක් කොමිෂන් කාලා කියලා. ඒජන්සි කිව්වනම් කැතයි. ඒජන්සි කිව්වනම් ප්‍රොක්සි. ඒජන්සි කිව්වනම් මායා. ඒජන්සි කිව්වනම් චපලයි. කිලිම ඩීල් එකට යනවා. බුදුරජාණන් වහන්සේත් එක්ක හරි කමන්නේ ධර්මයත් එක්ක හරි කමන්නේ සංඝයත් එක්ක කමන්නේ in proxy මේ වෙනු වෙනුවට එන්නකොටම මම මගේ ඇඟ නිකන් කිලිකොල ඕනේ යකා හරි කමන්නේ ඉස්සරහ යනවා නම් මට බයින කෙනෙක් ඉන්නවා ඒක මට හරි පහසුයි ඒතකොට ඩීල් එක ඉවරයි වෙන කෙනෙක් කන ගන්න ආවට පස්සේ මම එහෙ ආවා ජපන් කණ්ඩායම එල අපි භාවනා ශාලාවට යන්න දෙන්නේ නැහැ කාටවත්. නමුත් කතා කරගෙන ඉවරල එක මිනිහෙක් ඇහුවා ඔබ වහන්සේ වගේ කෙනෙක් මෙහෙටි පැවිද්දට හෝ භාවනාවට බාර ගන්න අඩුම වයස මොකක්ද? ඊට පස්සේ මම කිව්වා Tamanටම කැමැත්තෙන් ඉන්න පුළුවන් අඩුම වයස තමයි වයස. අම්මා ගේන වයස තාත්තා ගේන වයස නෙවෙයි. කිසි කෙනෙක් යවන්න බෑ. හැබැයි ඕන කෙනෙක් එන්නේ. Taman වශයෙන් එන්න. කවුරුවක්වත් අර හතෙනි කියලා මේ වැඩේ කරන්න කියන්නේ එහෙම කරන එකක් නෙවෙයි මේක. මේක පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුයි. ප්‍රත්‍යක්ෂ කළ යුත්තේ නිසා කාගවත් දෙයකින් අනිත් එක කාට හරි කරන්න පුළුවන් නම් මම අභියෝග කරනවා පංචිල් බඩබා හරියට රකින්න කියලා උන් නිවන් දකින්න. පංචිල් පද වහන්සේලා කියන දවල්ම කියලා රැඳන්නේ නෙවෙයි පංචිල් පද හරියට රකින්නවා නම් බුදුරජාණන් කියන ආර්ය විනයේ මහා දාණය තමයි පණතිපාත අදින්නා දාන වේරමණය හරියටම කිසිම සත්‍යක් මරන්න නැතුව ජීවත් වෙන්න නම් සෝවන් වෙන්න නැතුව බෑ. ඒක ඔයගොල්ලෝ හොඳටම දන්නවා ජීව රැකෙන්නේ සෝවන් වුණාට පස්සේ. ඒ නිසා කවුරු හරි කියනවනම් මේ කියන්නේ අන්තිම නියම ධර්මයේ තේරලා තියෙන්නේ. හැබැයි හොඳට කරන්න කියලා. හොඳට පංචිල් පදවා රකින්න පංචිල් පදවා රකින්නකොට සෝවන් වෙලා තියෙනවා. ඒ ඒ කියන්නේ ඔය මේ ඩුප්ලිකේට් බඩු නෑ ඔරිජිනල් එක. පංචිල් පදවා ඔරිජිනල් එකනේ බාහන. ඊට පස්සේ අහුවෙලා තියෙන ඉතින් හරි ඕක කරන්න කියලා. ඒකට හොඳට කරනකොට අනිවාර්යයෙන්ම ඉස්සරහට යනවා. ගරුතර ස්වාමීන් වහන්සේ සමචිතසනා ක්‍රමවල යෙදීමේදී අනිකුත් භාවනා අවශ්‍ය නොවන්නේද? මෛත්‍රී භාවනා වැනි පිළිකුල් භාවනා මේ පහදා. ඉතින් සමච විදර්ශනා කියන්නේ මෛත්‍රී භාවනා තමයි. සමත කියන්නේ ඒක තමයි. ඒ නිසා සමත විදර්ශනා කරනවා නම් ඔච්චරයි තියෙන්නේ. ওই දෙක විතරයි තියෙන්නේ. ওই දෙක කරනකොට කොයින් කොයිට මාරු වෙනවද කියන ප්‍රශ්න වෙන්නේ මේ අහන මැද්දේ මම ඒකයි අර පටන් ගන්නකොටම උපදේශමාලාව කියන මම මේ කතා කරන්නේ සතිය ගැන සතියෙන් යනකොට කැමැති වෙලාවට සමතට හැරේ සමතට විපස්සනා හැරේ හැම වෙලාවෙම සතිමත් වෙනවා එතකොට මේ වැඩි භාවනා විසීම වැලැන හැටියට මැස්ස ගන්න එකයි අපිට තියෙන්නේ උදාහරණයක් වශයෙන් කියනවා ගහක මුල් හැමදාම ඕජාව දිහාටයි චත දිහාටයි යති ඒක මුල්ලට උගන්වන්න ඕනේ නිසා මුල් කවදාවත් කෙලින් යන්නේ මුළු යන්නේ හැම වෙලාවෙම ඇද වෙලා ඒ මොකද එයා දන්නවා ඕජාව තියෙන කොහෙද කියලා එච්චර ඒ නිසා සතියට ඕජාව දෙන්න ඒ සම්පූර්ණ විදර්ශනා ගැටේ එළියනවා සිත ඉඩලස සෑම මොහොතකම මේ මොහොත අතහර තමා අන්තිචරෝ අනාගතෝ පැනියන්ට උත්සාහ කරන්නේ මේ මොහොත සංඥාවකෝ තොර නිසාද කර්මයෙන් පහදාගෙන ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ හිත හැම මොහොතකම මේ මොහොත අතහැර දමා අතීතයට අනාගතයට පැන යන්න උත්සාහ කරනවා කියලා දකින්නේ කවුද? හිතමනේ. මේ ප්‍රකාශය කරන්නේ හිතමනේ. ඉතින් මේකට උත්තර දුන්නයි කියලා හිත හැදෙයිද? මේකට මොන උත්තරේ දුන්නත් මේ හිතෙන්මයි මේ ප්‍රශ්නේ අහන්නේ. හිත හොඳ නැහැ කියලා එයා කියනවා. මේ මොකද්ද මේ කියන්නේ? නිසා මේ ප්‍රශ්න අහනකොට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ ඔරාගේ අම්මයන් පේන අහලා කවදාකවත් හරියන්නේ කරුණා කරලා ආස්වාද ප්‍රසවාස දෙක මෙනෙහි කරන්නේ එතකොට ඊට වැඩි හුඟාක් වටිනවා මේ මේ විසඳන්න හදනවල වැඩිය කද්දාකත් විසඳන්න පුළුවන් කෝපයක නෙමෙයි ඉත හැදිලා තියෙන්නේ ඊට ප්‍රශ්න නැගීම තුලින් වර්තමාන මොහොත පන්නන එක විතරයි කියන්නේ දක්ෂ ප්‍රශ්න අහනවා සංකීර්ණ ප්‍රශ්න ගැනීම කරන්නේ වර්තමාන මොහොත පන්නන එතකොටම තේරුම් ගන්න පුළුවන් නම් මේ හිතේම ගොජ දැමීමක් මිස මේකෙන් අල්ලන්න බෑ ඒ නිසා මේ මගේ හිත දැන් තියෙන්නේ හිතවිල්ලක කියලා තේරුම් ගන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ මගට ලියනකොට කොළේ අල්ල විසිකොළ දායි හරියට මම මේ විසිකරනවා. හිත දිහා බලා හිතවිලි වේදනා බැඳීමේදී හිතේ කතන්දර නැතව හිතවිලි දිග්ගහේ දෙවිත මෙය සංස්කාරයක් වෙනවාද? දරුවන්ගේ කටයුතු කිරීමේදී සංස්කාර අඩු කරගන්නේ කෙසේද? මේ මට හරි ජොලි දරුවෝ නැහැ. ආට පුදුම සතුටක් එන්නේ මේ ප්‍රශ්නේ එනකොටම ඒ මේ බුදුරජාන් වහන්සේ සාමාන්‍ය පද සූත්‍ර දේශනා කරනකොට ඒ පඬිසාංශ කිව්වේ කවදාකවත් ප්‍රෑමදානේ කිරිල්ලන්නට දරුවෙකින් ප්‍රශ්නයක් නෑ වැඳපු නැති එකයි. මොන්න තරම් සැපයක්ද කියලා. හොලිවුඩ් නිලියක් කියලා තිබුණලු මම බැඳලා නැත්තම් මට ඇඳේ දෙපැත්තෙම බිමට බහින්න පුළුවන් කියලා. මොන තරම් ජොලියක්ද කියලා බලන්න. බැලනර පස්සේ දෙපැත්තෙම ඉද බෑ. කොහොමද බෑ? උඩින් පනින්න ඕනේ. ඒ කෙලෙසයක් උඩින් පනින්න. ඒකත් නෑ. දෙපැත්තම බයි. ඊළඟට දරුවෝ කියන ප්‍රශ්නේ ඉතාමත්ම ගැඹුරු ඉතාමත් යන දෙයක් මම මේ පුළුවන් තරම් මේක හාස්‍යයට ලක් කරන්න හදන්නේ දරුවෝ කවදාහක්වත් මේ විදිහට දෙමාපියෝ ගැන කල්පනා කරන්නේ ඒ තරම උන් දක්ෂයි. ඒ තරම උන් ප්‍රත්‍යක්ෂයෙන්ම ඥානවන්තයි. දෙමව්පියෝ හිතන මේ දරුවෝ ගැන කල්පනා කිරීම ඉතාමත් වටින දෙයක් කියලා ඊට පස්සේ heart attack කියනවා ඊට පස්සේ blood pressure කියනවා අර දරුවා අනාථ වෙනවා මගදී බැලලා. දරුවෝ කවදාකවත් දෙමව්පියෝ ගැන මෙහෙම කතා කරන හිතනවාද කියලා හිතන්නේ මොකද උඹේ කෙලෙස් නැහැ. අපිට වෙන්නේ වගකීම නැහැ කියලා. වගකීම නෙවෙයි. හරි ප්‍රශ්නයක් නම් දෙපැත්තට යන්න එපා. දරුවෝ දෙපොළ දෙන කල්පනා කරන දෙපොළ දාන නිකමලත් අහන දරුවෙක්ගේ මේ ප්‍රශ්නයක් අහනවද කියලා නෑ. දරුවන්ගේ කටයුතු කිරීමේදී සංස්කාර අඩු කරගෙන ඉන්නේ. දරුවන්ගේ කටයුතු කරනකොටත් හුස්ම ගන්නවනේ. හුස්ම දිහා බලන්නකෝ. මොකද දරුවන්ගේ කටේ කියලා දරුවෝ වදන වෙලාවටවත් හුස්ම ගන්න එක පැත්තක තියනවා කියනවා කියලා බලන්න. අඩු ගානේ අඩු ගානේ ලේබර් පේන් එකේ උච්ච අවස්ථාව හුස්ම පැත්තක තිබ්බද කියලා බලන්න නෑ. මේ ආනාපානට සතිය හේතු කරපුවාම යන යන දන ආනාපානෙත් එක සතිය යනවා. කොයි වැඩේ කරුවත් ඒක දිහා බලන්න ගියාම වැඩේ සර් වෙලා ඉවරයි. ඒ දරුවන්නේ වැඩද අර වැඩද මේ වැඩද කියලා අපි දෙන සංඥාව මොකක් වුණාද? දැන් අපි කියමු පොඩි ළමයි බලා ගන්න මොන්ඩිසෝරි පන්තියක් බලා ගන්න කෙනෙක් එහෙම නැත්නම් පොඩි ළතු බායි ඒත් අර වැදිරිකම නේ කරන්නේ. යාවික ජොබ් එක. ඉතින් මේ දරුවනේ වැඩ කියලා ඕල් මහාල වට්ටම් කරන්න ඕනේ වැඩි කරනකොට කරන කරන විදියට. නමුත් ඒ කරන ගමන් මට වලින් වර හුස්ම හතර පහ දෙකට හරි ගමන්නේ මට හුස්ම වැටෙනවාද කියලා පොඩ්ඩක් බලන්න. අනේ මචං මොන කරදරයක් මං කියන්නේ නැත්නම් මේ මේ වයිසර් කරලා හුස්ම ගන්න මතක නැතුනොත්. සාරිපුත්‍ර සාංශේ සඳහන් කරලා තියෙනවා අද්දන්ද කුලේ ඇතේ. අද්දන්ද කුලේ ඇතයි කියලා කියන්නේ උගේ හත් පොළක් බිම වදිනවා. නෑ නෑ. අද්දන්ද කුලේ කියන්නේ ඒකට කියන්නේ හත් පොළේ කියලා. කොණ්ඩේ බිම වදින්න ඕන, කකුල් හතර බිම වදිනවා, වලිගේ බිම වදින්න ඕන, ලිංගේ බිම වදිනවා. ඒකට හත් පොළක් වදිනවා. ඒ ඒ ඇතා තමයි ලෝකේ ඉන්න දක්ෂම කුමරි වර්ගයේ කුලේ ඇතා. මේ ඇතා කොච්චර දක්ෂ වුණත් ඌ කවදාකවත් හොඳේ පාග ගන්නෑ කියලා. හොඳේ තමයි සත්‍ය කියන්නේ. මොකද මේ කකුල් දෙක මැද මෙහෙම මෙහෙම තියෙන කදාවත් බාර ගන්න බාරගත්තොත් ඉවරයි. බුද්ධියම ගියත් ඔනේ උඩ තියාගන්න. නහන්න ගියත් ඔනේ තියාගන්න. යන්නේ පොඩ්ඩක් කුසල තියාගන්න. ඒ වගේ සතිය පාගගත්තේ නැත්තම්. ඉත වලිය පාග ගන්නවා කියලා අපි සාමාන්‍ය කතාවට කියනවා මේක හොඬේ කියලා කියාගන්න. හොඬේ පාගගත්තේ නැත්තම් ඕනෙම තැනක. ඕනේ අමලියකදී කලබලයකදී මේ සත්‍ය පොඩ්ඩක් ඉස්සර තියෙන තියෙනවා නම් මතක තියෙන දරුවන්ගේ වැඩ කෙරුවත්, ළමයාගේ වැඩ කරත්, දිවි ලෝක වැඩ කරත් ඒක නෙවෙයි වැදගත් වෙන්නේ ක්‍රමෙද දන්න. මේක මේ මහා ලොකු දෙයක් මම ඇත්තටම පිටිමි වශයෙන් අපි තමාවිල්ලන්න ඕනේ. ප්‍රසූත වේදනාව පිළිමකට දරන්න බෑ කියලා කියනවා. ඒ තරම ඉතාමත් දරුණු වේදනාවක් දාලා තමයි මාතෘත්වයට යන්නේ. ඒ වේදනාවේ දරුණුකම නිසා තමයි දරුවට ප්‍රේම කරන්නේ. වෙන මොකක් හරි නිසා නේ ඔය සිසේටින් කරලා ගත්තට දරුවන්ට ප්‍රේම කරන්න බෑ. ටෙස්ට් ටියුබ් බේබිස්ලට කවදාකවත් ප්‍රේම කරන්න බෑ. අර වේදනාවේ ප්‍රකෘතියට තමයි වෙවිලා තියෙන්නේ. ඒකට අපි අපි පිරිමි වශයෙන් අපි පිළිගන්නවා. නමුත් මේක මේ මේ පශ්චාත්තාපයට කාරණයක් කරගන්නකොට නොකරන්න කාරණාවක් කරගන්නකොට මගේ වචනෙන් කියන්නේ මේ ගෑනුන්ගේ චරිචුරු කියන්නේ. එච්චරයි මම කියන්නේ. අපි අම්මා ගෑනියක් තමයි. ඒක වෙනම කතාවක්. මේ චරිචුරු ගෑම ඇඳිල්ල ලොකු දෙයක් කරගෙන තමයි මේ කරන්නේ දැන්. සන්තෝෂයෙන් කරලා ඉවර කරන්නේ දරුවන්ගේ වැඩ ඉතින් මොන කර වදාගත්ත දේ මොන කරන්නේ. කිව්වා ඉවර ආය කාටවත් පෙන්වන්න දෙන්නේ මොන කරේ ටික කරලා අනිගොල්ල වගේම සතුටි. සාමාන්‍යකත්වයේ දාගම් කරනවා නම්. මම හිතන්නේ ඒ මව දිරියමාවක් කියලා. ඒ මම විහාර මාදේවියක් කියලා මම කියනවා. කවදාකවත් ඉංග්‍රීසියෙන්වත් පෙන්නන්නේ කියන සාමාන්‍ය ඉස්සර තිබුණු කුලකාන්තාවන්ගේ කාන්තාවන්ගේ ප්‍රශ්න කවදාකවත් පිළිමයකට අඟවන්නේ ප්‍රසූතියක් හෝ දරුවන්ගේ ප්‍රශ්නයක් හෝ කියන්නේ මට හොඳට මතකයි ලොකෝය බඳර වාසේ එක දවසක් බබාලගේ කක්කර ඉතිරි ගෙනියලා ලොකෝයාට වැස්ස වතුර එකතු වෙච්ච ටැංකිය හොදනවා අම්මා කුස්සියටලා ඉඳලා අඬනවා අඬනවා අඬනවා අඬනවා ඉවරයක්. ඊට පස්සේ කවුරුත් දන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මගේ ජීවිතේට කවදාකවත් මේ දරුවන්ගේ කැතරදි මම පිරිමින්ට හොදන්න තියලා නැහැ කියලා. ඊට පස්සේ ලොකෝය කුස්සිය දාවා. ඊට පස්සේ ආනේ කුටි උඹලා හදනකොට මම කවදාවත් මෙහෙම දුක් විඳ නැහැ. මොකද්ද කියේ? මොකද්ද කියන්නේ? එහෙනම් ඔය ඔය ඔය වැඩේ ගෑනු වෙලා. පිටිමි කරන්නේ නැහැ. ඊට අම්මාගේ අම්මා මම මේක සතුටින් කරනකොට මොකටද අම්මා අල්ලන්නේ කියලා ඒක ලොකෝයි. මම මේ කරන්නේ අපි දෙන්න ෂෙයා කරගෙන වැඩ කරන්නේ. නෑ ඒක කමන්නේ උඹලගේ මනාපෙනම් කරපළ මගේ ජීවිතේට මම කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නෑ. ගෙන්දවත් තියන්නේ ඒ කටයුතු පිරිමියෙකුට. ඒක තමයි මේ කාන්තාවගේ තියෙන දැරීමේ ශක්තිය. පිරිමි 10 දෙනෙකුට වැඩි කරන්නේ. කාන්තාවට ඉවසීමේ ශක්තියක්, දැරීමේ ශක්තියක්, එහෙම නැත්නම් ඉවසදරම හිට පිරිමි 10කට නෑ. මේ ගුණේ රකින්න. මේ ගුණේ රැගෙන කරතර පරිසු කරන්න මේක පේන්න අරින්න එපා. පේනොත් ඒක විකුණලා ගියක් හරි හම්බ කරගන්න ගන්නවා. අච්චරට වටින ගුණි. මම මේ ලෝකෙට නෙමෙයි මේ කතා කරන්නේ. මම මේ කතාන්නේ බොහොම සුළු පිටසක්. මේක අහන උඟ දෙනේ පටලව තේරුම් ගන්න ඉඩ තියෙනවා. මේක මේ කාන්තාව හිර කරන්න හදනවා කාන්තාව මේ කුසියට මිහිර කරන්න හදනවා කියන්නේ. දැන් මේකේ තියෙන ශ්‍රේෂ්ඨත්වයක් කරගන්න බැරි විශාල රාජකාරියක් මේ කරන්නේ. ඒක කාටවත් අඟවන්න යන්න එපා. කොහොමදත් කරනවා ඔව් කරලා චර්චුරු ගන්නට වැඩිය කරලා නිකන් හිටපො ඉවරයි. ඒකම ශක්තියක් වෙන ප්‍රතිශක්තිය. ඒකම ශක්තියක් වෙන මේ වැඩක් කරද්දී කිසාකා වගේ මමත් සෝවන්නේ. මමත් මේ වැඩ කරගෙන යනවා. කී දහ කර්මාතික මාතා කතාව දිනවා. ලක්ෂයක් වැඩ කරනවා නමුත් කිසිසේත් මේක බාධාවක් කරගන්න. ඒකෙන් ක්‍රමසහවිදි. නැත්නම් විවිධාංගීකරණය කරගන්න හැටි. ඒකට පිරිමියට කියන්නේ ඉතාමත් හැට ගහන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක ඕනම කෙනෙක් පිළි අර ගන්නවා. මේක මේ ශිෂ්ටාචාරයේදී අතරමඟ තැනකදී ඉස්තියාව කොන් කෙරුවා පුරුෂ ප්‍රධාන සපවර්තයක් හදාගත්තා ඒක විද්‍යාවෙන් අනිවාර්යයෙන්ම තහවුරු කරා නමුත් දෙගොල්ලගේ තියෙන මේ නිවන් දැකීමේ හැකියාවේ කිසි වෙනසක් නැහැ බෑ චරිචුරු ගෑවොත් බෑ ඒකදී ඒගොල්ලෝ විහිං කරගන්න බෑ ඒක කියන්නේ අර විදියටම කටයුතු කරගෙන යන්න. ඒ නිසා මේව ලොකු ප්‍රශ්න නෙවෙයි. ප්‍රශ්න දෙවෙනව නෙවෙයි ප්‍රශ්න තමයි. නමුත් මේ අර අමාරිසය කියනවා අර විනෝද සමයක් කරන වෙලාවක මචං මං යනවා කිඹුල අල්ලන්නේ. අනිත් ගාන කිඹුල අල්ලන්නේ. කොහොමද ඔය කිඹුල අල්ලන්නේ? මම පොඩි කරලා බලන කණ්ණාඩියක් කරන ගිනි පෙට්ටියකුත් තරයි යනවා. කිඹුල දිහා බලලා ගිනි පෙට්ටිය දානවා. එච්චර ඕයි ලොකු ලොක් කරලා බලන කන්නඩිය තියාගන්න එපා. ඒක තියාගන්න මේ භාවනා පැත්තට. පුඩි කරලා බලන කන්නඩිය ඇත්තට ලොකු බරපතල ප්‍රශ්නයක් කරනවා. ගිනි පිටියලා මේක ලොකු කරන්න ගත්තොත් අයියෝ ඉතින් විසඳා ගන්න බැරි වුණා. අර සෝහන්සරත් ඒකට උත්තර දෙන්න බෑ. මෙයාටත් බෑ. මම මේක රැටත් කල්පනා කරන්න ඕනේ කියලා. තඹීකට ගණන් හදවම නිකන් හුදු ප්‍රශ්න දිහා බලන හැටි විතරයි යෝගේ තියෙන්නේ. අපි කිව්වත් නැතත් ඔය වැඩ බින්දිනවා. සතුටෙන් hinaව කියලා යන්න. මුල් කැලේ කියන්නේ මේ හිත දිහා බලා හිතවිලි වේදනා බැලීමේදී හිතේ කතන්දර රැතෝ සිතවිලි දිග්ගහේ. එවිට මේ සංස්කාරයක් වෙනවා. සංස්කාරයක් වෙන්නේ නැති වෙන්න නම් මේවා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ. එහෙම බැරි වුණා නම් සංස්කාර වෙනවා. මට දන්ජෝ මට හොඳ හිතවිල්ලක් ආවේ, මට නරක හිතවිල්ලක් ආවේ, පෞසිද්ධ වෙනද, පිංසිද්ධ වෙනද කිව්ව සංස්කාර කරගත්තා. මේ ආගයන්යි ඔඩොක්කේ දාගත්තා. බුදුහාමුදුර අපිට දීලා තියෙනවා හොඳට දැකලා මේ හිතවිලි හෝ හිතවිලි પરම්පරා හෝ ඒ ඒ පෙළ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි. ඔය චේතනාවකින් නෙවෙයි පහර වෙලා තියෙන්නේ. ඕනේ නම් කරන්නේත් ඒකම ඕන්න මේක දාගත්තේ අයියෝ මම භාවනා කරනවා හිතවිල්ලක් ආවා ඒක රාග හිතවිල්ලක් ද්වේෂ හිතවිල්ලක් කියලා පශ්චාත්තාප වෙන ඒතකොට සංස්කාරය සක්මන්නා පරියංග භාවනාදී මම රූප වේදනා හෝ සංඥා හෝ වන්ගෙනෙක් වැඩි බාධාවක් නොවද සංස්කාර හෝ විතක්ක මගින් සත්‍යයට බාධා වේ. ඒ නිසා මා සංස්කාර චර්චාට නිගමනය කළ හැකිද? එම සංස්කාර බාධාවෙන් අඩු කර ගැනීම සඳහා උපදේශයක් මහත් කවුරුන් ඉලාසිනේ මේ දැකපු එකම තමයි උත්තරේ. Taman මෙන්න මෙහෙම කෙනෙක් කියලා දැකපු එක කවදාකවත් කාගවත් ආශයනුසේ ඥාන කියලා පිච්ච කන්නේ නෙවෙයි. කවුරු හරි කේන්දර බලපේනියක් නෙවෙයි. මේ දැකපු දේ මේ රෝගය දැකීම නැත්තම් කියනවා මේ ගාන හොඳට දැන් තේරුණා. ගාන තේරුම් ගත්තම උත්තරේ දරනවා. නන්දලේ මම මේ කියන එක තේරෙනවා කියලා. ඕනෙම ගානක ප්‍රශ්න තියෙන්නේ ගානේ තේරුම් ගන්න එකනේ. ගාන තේරුම් ගත්තම උත්තරේ දෙන්න තමයි. ගාන තේරුම් ගත්තසේ අපි ලස්සන ටික සමීකරණ දාලා ප්‍රමේය දාලා විසඳන්නේ ප්‍රශ්නපත් උත්තර බලන්නේ කාට තේරුම් ගන්නත්. අපිට නෙවෙයි. ගාන තේරුම් ගත්ත ගමන් හදලා ඉවරයි. නිසා අයින්ස්ටයින්ගේ ප්‍රධානම කියමනක් තමයි උගණිතඥයා යම් කිසි කෙනෙක් හොඳට විවේකීව ගාන දැනගෙන තේරුම් ගත්තා නම් උත්තරේ තමයි. වෙන මුත්‍පෝණ එක තමයි දස්සනා පහතබ්බා කියලා බුදුරජාණන්සේ සබ්බාසෝ සූත්‍රය ඉස්ලාම කිව්වේ. දැකීමෙන්ම මම මේම සංකාර කර්ම කෙනෙක් දැකීමම ආයෙ ඊට පස්සේ ඒක වැවෙන්නේ. ඒ නිසා වෙන උත්තර අහන්න එපා. මට බාධාවක් නැහැ. නමුත් මම මට විතක්ක තියෙනවා. ආයෙත් විතක්ක කියලා අවබෝධ කරගන්න හොඳම වෙලාව නෙමෙයි. මේ විතක්ක කියන්නේ මෙහෙමයි. ඒක එනකොට මෙහෙමයි, නැතිකොට මෙහෙමයි, තියෙනකොට ආනපාන මෙහෙමයි, නැතිකොට ආනපාන මෙහෙමයි කියලා අවස්ථාවක් කරගන්න එකයි තියෙන්නේ. මේ ප්‍රශ්නේ හරියට දැනගත්තා නම් රෝග නිర్ణය කරනම් උත්තරේ බෙහෙත හොයන එක ලේසි නෑ. අමාරුයි. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ හරියට රෝග නිర్ణය කරන එක. මේකෙදි මම කියන්නේ රෝග නිర్ణය හරි කියලා. වරදින්න පුළුවන්. නමුත් රෝග නිర్ణය වුණා නම් ඒකමයි උත්තරේ. ප්‍රශ්නේ හරියට දැක්කම ඊට පස්සේ මේ ප්‍රශ්නට ඉන්න බෑ. ඒක කියන ඕනම විස බීජයක්. ලෝකේ තියෙන ඕඩම විෂ බීජ සූර්යයට විරුද්ධ කරන්න ඒක මේක ඒක මෘතෝපජීවි විතරයි ඉතුරු වෙන්නේ මේ මොනවාද විරුලන්ට ඔක්කොම මැරලා ඒ ඕඩම දෙයක් සත්‍යයට විරුද්ධ කරන්න මේ කෙලෙස් පැති මැරලා ඊට පස්සේ ධර්මම කියන ගන්න. ඒ නිසා මේ ළඟා වීම ලොකු දෙයක් කියලා හිතන්න එකක් තියෙනවා. දැක්කොත් දැක්කා පමණයි අස්මත් අස්මා පමණයි ආදි වශයෙන් නැති ගාතාව ඉතා වටනා තේරුමක් ඇති ගාතාව බව නොඑක වාරවල සඳහන් කරලාදී මේ අඹ දිනාට එදිනෙදා ජීවිතයේ පිළිපැදියක යන්දම පැහැදිලි කර දෙමින් රටහත් ඉලා සිටිනවා. ඒ කියන්නේ සුද දැක්කට පස්සේ යමක් වෙන බව දැක්කට පස්සේ එතනම සත්‍යමත් වෙනවා කියන එකයි මෙතන ඒක එන එකද අනේකද කහද නිල්ද ගැහනද පිරිමිද කියලා හොයන්න යන්නේ දැකලා දැකන පරිදි නතර වෙන්නේ නැහැ. නැත්නම් කැමරාවක වැඩේ වෙන්න අරින්ද ඉච්චරයි. චක්‍රාව දකින්න රූපේ මනින්නේ මේ ප්‍රතිගත කරන යන්ත්‍රෙ මේ වැහුවට ඒවා හොඳ නරක ධර්ම ඒව මොකක්වත් නැහැ ප්‍රතිගත කරනවා විතරයි. කමයක් එන්නේ එතනින් නැස කරන්න පුළුවන්. ඒ බව අදහගෙන ඒකට කාලවට්ටම් දාන්න යනවා මේක හොඳයි මේක ඒක නෙමෙයි. එන්නත් ඒක විනිශ්චය නෙමෙයි. ඒ වැඩේ ඉවර වෙන තැනකින් යන්ත්‍රයක් නතර වෙන්න වගේ නතර මේක එදිනදා ජීවිතයේදී කොච්චර දුරට කරන්න පුළුවන් දන්නේ අපි මේ උත්සාහ කරන අඩුවන්නේ සූත්‍රමේ වශයෙන් අහලා ඒක ජීවිතයට සම්බන්ධ කරගන්න ඒක හරිම මේ රැඩිකල් වාදී අදහසක් ඒක තියෙන. ඊයේ රාත්‍රී ප්‍රශ්න පිළිතුරු සාකච්ඡාට අනුව රාත්‍රිය පුරාම නික්‍රමයට විසඳුමයි සිල්වියම්. සානදායි පිළිතුරක් වෙන තෙක් මානිවත් නැත. අපේම රටේ නම් ඥාතින් අසල්වැසියන් සේවයක් සේවකයන් බොහෝය. දරුපාලරක බලන්නීමට. නොරටක සිටින අපට කරුණාකර මේ මෙච්චිතින් විසඳුමක් ලබා දෙන්න නම් මම මේ මේ නෙක්කම්ම කියලා හිතන්නේ getirin පැනලා නැහැ කියලා මේ ලියලා තියෙන්නේ. ඒක නෙවෙයි නෙක්කම්ම කියන්නේ. ඒ කියන්නේ කාය විවේකේ විතරයි. චිත්ත විවේකේ කියන්නේ හොඳට නිින්ද ගියා නම් টොප් එකට චිත්ත විවේකයක් තියෙනවා නෙක්කම්ම තියෙනවා. මේ කල්පනා කරලා පුළුවන් ද අවුරුදු ගාණක් ගැට ගහලා මේ රැය පුතියක් නැතුව අරගෙන කල්පනා කරලා ඕක විසඳන්න පුළුවන්. ගෙවන්න වෙයි කල්ප ගාණක්. ඒත් වටිනවා මොකද ඊළඟන කව පරිප්පුව නෙදී මේ හදාගත්ත දෙයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේව කල්පනා කරලා විශ්ඳන්න බෑ. ඒ නිසා ආස්වාසයෙන්කොට ආස්වාසය දකින්නවා. ප්‍රසවාසයෙන්කොට ප්‍රසවාසය දකින්නවා. මේකම මෙහෙරි. පහේ තියෙනකොට දැන් මම මේ නිින්දයක් නැතුව ඉන්නේ කියලා දන්නවනම් එච්චරයි. නිින්දයක් නැහැ. නිින්දයක් නැති බව දන්නවනම් එහෙනම් එක්කම මෙහෙරි. වෙන මොකක්ද ඉන්නේ? එහෙම නැත්නම් වැලියම් ටැබ්ලට් එකක් ගන්න බුදිය ගන්න. ආ ඒක කකක විදිහක නිකම්ම. ඒකට අඩු ගන්න නිින්දයක්. මේ කල්පනා කරලා කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ මේ මේ විපස්සනා භාවනාවත් ඉන්නේ. මානසිකේ එහෙම ඔය ගැටේ ගහන තදේ අමාරු ඔච්චරේක ඔය එක පොඩි ලේසි ප්‍රශ්නකින් විසඳන්න පුළුවන් කමක් නැහැ. ඒ දේසි ක්‍රමේ නම් කෝටි වාරයක් කරන්න වෙයි එනේන අරමුණ මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොටදී මොන දෙන්නේ? බුද්ධමාකාර නිකම්ය. ඒක කොච්චර කිව්වත් ඒ කවුරුත් පිළිගන්නේ කවුරුත් හිතන්නේ නැහැ මේක වෙනම ගුරු මුස්තියක් තියෙනවා වෙනම වෙනම ෆෝමියුලා එකක් තියෙනවා වෙනම යන්ත්‍රයක් තියෙනවා වෙනම গুপ্ত දෙයක් තියෙනවා කියලා හිතන්නේ. මේ තබන තමන පීවරේ පීවර දැන ගැනීම මෙච්චර ලොකු දෙයක් කරයි කියලා හිතන්නේ. අදහා ගන්න අඩු ගානේ ඒක අපිට ලැබිලා තියෙන එක කල හැකි. එච්චරයි කරන්නේ. ඒකෝට අනික් කටිය ඒ ගැම්මෙන්ම සිද්ධ වෙනවා. විදර්ශනා භාවනා වඩන කාන්තාවකට පැවිදි ජීවිතය ඇතුළු වීමට අදහසක් ඇති වුවහොත් මේක කියනවා පුදු පූජා පතාවත් පමනක් කරමින් නොසිට භාවනා නියෝගයේ වැඩවාසී කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ සුදුසුකමක් ඇද්ද? ඒ සඳහා උපදෙස් දිය හැකි භික්ෂුණීන් වහන්සේලා වැඩවාසී කරනවාද? භික්ෂුණී මුචේ ස්වාමීන් වහන්සේලාගෙන් කමඨහන් ගැනීමට විනය නීචල පටහැනිද? මේක ඇත්තට බරපතල ප්‍රශ්නයක්. ඒ මොකද මේ ඇත්ත වශයෙන් මොනවද මේ ධර්මානුකූලව බැලුවොත් මේ ජීවිතේ කිසිම තැනක් නැහැ භාවනා කරන්න හොඳයි කියලා. හැමතැනම තියෙන කාමයට. අපින් తాවකාලික පොඩ්ඩක් එකකින් අරේ හදාගෙන මේ ටික කරන මිසක මුළු ලෝකෙම හැදිලා තියෙන්නේ මුළු නීතියම හැදිලා තියෙන්නේ මුළු පරිසරෙම හැදිලා තියෙන්නේ කාමයට තමයි. නමුත් ඒකදී අර ගඟ දිගේ ඉහළට පීන ක්‍රමකින් තමයි යන්නේ. ලංකාවේ සකරදී සකර සිටින් පිළි ශ්‍රී ලංකාවේ ඔක්කොම සැප පහසුකම් තිබුණාට භාවනා කරන්න තැන්නේ නැහැ. ඒකේ ඒක ප්‍රසිද්ධම රහසක්. කොයි තරම් ගිහිල්ලා නේ මෙහෙමයි මෙහෙමයි කියලා කිව්වට ගිහිල්ලා කොහෙද භාවනා කරන්න බැලුවොත් කිසිම තැනක නෑ. කාන්තාවන විතරක් නෙවෙයි. ඒක ස්වභාවිකයි. ඒක නිසා එකක් යන්තම් යන්තම් හරියම විස්තන හැදෙන්නත් ඕන. හැදුන පළියට යෝගාවචරය හිත හදාගෙන ඉන්නේ නැත්නම් භාවනා මධ්‍යස්ථාන ගිය කියලා හම්බෙන මහා ලොකු ලාභෙකුත් නැහැ. එයා දන්නේ නැත්නම් මොකද්ද කරන්න ඕන කියලා හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේකේ වික්‍රයකට උනත් පිටුනට සමාන ප්‍රශ්න තියෙනවා. හැබැයි පවතින සම්මත නීතියන බාහනකට කාන්තාපක්ෂයට දුෂ්කරකම් වැඩි බව නම් මම පිළිගන්නවා. ඒක මොකද අපේ ලංකාව වගේ සමාජයක තියෙන්නේ ඒ පුරුෂ ප්‍රධාන ආකල්ප. මේ වගේ රටවල් වල නැහැ. හැබැයි මේ වගේ රටවල් නැති වුණාට මේ වගේ රටවල් වල ලංකාවට වැඩිය කාම වැඩි. පුරුෂ ප්‍රධාන නැති වුණාට කවුරුත් සමතේ හිටියට ඒක හොඳට නෙවෙයි ගිහිල්ලා තියෙන්නේ. ඒ නිව්සීලන්ත වල බබෙක් හම්බුනාට පස්සේ දෙක්කසාද වුණොත් වැඩිපුර ගෙවනවා. සිංගල් පේරන්ට් චිල්ඩ්‍රන් කිව්වොත් උතුමාකාර ප්‍රොමෝට් කරන මොන දේ මොන ක්‍රමෙන් ආපු නීචයක්ද දන්නේ. ගවර්න්මන්ට් එක අත දික් කරගෙන ඉන්නේ. සිංගල් පේරන්ට් කියලා ඔප්පු කරන්න ඔප්පු කරගෙන ගන්නත්. ඉතින් දෙන්න හොඳට ඇත්තටම පවුල් කරදී නඩුවක් දාලා අයින් වෙනවා. ඈ ඉතින් බලන්න. ඉතින් මේකද මේ මම සංඝයාට අපිට අයිතිවාසිකමක් නැත්තේ නෑ පවුල් ගැට ගහන්න ඕදිගාරින්න හරි. ඒක නෙමෙයි අපේ වැඩේ. ඔත් මේ පවුල් ගිහිල්ලා කියලා එකතු වෙලා අන්තිම ඔළුව දාලා තියෙන කොහෙද කියලා බැලුවොත් ඉතින් ලංකාවේ හරි මේ කියලා ප්‍රශ්නයක් නැත්තේ නෑ. මේක දුෂ්කරමයි. ඊයත් හරි කියන දුෂ්කරමයි. සිද්ධාර්ථ මොහොර ඉස්සල්ලාම රජගහනුවර පින්නපාතේ ගිහිල්ලා පාත්‍රයේට දාහන ටික හම්බුනාට පස්සේ වේපාර පර්වතයේ මුලට ගිහලා මේ පාත්‍රය බලනකොට බඩවැල් නගරේ කටෙන් ආවලු. හැම gederimම දාපු අර කෑල්ල මේ කෑල්ල එකතු වෙලා තියෙනවා මෙතෙක් කල රජ සැප රාජකුමාරිකාව පවන් සලද්දී රාජ්‍ය වාජන වලින් බෙදපු කැමැතියෙදි මේ ඔක්කොම දකිනකොට බඩවැල් කටෙන් ආවලු. එනිසා කල්පනා කරාලු මේ සංසාරේ ඉන්නකම් කන්න ඕනේ. ඉඳන්නේ කොට උණුබත් ඉල්ලන්න බෑ. කපක්. එහෙම තමයි පිරුණම් පානකම කෑවේ හොඳ තමයි. මේක මේ භෝජන සංග්‍රහයකට කෑවා නෙවෙයි මේ පණ රැක ගන්න කණ්ඩේ පායි. එනිසා මේ මේක සඳහා හැදිච්ච පදනමක් මේක සඳහා හැදිච්ච වාතාවරණයක් ලෝකේ කොහෙවත් නැහැ. ඒක දුෂ්කරමයි. ඉතින් නමුත් ඒක පිළිවෙල අපි මේ ප්‍රශ්න පල්ලෙන් ඕනේ. අපි උත්සාහ කරන්න ඕනේ. මම වග වෙන්නම්. හැබැයි මම දන්නවා මම කියන්නේ කියලා අමාරු වෙන්න බවත් මම දන්නවා. ඒකට මම කියනවා. කොයි වෙලාවක හරි කාන්තාවන් සඳහා තනක් ඇති කෙරුවොත් අනිවාර්යයෙන්ම අනාගන්න. අනාගන්න හදපු ආහම්තුරවන්ට බයි. ඒක ප්‍රේමචිදී ආහම්තුරවන්ට කෙලින්ම කිව්වා. මොකද මං තනක් හදනවා මේ දවස්වල. ඒක ගොඩාක් වැඩ ඉවරයි. ඒක හදන්න හදන මං කියලා කිව්වා ධම්ම ජීවක අනිවාර්යයෙන්ම ඊළඟ කණ්ඩාය හදන මේ ලංකාවේ කොරෝනා උඹට තමයි කරන්නත් පුළුවන් නේ. ඒක ස්වභාවයේ දෙන්නේ ගානුගේ කොණ්ඩේ දිගයිනේ පැටලෙනවා. ගිය තැනක පැටලව ගන්න. ඉතින් ඉඳ හදලා දුන්නට පස්සේ මේක නඩත්තු කරන්න පුළුවන් නම් නිවන් දකින්නට වැඩි අමාරුයි. නෑ ඉතින් සාමාන්‍ය ඥානජ කොණ්ඩ ටිකයි කියන එක සාමාන්‍ය මම මේ කියන එකක් ඒක ගාර. ඈ? ඔව්. ඉතින් ඒ නිසා කියන්නේ කොණ්ඩ පටලවා ගන්න කියලා. අපි සාමාන්‍ය කියන්නේ කොණ්ඩ පටලවා ගන්න. ඒක නිසා තමයි ඔය බුදුහාමුදුර කපලා ගන්නෙ. කපලා ගත්තට මොකද ඔළුව ඇතුලේ ටිකට වැවිලා නැති. ඒ නිසා මේකට අපි සාධාරණ උත්තර දෙන්න බලමු. මේ දැන් ඒ යටිඅන්තර තැනක මෙල්බන් වල ඉන්නේ කෙනෙක් අපි ඉදුවක් පූජා කළා කරනවා. ඉතින් ඒක කරනකොට මම බලන්නේ පුළුවන් තරම් මම පුද්ගලික වශයෙන් ඒකට සම්බන්ධ වෙන්නේ නැතුව ඒ මණ්ඩලයක් දාලා කරිවසල මේ වගේ මම ඉල්ලුවා ලංකාවේ ප්‍රධාන භාවනා කරන කාන්තාව හතර පහ දෙනෙකුට ඒ කාන්තාවන් එන ප්‍රශ්නේ ඕගොල්ලෝ මේ පැත්තේ විසඳගන්න පිරිමින්ට ඇහෙන්න කියන්න බෑ කියලා. මම බලන්නම් ඊටු ටික. ඒක ඒ කියන්නේ ඇත්තටම කොච්චර යන්පස අනුකම්ප කරන්න ගියත් මේ පැත්තේ තියෙන මේ සංවේදීකමයි, මේ පැත්තේ තියෙන සමාජයේ තියෙන මේකයි නිසා හරීම නිකන් මේ වන වෙච්ච තුවාලයක් වගේ. අත තිබ්බොත් කියන. හැබැයි ඒකෙන් අදහස් කරන්න එපා ප්‍රශ්නේ පුංචි කළසලකයි. ඒකට අපි යන්න ඕනේ වයරින් කරනකොට අත ගන්න යනවා රබර් ග්ලව් එකක් දාගෙන ගියොත් එක්ස්පෝස් වෙලා තිබුණ තැනකින් වදින්නේ නැහැ. ඒ රබර් ග්ලව් එක දාන්නේ අප්පිරියාටත් පෙර ජරා ගැතියටත් නෙමෙයි අරසාවට. එනිසා අපි බලමු එහෙම දැන් මම දැනට මම රෙකමන්ඩ් කරන පේමසිරි ස්වාමීන් වහන්සේගේ ස්ථානයේ අලුත්ම தත්ත්වය මම කියන්න දන්නේ. ඒ නිසා ඉස්සල්ලාම විලේජ් එකක් හදුවා කාලයක් පාන කරන්න පුළුවන්. ඒකේ ගිලනක් කරලා භාවනා කරන්න පුළුවන්. නමුත් ගියාට පස්සේ මම දැක ගොඩාක් සර නීති වගේක් දාලා තියෙනවා මේ ඇවිල්ලා ඒක ටැග් ගහනවා නතර කරන්න. ඒකේ ඇවිල්ලා ගලපතියක් වෙන්න දෙන්නේ. භාවනා කරලා යන්න ඕනේ. ඉතින් එහෙම නැතුව කරනවා නම් දැන් භික්ෂුණී ශාසනයක් අතරම තායිලන්තයත් බුරුමයටත් වැඩි ලංකාවේ තමයි ඒක දැන් ඩිස්ටැබ්ලිෂ් වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් අපි කාලයක් බලන්න ඕනේ කොයි අතරද යන්නේ කියලා. ඒ මොකද එක්කෙනෙක්ගේ තීන්දුවක් නෙමෙයි මේක ඇත්තට. මේ සංස්කෘතික ගති ලක්ෂණයක් නේ. ඉතින් ඒක මේ යම් යම් ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කළා කරා. පොදු සංඝයා තාම පිළිගන්නේ නැහැ. නමුත් වැඩ කරන යන භික්ෂුන් වහන්සේලා වගේ කියනවා. හැබැයි මම දන්නවා ඒ භික්ෂුණීන් වහන්සේලාත් එක්ක ජීවත් වෙන එක පිරිමින් එක්ක ජීවත් වෙනට වැඩිය අමාරුයි. තද්දර්ම තද නීති. මොකද ඒගොල්ලෝ කියනවා අපේ රෙපියුටේෂන් එක නැති කරගන්න බෑ. ඒ නිසා එක එකනේ කියලා මේක වණ කරන්න දෙන්න බෑ. මෙන්න මෙහෙම මෙහෙම කරන්න ඕනේ. ඒ වෙන කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ රටේ තියෙන ආකල්පත් එක්ක වැඩ කරනවා. ඒකට ගැළපෙන විදිහට නීති පද්ධති යන්න ඒක නිසා මගේ එකම ඉල්ලීම තමයි පැවිදි වුණත් එකයි නැතත් එකයි කියනකන් ජීව භාවනා කරන්න. ඒක තමයි golden rule එක. එදාට ඒ කම්මෝගෝචිකා ගන්නේ. ඒකත් එකයි මේ එතෙන්දී යනකම්ම හිත හදන්න. මම මම ජීවේ ඉන්න කාලේ මට ඉස්සල්ලාම රිට්‍රීට් එක කරපු දාසේ මම හිතුව පැවිදිය. මම ධම්මික හමුදුරනේ කියලා. තෝ අද බැලුවොත් හිත දියුරු වශයෙන්. මම දන්නවනේ උඹට තියෙන ගාය. හරියන්නේ ඒක කරන්න. ඔබ භාවනා කරපන් පැවිදි වුණත් එකයි නැති වුණත් එකයි කියනකම් භාවනා කරපන්. ඊට පස්සේ ඊට පස්සේ කියේ මොනවද වෙන්නේ දැන් නිසා මේ හම්බෙලා තියෙන අවස්ථාව මම හිතනවා මේ ලංකාවේ නෙවෙයි මම හිතනවා ඇත්තටම ලංකාව හිටිනම් මේ අවස්ථාව හම්බෙන්නේ නැහැ. දැන් දන්නවනේ ලංකාවේ ඉන්න මේ ආපු නිසා තමයි මෙහෙම හරි අපිට මේ පැත්තකටලා සංවිධානයක් කොල කරන්න පුළුවන්. ලංකාවේ නැතුව නෙවෙයි. ලංකාවේ හිටින ඇත්තටම මේ තරම් වේගෙට යන්නේ. ඒ නිසා අපිට ඇත්තටම හොඳක් වෙලා තියෙනවා. සංකීර්ණ පරිසර පරිසර පරිසරයක් තියෙනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ නිසා අපි සතුටින් මේක හොඳට තහවුරු කරගන්න. නොසලින මනස එහෙම නැත්නම් මේ දේවල් වල ප්‍රශ්න නගන එක නෙවෙයි. හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. හැබැයි ඒකට කාලයට ඉඩ දෙන්න. ඒ කාලය පුරා සතියෙන් ගත කරන්න. එතකොට ඉබේම ප්‍රශ්න විසඳෙනවා. ඉබේම ප්‍රශ්න විසඳෙන්නේ කියලා කියන්නේ ඒකට අපි ප්‍රයෝග ඥාන පාවිච්චි කරනවා. ආනාපාන සති භාවනාවේ උපරිම ප්‍රතිඵල ලබා ගැනීම පිණිස බිමීදගෙන භාවනා වැඩිම අත්‍යවශ්‍යමද නැතොත් එවැනි ප්‍රතිඵලයක් ආශ්‍රමයක් මත වාඩි වැඩිම ලබා ගත හැකියි. ආරම්භයේදී කයට වද දෙන්න එපා ආසනයක් ගන්න පහසු විදිහකට. ඒ මතක තියාගන්න පුළුවන් වෙච්ච වෙලාවක ඇඟ කර්මන්නේ වෙච්ච ලාභ ආපෞසරයක් පුළුවන් නම් බිමට යන්න මොකද හේතුව බිම පුරුදු වෙන්න බිම ඉගෙන ගන්න පුරුදු වුණොත් ආසනයකට තියෙන ගැතිකම නැති වෙනවා යන යන තන ආසන උසම යන්න වෙනව නැත්තම් එච්චරයි වෙන මොකක්වත් මේ කියන්නේ බිම ඉගෙන ගන්න පුරුදු කරන පස්සේ ගිය තැනක මේ බාහිර දේ කරලා පවතින තු වෙන්න පුළුවන් ඒ නිසා ඒ යන තැනක වාඩි වෙන්න පුළුවන් ආසනය කියනවා ආර්ය ආසනය කියලා ආර්ය ආසනය කියලා කියන්නේ බිම මම මේ භාවනා කරන කාලේ එක එක කාලයක මට හිතුණා මේ <clears throat> ඇඳ දාන්න තු බිම්බුතියක්. ওই පිස්සු එක එක දේවල් හිතෙනවනේ ඉතින් මටත් හිතුණා. ඊට පස්සේ මම කරපු දේ ඇඳ පැත්තක නැගිටලා බුදියනකොට එක දවසක් හදිස්සි ප්‍රශ්නයක් ඇවිල්ලා ඥානන්ද සාංශ කාමරේට ආවා. ආ. ලෝකෙ තියෙන ලොකුම ඇඳේ දැන් බුදියන්නේ නේද කියලා. ඒකෝ බිම කියන්නේ ලෝකෙ තියෙන පළල් ඇඳනේ. අර පොඩි ඇඳ පැත්තකට දාලා දැන් ලෝකේ තියෙන ලොකම ඇඳේ බුදියයි. ඒ නිසා බිමේඳගත්ත මිනිහට මුළු ලෝකෙම ආසනයක්. උටු ඉඳගත්ත මිනිහට අර පොඩි ඉඩ විතරයි. එනිසා ඒකෙන් පටන් ගන්න. පටන් ගන්නකොට මහා පොළොවම ආසනයක් කරගන්න. මුළු මහා පොළොවම ඡායනයක් කරගන්න. එදාට විශ්වගත වෙනවා. එනිසා පටන් ගන්නකොට නීති දාන්න යන්න එපා. පුළුවන් තරම් සැප දීලා මෛත්‍රිය දීලා පටන් ගන්න. හැබැයි ඒක නෙමෙයි අවසාන. ඉතින් යනකොට යනකොට යනකොට මේක ඉඩ දෙනවා. මම කියන්නේ වඩා හොඳ ප්‍රස්තාවල් හම්බෙන එන හැම වඩා හොඳ ප්‍රස්තාවකදීම හොඳ විසිකරන්න වඩා හොඳට යන්න. ඊට පස්සේ ඒක හොඳ වෙනවා ඊට වඩා හොඳ එකක් ගන්න. එතකොට ඒ හොඳ විසිකරා ඊට වඩා හොඳ එකට ගියාම මේ ශරීරේ ඕන දෙල්ලමක් කරතයි. නමුත් මුලදී මේ කී කරු ගැටි වෙලාවේදී අර වගේ බීම මේ ඉඳ ගන්න ඕනේ, බද්ද පටියන්කට යන්න ඕනේ කියලා ඒක විශේෂ ලාභයක් නෑ. මේ වැඩසටහන පැමිණෙන පෙර ඔබගේ දේශනාවට සම්බන්ධ වෙනවා. පොත්පත් කියවීම භාවනාවේ අවසාන අරමුණ සතියයි. සතිය වර්ධනය වෙන දුක නැතිවන්නේ. මෙම සතිවාරයට පැමිණි මට පසුවපගේ සමුගැනීම දුකක් ඇති කරවයි. මේ භාවනාවේ ප්‍රගතිය ලැබීමක් වේ. අනුකම්පාවෙන් පහදා දෙන මටත් හරිම තෝකයි අම්මා එයි අපි මෙච්චර මේ හොඳ කට්ටියක් දාලා යන්න වෙච්චා මෙච්චරයි මට කියන්න තියෙන්නේ භාවනාවේ අවසාන අරමුණ සතියයි කියන එක සම්පූර්ණ බොරුවක් සතිය අමතක කරන්න බැරි නම් නිවන් දකින්න බෑ සතිය ටූල් එකක් විතරයි ඒ ටූල් එක විජි කරපු දවසේ තමයි නිවන් දකින්නේ. වෙන විදිහකට කියනවා නම් සතිය දුක්ඛ සත්‍යයටයි අයිති වෙන්නේ. අවබෝධ කරගන්න ඕන සතිය මුල මේකයි, මැද මේකයි, අග මේකයි. සතිය අග දකින්නයි කියලා කියන්නේ අදග්යක් නෙමෙයි. දැක දැක දන දන අසත්‍යමත් වෙන්න වෙනවා. ඒක තමයි ඔය එදිනදා සතිය කරනකොට දෙන අභ්‍යාසය. ඒ නිසා සත්‍ය නෙවෙයි අවසාන කියන්නේ. සත්‍ය දුක්ඛ සත්‍යයට වැටේ. අපි සත්‍ය වැඩ අරගෙන ඉසි කරන්නේ. පෝල් වෝල්ට් කියන එක දන්නවද අර පෝලෝ ජම්ප් එක තියෙන? රීටිපයින්වයි කියලා කියන්නේ. රීටිපයින්කොට සාමාන්‍ය පෑන් වලට තුන්ගුණයක් පයින්න පුළුවන්. සාමාන්‍ය අඩි 3 පයින්නවා නම් රීටිපයින් අඩි 9ක් පෑන්නේ නැහැ. ඒ රිටෙන් අපි සම්පූර්ණ වාංගුව ගන්න එක නේ කරන්නේ. ඒකල මේ බාහිර එකෙන් පයින්නකොට මොකද කරන්නේ? ඊට විසිකිරු නැත්තම් බාහිර එකට මොකද වෙන්නේ? අන්තිම මොහොත දක්වා වාංගුව ගන්න ඒ විසිකිරීමෙන් ජෙටිසන් ඉෆෙක්ට් එකක් එනවා. ඒකෙන් තමයි බාහිරකින් පයින්නේ. අයියෝ මෙච්චර උඩ යන්න හේතු වෙච්ච වටිනා සෝනිරක මේක මේ පිට මට සෝනිරේකට තියා ගන්න ඕනේ කියලා අල්ලගත්තොත් මොකද ඒ තරමටම රැඩිකල් විපස්සනා. ඒ තරමටම රැඩිකල් ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න මිසක සතිය නෙවෙයි අවසානය. කතිපට්ඨාන තමයි අපි කරන්නේ. මේ කතිපට්ඨාන ගන්නේ ටූල් එකට විතරයි. ඒක විසිකරන ඕනේ විසිකරන්න බැරි නම් එනදි කාදාකත් එනනම් ගමනක් නැහැ. ඒ නිසා අපි ඔය නිසරණවනේ ඒ වෙබ්සයිට් එකට ඒ ෆොටෝ එක කවුද දාලා තියෙනවා. ඒකේ තියෙනවා කාශ්‍යප සරුවචනාන් ඉන්න කාලේ මේ ප්‍රශ්නමක් සාසනේ පිළිගෙනකොට කඩක් උඩ නැගලා නගින් ලොකු ඉනිමකක් වගේ උඩට ගිහින් ඉනිමක විසි කරලා ඇතුලේ කියලා ඉඳලා තියෙනවා මේ ගෙනාපු ආහාරේ නිවන් දක්නවා ලියලා උපද නැත්නම් මරිච්චවයි කියන. එක්කෙනෙක් ප්‍රාර්ථලා දිනවා එක්කෙනෙක් අනාගාමී වෙලා තිනවා තව පස් දිනක් පඩගින්නේ මැරිලා තියෙනවා. ඒ චිත්‍රය තමයි අපේ ආදර්ශයට අරන් තියෙන්නේ. ඒක කියනවා ඉනිමකට පයින් ගහලා තියෙනවා. නැතිච්ච ඉනිමක තියෙනවා. බැල්ලිමකට පයින් ගහනවා කියල කියන මම කඩප්පුලි වැඩන්නේ. තමන් උඩට යන්න හේතු වෙච්ච ඉනිමකට පයින් ගන්න කියන්නේ නිස්සාරණේ තේමාව ඒක. අපි වැඩිම අපිට උදව් කරන අයට බණින එක තමයි. කවුරු මොන જાතියක උදව් කරුවත් ඔබට තියෙන ගාය මොකද්ද අපිට තියෙන උදව් කරන්න කියලා. කිසිම දවසකට මයින් කරන්නේ නැහැ. ඒකට පේන කියන කිසිම අනුකම්පාවක් නැති සමාජ ධර්ම කර කරන්නේ නැති ගතියක් තමයි. ඒ විපස්සනාවේ මොකද්ද තියෙනවා ඒ වගේ ට්විස්ට් එකක් තියෙනවා. ඉතින් තීරුම් ගත්ත දවසේ තේරෙනවා මේ මා මේ මනස ගහන මායාවල් වල හැදියට මනසටත් ඒ જાතියෙම දෙන්න තු කරන්නේ. ඌට දෙන්න ඕන උගේ උගෙම්ම හරවලා ගහන එකයි තියෙන්නේ. ඉතින් ඒකට ටිකක් අර මගේ වචනේ කියනවා නටන කකුල ගෙජ්ජි කපන්න පුළුවන්කම තියෙනවා. කල්‍යාණ මිත්‍ර කියන්නේ ওই ධර්මයේ දන්න එක කල්‍යාණ මිත්‍ර. දන්නේ නැත්නම් ඒකම නැත්තා. එච්චර ඇය වෙන මොකක්වත් නැහැ. මේ වගේ රැඩිකල් වාදී නැතු ඕන දෙකට ලෑස්ති නැත්නම් මොන මිත්‍රයා වුණත් ඒ අපාය සහායකයා කවුරුත් ප්‍රතිරූපකයා. මේ ඕන දෙකට පදනම් නටන්න පුළුවන් නම් කල්යාණ මිත්‍යා. unpredictable. කල්යාණ මිත්‍යා කියලා කියන්නේ කිසිම විදිහට ප්‍රෙඩික්ට් කරන්න බෑ. හැබැයි ඕනම වෙලාවක available. ආර්ය සමාධියේ සත්‍විස් බෝධිපාක්ෂ ධර්මයේ අන්තිම. ඒ කියන්නේ පීක් එක. ඒකේ තියෙන සම්මාදිට්ඨිය ආර්ය සමාධියේ මූල තියෙන සම්මාදිට්ඨිය දෙතවරයි ලෝකෝත්තර සහ ලෞකික කියන. ලෝකෝත්තර සම්මාදිට්ඨියේ පිනක්වත් මොනවත් නැහැ. ලෞකික සම්මාදිට්ඨිය අන්තිමට යනකම් කෙලවරට ගිහිලා පයින් පිම්මෙන් පස්සේ ආසවා පුඤ්ඤ භාගිය මොකුත් නැහැ. අනාසවා ඒ උපදී ලෝකුත්තරා මග්ගංගා ඉතින් මේක මේක තක්ක මනසට අහුවෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ දක්වාම යනකම් සම්මාදිට්‍ය ලෞකික වූ පුණ්‍ය භාග්‍ය වූ විපදි වේමකට තක්කේ යන්න පුළුවන්. එතනින් එහා පැත්තට බයින බිම්ම ඒක තර්කයෙන් විස්තර කරන්න හදමයි කියලා කියන මේ නිවන කියන එක දන්නේ නැහැ. නිවන කියන එක මේ හිතලා ගන්නවා. ඒක හිතන්න බෑ. ඒක වෙනකොට එමිනිය නැහැ. ඒ කස්තිරම පැන්නට පස්සේ ඒ කියන්නේ ඒ වෙන කෙනෙක්. තර්ක ප්‍රශ්න අහන එක සාධාරණයි. ප්‍රශ්න අහන ඔක්කොටම උත්තර තියෙනවායි කියලා එහෙම නීතියක් ලෝකේ නැහැ. ඒ නිසා අපි හිතා ගන්න වෙනවා මේ දේ හිතගලා ගන්න පුළුවන් නම් නිවන හිතලා ගන්න පුළුවන් වෙන්න. මුල හිතා ගන්න බෑ. ඒ පුද්ගලයාගේ වෙනසක් ඇති වෙනවා. ඒ වෙනසත් එක්කම ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය පාඩපත් වෙනවා. නිසා සතිය නැති බව දැනගන්න එක. දැනගෙන නොසලී සිටීම තමයි සතිය බලය. ඒක සෙල්ලමක්. සතිය ඇති බව දැනගෙන සති සන්තෝෂ වෙන එක ඕනම කෙනෙකුට තියෙනවා. සතිය නැති වුණත් නොසලී ඉන්නවා කියන්නේ. ඒක තමයි අපි යන්න හදන තැන. පමාදේන කම්පතියේ සති බලය. ඒ ඒවා ඒක මේ මේ මේ මොකක්ද කියන්නේ? ඒ ශුන්‍යතා පරිසංයුක්ත නිබ්බාන පරිසංයුක්ත වෙනකොට ඒ තර්කයෙන් බැස ගන්න බැරි කොටසකට යනවා. හැබැයි එතෙන්දී අනකම්ම අපි සුත්තමේ ඥාණයෙන්, චින්තාමේ ඥාණයෙන් ගිහිල්ලා අරවට ඉඳ තියෙනවා. උපේක්ෂා જાති 10ක් වර්ගකරණය කරලා තියෙනවා Brahmachari උපේක්ෂාව සංඛාර උපේක්ෂාව අදුක්කම සුඛ වශයෙන් වේදනා උපේක්ෂා 10ක් තියෙනවා. ඒකින් ඔය ශ්‍රේෂ්ඨම උපේක්ෂා තමයි විදර්ශන උපේක්ෂාව කියන සංඛාර උපේක්ෂාව. අර ඔක්කොම කරලා කරලා කරලා කරලා තමයි ඒකට යන්නේ. දැන් මෙත්තකත්ම මුද්ද උපේක්ෂා කියන්නේ ඒක සමත පැත්තේ තියෙන උපේක්ෂාව. ඒක තමයි ඉන්ද්‍රයන් සම්බන්ධව තියෙන උපේක්ෂාවක් තියෙනවා. ඔය කියන්නේ වේදනා පිළිබඳ අදුක්කම සුඛේකාව උපේක්ඛා 10ක් තියෙනවා. ඒ පසු කාලීන සංග්‍රහ කරලා තියෙන්නේ. ඒව ඔක්කොගෙම ටික ටික ටික ටික දැන් අපි ළඟ සෑහෙන ප්‍රමාණයක් තියෙන නිසා අපිට මෙතෙන් එන්න පුළුවන්. හැබැයි ඒක නිවන් දකින්නම. අපි මේක රිෆයින් කර කර රිෆයින් කර කර කරගෙන යනවා. යනකොට යනකොට මෙතෙක් කරපුවා පේනවා ඉස්සරහට කරන දේවල් ටික ටික ටික ටික ඉංගියක් එන්න පටන් අර ගන්නවා. ඒක ඉතින් මේ එතන එතන ඇසිමිලේට් කරන දෙයක්. සංස්ලේෂණය වෙන්න ඕන එකක්. ඒක දැනට ඉස්සරහට ප්‍රොජෙක්ෂන්ස් හිතන්න අමාරුයි. ඒක නිකන් මේ හීනයක් වගේ තමයි තියෙන. හැබැයි දැන් කරපු ටික දන්නවා. අපිට පැයක් මෙහෙම වාඩි වෙලා ඉන්නවයි කියනකොට ඒක මිරකල් එකක්. ඒ තරම්ම දඟලන දඟලන ලෝකෙක නඩිය නඩිය හරි පැයක් ඉන්නවා කියවන්නේ සෑහෙන කාගෙන ඉඳලානේ. අපි දන්නවා ඒක අමාරු බව. නමුත් අපි පටන් ගන්න කාලේ ඉඳලා බලනකොට සෑහෙන ඉවසිල්ලක් ඕකම තමයි කරන්නේ. කරගෙන කරගෙන යනකොට එනවා අපි හිතා ගන්න බැරි තැනක ඒක නිසා මේ ගැම්ම එහෙම නැත්නම් Java කියලා කියන්නේ කරගෙන යන වෙලක් ගැම්ම කන්න ගත්තට පස්සේ අපි හිතා ගන්න බැරි අමනුස්ස වැඩ වෙනවා අපිට හිණක හිතා ගන්න බැරි වැඩ වෙනවා ඒ වගේ තමයි මේ උපේක්ෂාව මොන විජේකින්වත් ඒ උපේක්ෂාව මේ තර්ක මනසට අහුවෙන්නේ නැහැ තර්ක මනසට අහුවෙන්නේ එක්ස්චේන්ජ් දෙක විතරයි මැද ගැහලා අහුවෙන්නේ නමුත් ඒක බැලන්ස් එකක්. ඒක ලෝකේ තියෙන ප්‍රත්‍ය තත්ත්වයක්. මේක නැත්තම් අභාව්‍ය ප්‍රඥප්තියක් නෙමෙයි. භාව ප්‍රඥප්තියක්. ගියාට පස්සේ කොමියුනිකේට් කරගන්න බැරි වෙනවා. මේ තර්කෙන් ඉල්ලන මිනිසුන්ට උත්තර දී ගන්න බැරි වෙනවා. මොකද මේක මනසට විතරනේ තේරෙන්නේ. ඒක නිසා මේ කෙනෙක් අහලා තියෙනවා මේ ඒ ඒ සාස්ත්‍රූර හැම කෙනාම Taman taman සරුවචනයි කියලා කිව්වට මේ අපේ ගෞතම සරුවචනංශේ විතරයි මේ නිබ්බාන සංයුක්ත ශුන්‍යතා සංකෘත ධර්මයක් කියලා අවුරුදු 2600ක් හිටියේ. ඒ අනිත් ධර්ම වල නැත්තේ කියලා. ඒගොල්ලෝ කියනවලු අපේ ශාස්ත්‍රීය වංශයක් තිබුණා කියාගන්න බැරි. කියන්නත් ඇති කාලේ හිටු ගෝලයන්ට අල්ලගන්න බැරි වුණා. ඒ නිසා අපේ සරුවත් අපේ කට්ටිය ශාස්ත්‍රවරු සරුවත්න තමයි ඒගොල්ලෝ මේක දැක්ක කියාගන්න බැරි. ඒක තමයි වෙනස පසේ බුද්ධ සහ සම්මා සම්බුද්ධ අතර වෙනස. පසේ බුද්ධ ඥානන්දට යන්න පුළුවන් කියන්නේ. එතකොට සම්මා සම්බුද්ධ කියලා කියන යන්නත් පුළුවන් කියන්න පුළුවන්. ඒක මහ ලොකු වෙනසක් නෙවෙයි. පහනක් පත්තු කළ කුසලකින් වහලා තියන්නත් පුළුවන්. කණුවක් උඩ උඩට දාන්නත් පුළුවන්. කුසලකින් වහලා තිබ්බොත් බඩක් වෙන. උඩ තිබ්බොත් විශාල ප්‍රදේශයක ආලෝකයක් හම්බෙනවා. ඒ වගේ ප්‍රකාශ විය යුතුම නැහැ. ප්‍රකාශ ශක්තිය වෙන එකක් වැඩේ වෙන එක වෙන එකක්. උපේක්ෂා වගේ දේවල් වලදී ශුන්‍යතාව වගේ දේවල් වලදී නිවන වගේ දේවල් වලදී වචනපතේ ඉක්මවනවා. ව්‍යාකරණපතේ ඉක්මවනවා. ව්‍යාකරණ කියන්නේ බොහොම සීමිත මේ අදහස් වගේ කාමයේ ප්‍රකාශ කරන්න විතරමයි භාෂාව තියෙන්නේ. කවදාකවත් නෛර්යානිකත්වයක් භාෂාවට දාන්න බෑ. ඒක ඒ ඉන්නේ සුපේ. සමහරවිට මේකට සාපේක්ෂව තමයි අරක පෙන්නලා තියෙන්නේ. විලායන් නිසා අපි මේ ටිකක් ඇක්සලරේට් කරන්නේ නෑ. නිරෝධ සමාපත්තිය සම්බන්ධව රාතුන් වහන්සේ කෙනෙකුගෙන් විඥානයේ පවතින ක්‍රමසු තත්ත්වයකට. නිරෝධ සමාපත්තිය සම්බන්ධ රාතනාංශිකේ හුස්ම නොගන්නේ නම් ඔක්සිජන් නොමැතිව ජීවත් වන්නේ කෙසේද? ත්‍රිහෙතුක ප්‍රතිසන්දි අනුකමක්. මේවා තන්නේ කර සුද්ධ මූල ධර්ම ප්‍රශ්න. මේ භාවනා යෝගාවචර විසින් කිට්ටු කරගත යුතු නැති ප්‍රශ්න. කිට්ටු කරුවොත් ජීවිතයකට ඉවර කරන්න බෑ. නිසා mind your own business විතරයි කිලින් කියන දෙන්නේ. නමුත් මම ආපු නිසා මට මගේ දැනුම බොහොම සීමිතයි. මට කියන්න තියෙන්නේ නිරෝධ සමාපත්තිය සම්බන්ධ රහතන්වාසගේ විඥානය අපිට තේරුම් ගන්න පුළුවන් ආශ්‍රද ප්‍රසාද දෙක හොඳට පටවියාපෝ තේජෝ වශයෙන් බල්ල ඔක්කොම ගෙවන් කරලා මොනවාක්වත් අහු වෙන තැනට ගියාම නැති තැනට ගියාම එතකොට රූප ධර්ම පිළිබඳ පවතින විඥානය කොහොමද අවකාශයේ හිත තියෙන්නේ නෝ රූප ධර්ම ගෙවන් කරලා ඊට පස්සේ සැප දුක දෙක හරහා ගිහිලා අදුක්කම සුඛයට ගියාට පස්සේ ඒ සාපේක්ෂව හිතාගන්න පංචස්කන්ධයම නැතිච්චා මොකද වෙන්නේ අච්චට මෙච්චර මෙච්චර කොච්චරද කියන එක තමයි අපේ අඳින කරුණ මේක අත්දැකියක්ක් නේ. ඔක්කොටම බෑ. ආනපනිය ගෙව්වට පස්සේ මොකද වෙන්නේ? හිතට මොකද වෙන්නේ? හිතන්න ගියොත් ආය ආනපනිය. නමුත් ඒක අත්දකින්න පුළුවන් ප්‍රකාශ කරන්න බෑ. ඊට පස්සේ නිරෝධ සමාපත්තියට සම්වැදුණු රහතන් වහන්සේගේ හුස්ම නොගන්නේ නම් ඔක්සිජන් නැතුව ජීවත් වන්නේ කෙසේද? ඉතින් මේක කවුද කියන්නේ හුස්ම ගන්නව නොතේරෙනවද? නැත්නම් හුස්ම නොගන්නවද කියන එක නැත්නම් මේ සවිඥානික හුස්ම ගන්නවද අවිඥානික හුස්ම ගන්නවද සචේතනික හුස්ම ගන්නවද අචේතනික හුස්ම ගන්නවද මේවා අපිට මේ අනුන්ගේ දෙයක් අත්දකලා කියන්න බෑ Tamange දේ නම් තල වශයෙන් කියයි ඒක නිසා ජීවිතේ පටන් ගන්නකොට ඉස්සලාම පටන් අරගත්තේ නිර්වායු ජීවිතේ නිර්වායු ජීවී ක්‍රියාවලිය නිසා තමයි ලෝකෙට ඔක්සිජන් ආවේ ඊට පස්සේ වාතයෙන් හුස්ම ගන්න නිර්වාය කියලා නේද කියන්නේ. ඔක්සිජන් නැති. ඔක්සිජන් ඒකෙන් තමයි පටන් අරගන්නේ. ඒකේ හුඟක් කල් ගිහිලා තමයි නිර්වාය සත්තුන්ගේ ඇති ඔක්සිජන් ආවට පස්සේ ඒකට වෙච්ච ඇඩැප්ටේෂන් එකක් තමයි ඔක්සිජන් යනවා. ඒ නිසා අපි ආපස්සට යනකොට අපිට හිතා ගන්න බැරි දණක තේවෙනවා. සමහරවිට නිර්වාය ශෝෂණයක් වෙනවාද කියලා කොමෙන්ට් එක. මේක හිතා ගන්න බෑ. නමුත් පරිණාමය බලනකොට මේක එක විදිහක මේ ඩිකන්ස්ට්‍රක්ෂන් එකක්. අන්ලර්නින් ප්‍රොසෙස් එක ආයෙ හිටපු තැනදී යනවත් දන්නේ නැහැ. නැත්නම් වායු ශෝෂණයක් සිද්ධ වෙනවා මේ perception level එකේ නෑ. කොහොම අඩු මට්ටමක වෙනවාද කියලා කියන්නේ මධ්‍ය සුසුම්නාව විතරයි කියන වැඩ කරන්නේ. මේකට දෙන හැමත දෙන ලේ වලට දෙන මාස් වලට දෙන ඔක්සිජන් ඔක්කොම කපා හැරෙනවා. මධ්‍ය සුසුම්නාවේ ඌෂ්මය ජීවිත ඌෂ්ම කියන දෙක විතරයි ඉතුරු වෙන්නේ. අන්තිම අඩු ටික ඉතුරු වෙනවා. ඒ නිසා ඔක්සිජන් අඩුම භාවිතාවක් සිද්ධ වෙනවා. ඒක ඉතින් බොහෝ විට දැන් සාමාන්‍ය සයන්ටිෆිකලි කියන්නේ 95ක් ඩිස්ප්‍රූව් කරන 100%ම තමයි. ඕනම පුස්තකාලයක 105ක් පොත් අවුරුද්ද විසලක් පාරු කරන්නේ. 95ක් තියෙනවා නම් පුස්තකාල නඩත් වෙලා තියෙනවා. ඒ නිසා අර ට්‍රේසර්ස් වලට කියලා 1.0 0.1 වගේ දේවල් ගණන් කරන්න අමාරුයි. ඒ නිසා ඒ කියන්නේ මිතියට මාන්නෙට අහුවෙන්නේ නැති මට්ටමක වෙනවා ඇති. හේතුක ප්‍රසන්දිය අනුකමද්ද ආලෝභ දෝස මොහ කියන චේතනා තුලින් පට ගන්න ප්‍රතිසන්දියට හේතුක ප්‍රතිසන්දිය කියන්නේ. සමාජයේ අනිත් පැත්ත පෙන්වන්න බැරි වෙනවා. ඒක සාර්ථකයි. ඔය ජයග්‍රහී පින්මේදී ඔක්කොටමත් ඉක්මවලා ගිහලා ඊටත් වැඩිය පොඩ්ඩක් පයි. අපි එතන තමයි ඉන්නේ. අපි එතන තමයි ඉන්නේ. අපි කරන්නේ මේ එනවා ආයෙ ගෙදර යනවා ආයෙ අනා ගන්නවා ආයෙ රිට්‍රීට් එක කවද තියෙන කියලා බලනවා බුක් කරනවා ආයෙ ටිකක් ගිහිල්ලා අද නම් ෂෝ කියනවා ආයෙ අනා ගන්නවා. අම්මක මේ පුතත්ජනයා කියලා කියන්නේ වදින්න වටින මිනිහ. ඒ තරම්ම ලස්සනට මේ දෙක මාරු කරන නිසා ඒ නිසා පුතත්ජනෙක් එක්ක කතා කරනකොට කාදාකත් එපා වෙන්නේ නැහැ. එකම දේ ආනිපත දාලා ආයේ මේ කිව්ව බව මතකද මුල මැදට සම්බන්ධ නැහැ සමා අගට සම්බන්ධ නැහැ ඒ නිසා හරිම විචිත්‍රයි මේක කොක්ටේල් පාටි වගේ මහා දරයි කියලා එන්ටර්ටේන්මන්ට් එකක් තියෙන පුතජනකේ ආදන්නා කියලා බුදුරජාණන් ආදි බෝරේ එකම දේ කියන අනිච්චන් දුක්ඛ අනත්ත අනිච්චන් දුක්ඛ අනත්ත අනිච්චන් දුක්ඛ අනත්ත අනිච්චන් දුක්ඛ අනත්ත කිසි කෙනෙක් ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් හදන්න යන්නේ නැහැ ඒකත් එක මොකද පෙන්වන්න දෙන්නේ නැහැ පුත්තජනේ යති හොදෝද මඩේ දාන්න පප්පා. ආවෝ ඒකයි මං කියන්නේ ඒක දිහා දකින්න නම් ආයේ ටෙලිඩ්‍රාමා මොකක්වත් ඕනේ බලන්න පුළුවන් අනේ මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ භාගෙ දිනා වෙලා ඉන්නේ ඕකට කියලා. මේක දැක දැක දැන දැන අනා ගන්න හැටි. ඒකයි අර බයිලාවක් තියෙන්නේ මේ ලේසියටත් පාසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණ තියෙනවා නැත්නම් හදලා කියනවා. යෝගිනී මේ වැඩි හිටියෝ කතා කරනවා කිව්වා සම්පප්පලාව කියන ඕක තමයි. හොඳටම දන්න මේ වැඩි හොඳ නැහැ කියලා. කරනවා. කිරොල් පස්සේ අනාගත. අනාගතතර පස්සේ නිදහස කරනු කියන එක තමයි මුළු දවසේම කරන්නේ. නැත්නම් නිදහස කරනවා හදනවා. නිර්මාණශීලී කියන ඕක තමයි. ඒක ඕක තමයි රීසනින් කියලා. ඒකයි සයිකොලොජි උගන්න වෙනම සබ්ජෙක්ට් එකක්. මේ එක එකන තම තමන් කරන කැත වැඩ ටික එහෙමම කරනවා. කළා කවුරු ඇහුවට පස්සේ කිතුල් ගහට මොකද යකෝ ගිහී කියලා ඇහුවත් එහෙම කනකොල බලන්න ගියා. කොහෙද යකෝ කිතුල් ගහ හදනකොල? ඒකනේ ওই පහින්නේ. ඕක තමයි. සත්‍යජන ජීවිතය කියන්නේ ඕක තමයි. දැන් ඔය ගෙදර යන්නේ බරපතල වැඩ තියෙනවා කියලා හිතාන. ගිල ෆුල් ටෙන්ෂන් එකක් ආපු දවසේ ෆුල් ඩිසපොයින්ට් ආවා. හරි ෂවුත් තියාගෙන ආයෙම රිට්‍රීට් එකට. ඇවිල්ලා නෙවෙයි සැලසුම් කරන දැන් ගිහිල්ලා මේ වැඩේ කරන්න තියෙනවා මේ වැඩේ කරන්න තියෙනවා මේ වැඩේ කරන්න තියෙනවා. ඉතින් එන්න සැලසුම් ගහගෙන යනවා. ඊයේ තිබ්බ තිබ්බ දන කොල්ල බබත් එක දෙල්ලම තමයි අත ගහපු අත අහු වෙනවා කකුල ගහපම කකුල ඊට පස්සේ ඔන්න හිවලා ඇවිල්ලා කනකොට ඒ නිසනවනේ ඉන්න මිනිස්සේ ගන්න සිවුරු කරලා. ඉතින් හැමදාම ඇවිල්ලා අහනවා සාංශ සිවුරු හොදන්නේ නැද්ද? අලු සම්බන්ධ තියනවාද? බෝබදප්පට තියනවාද කියලා. ඉතින් මං ඕ උඹ රෑ ගෑණිත් එක්ක බුදියන්න ගම ඔබ දීලා කල්පනා කරන්නේ. උඹ සිවුරේ ඉන්නකම් ගෑණි ගැන කල්පනා කරා. දැන් ගෑණිත් එක්ක බුදිනකොට සිවුර ගැන කල්පනා කරනවා. ඕ ඔච්චර තමයි ජීවිතේ කියන්නේ. මෙන්න මොකක්ද අපි කරන්නේ කියනවා. විවේකයක් හම්බ වෙච්ච ගමන් අල්ලනවා. අනාගතේ අනේ වල කවදා විවේකයක් ලැබෙයිද කියලා ආය කල්පනා කරනවා. විවේකෙ වෙච්ච ගමන් කරන්නේ අරක සැලසුම් කරනවා මේක සැලසුම් කරනවා අර විවේකයට පුළුවන් තරම් කුණු දාගන්න. මෙතන gedara යන හිතේ ඒකට. ගියාට පස්සේ බලට සම්පූර්ණ වෙනස් ලෝකයක් තියෙන්නේ. චක්කී කවදා විවේකයක් හම්බෙන්නේ කියලා ආය සැලසුම් කරනවා. එහෙම නැත්නම් මේ වගේ සෙන්ටර් සංකරණ කොහෙන්ද සල්ලි අප්පා? නෝ කොහොමද නඩත්තු වෙන්නේ? නෑ ඔක්කොම නිවන් දක්කන ගේම වහන මැදස්තාවල කිසිම මේන්ටේන් එකක් කරගන්න බෑ මොකක්වත් නැහැ. ඉතින් මම හිතන ඇති කියලා මම කතා කර ඇති වෙන කාටද මොනවද කියන්න තියෙනවද මොකද අපි හෙට අපිට මොකද කියන්නේ හෙට ඔය ඒ වෙලාවේදී වැඩි මට වෙලා දෙන්න බෑ මුතු මට යන්න තියෙනවා දැන් කාටද බණින්න තියෙනවා අනේ ස්වාමීන් වහන්සේ හරි ෂෝක් යන තියෙනවා නම් ඒක කියලා ඉවර කරනවා දැන් හොඳයි සෑහෙන වැදගත් ප්‍රශ්නයක් ඔය නිවනේ නිවීම දේශනා කරනකොට හැමදාම මම කියලා ඥානංශයෙන් අහනවා පණ තිබ්බොත් කන තිබ්බොත් බණ කියන්න අන ලැබුණොත් මම බණ කියනවා කියලා කියනවා ඒ පණ තිබ්බොත් අපි කවුරුද දන්නේ මේ කී දෙනෙක් ලැබනවද දෙනකොට මැරලා ඉතිය. අන ලැබුණොත් කන තිබුණොත් පණ කියන්න පණ කියන. ඉතින් අපි දැන් මේ හම්බුන එකත් කවදාකවත් සැලසුම් කරුවා නම් මෙච්චර ලස්සන කරන්න පුළුවන්. නිකන් මල පිපෙන්නේ හරිම ලස්සන වෙලාවකට කුප්පණ්ඩ යන්නක කුප්පනවා කියන්නේ මොකද? කුප්පනවා කියන්නේ කී කියනවා. මල් පුප්පන්න එපා. මල බිපෙන්න හරි. ඒක සිද්ධ වෙන කුප්පන්නවා. කිසිම දෙයක් සැලසුම් කරන්න ඕනේ අපි කරන දේ හරිනම් ඒ ධර්මතාවය සිද්ධ වෙනවා. ඒක කිසි කෙනෙක් පුද්ගලික තීන්දුවක් හෝ විධායක බලයක් නෙමෙයි. ඒ සාමූහික ප්‍රයත්නයක්. ඒ නිසා මා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාගේ ප්‍රාර්ථනා එසේ මිෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා. ප්‍රාර්ථනා මොකක්ද කියලා ඔයගොල්ලෝ තනි තනියම නිදන්නේ. ඒක ඉෂ්ට වේවා. ඉච්චරයි මට කියන්නේ. නිවන් සැප ලැබේවා කියන්නේ මැරියන් කියන එක තමයි. මේ මොහොතේ මේ මොහොතේ නිවන් සුවේ කියලා. ඒ කියන්නේ දැන් දැන් මැරියන් කියන එක. සංකාරී නිවන් සැප ලැබේවා කියන්නේ බර බර බර බරපතල වැරදික් පටිලිය. නිවන් සැප ලැබේවා කිව්වනම් ඉතින් ගන්න ලොකු සුදු පාට බෝඩ් එකක ගැහුවනම් ඉවර තමයි. අපි වෙනස් කරන්න බලමු. ඒ කියන්නේ මැරෙන්න ඉස්සෙල්ලා නිවන් ලබන්නේ in this set life කියලා දාගන්න නැති. අපේ අපි ලොකු සංස අවුරුදු 96ක් ජීවත් වුණා. ඥානතම් සංස අවුරුදු 92යි. ලොකු සංස අවුරුදු 96යි. ඉතින් හැමදාම මේ ප්‍රතිනිධි දවසේ මට මතක නැහැ දවස් කල් ගියා බෝධි පූජාවක් තියෙන නිසා සංස කෙනා මට නම් එන්නත් බෑ මට කරදරයි කියලා. ඊට පස්සේ බෝධි පූජා කරලා ඔක්කොම කියනවා. අනේ ස්වාමීන් දීර්ඝායසය ගානේ මේ නමල මං විඳින දුක දන්නවා නම් තව අවුරුද්දක් දීලා මට මොන වදයක්ද කියලා. ඉතින් ඒ නිසා පණ තියෙනකන් ඉන්නම් කියන. එච්චර තමයි. නෑ ඥානනේ හේමනන්ද සාංශි ලොකු සාංශේ ඥානකම් සාංශේ 92යි ඊට පස්සේ 1992 නැතිවා මේ සාංශ නැතුනේ දැන් අවුරුදු 4කට 5කට ඉස්සලා ඊට පස්සේ මේ ශාන්තම හිතේ 96ක් හිටියා. වයරක වැඩ කරගෙන ඉන්නවා. ඒ වුණාට ඉතින් හරි ඒ කියන්නේ හරීම පිළිසිදුට ඕනේ හරීම පිළිවෙලට ඕනේ. ඉතින් වයසට ගියාට පස්සේ බෑනේ ඉතින් ඒ ශාන්තෙද මේ හරිනේ. ඉතින් හැමදාම බෝධි පූජා තියෙනවා. ඉතින් චරිතයේදී ඉතින් අපේ ලොකු ආම්ඳුරුනේ කියලා. ඉතින් බඩේ කියනවා මේ නමල දන්නවා අපි කියා බුරුමේ. අවුරුදු 105ක් ඒ ස්වාමීන් වහන්සේ. ඉතින් අපි වියට්නාම් එක ලංකාවේ මමයි ජර්මන් ආමතුමනි ෆ්‍රාන්ස් කාර්යයයි තායිලන්ත නෑ නේපාල් ජාතිකයි බුරුම කාර්යයයි ඔක්කොම එකතු වෙලා වන්දනා කරා. යන්තම් කතා කරතයි. මේ ඔක්කොමලා ভেජිටේරියන් කියලා. ඊට පස්සේ එතන හිටපු කීප දෙනෙක් ඒක on principle සිටියා. ආ බොහොම හොඳයි. බොහොම හොඳයි. ඊට පස්සේ ඉතින් හරි වැඩි වෙලා කතා කරගත්තා. වෙහෙසයි. ඊට පස්සේ ඔක්කොම අපි ගෝණේ ස්වාමීන් වහන්සේ දීර්ඝාසල වේවා කියලා ජීවන හැමදෝ පරිවර්තනය කළා. ජනතට hinaගිය. hinaගිලා කියනවා මං කොළු කාලේ කොච්චර සෙල්ලක්කාරකමට හිටියත් උනාට මේ අඩි 10 10 කාමරේ මේ පිළිවෙල ඉඳලා ඒ කියනකොට දැන් යන්න අමාරු. මේකේ එක චිත්තක්ෂණයක් කියලා කියන පුදුමාකාර දුකක් කිව්වා. ඔයගොල්ලෝ කියන්නේ නම් මුදිතාවෙන් තමයි. හැබැයි විඳින්නේ මම තමයි කිව්වා. ඊට පස්සේ අපි ගොයි තිබෙන මොනවද ප්‍රාර්ථනා නැහැ නේද? දෝෂයක් නැහැ. ඒ ප්‍රාර්ථනා කරන්ද නමුත් දෙපැත්තම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේකදී බැරි වෙලා හරි ලැබුණොත් පොට්ටේ තව හම්බ වෙනවා කියන කියන ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ නැහැ. මේකට සබය වෙන දෙයක් නැහැ. ලැබුණොත් මොකද වෙන්නේ? ජීවිතය කියලා කියන්නේ මේ දිගට යනවයි කියලා කියන්නේ සර්වඥාන්සේ ජීවත් වෙන කාලේ වැඩි වෙලිතුලට කියනවා මේ කියන්නේ ගියා. දවසක් සර්වඥාන්සේට කිවිසුමක් කරනවා. එතකොට මහා ප්‍රජාපති ගෝත්‍රයේ ඉස්සරහා ඉඳලා අයිබෝ වේවා කියලා කියනවා. ලංකාවේ නම් පොඩියෙකුට කිවිසක් ගියාම අම්මා අයිබෝන් කියලා කියනවනේ. මේ චාරිත්‍රය. රොචනාචික පාඩ කියනවා ප්‍රජා ගෝතමී ඕක නෙවෙයි ආර්ය විවහාරය කියලා. සරුවචනසේ දීර්ඝායස විවාහ කියන කියන්නේ මේක ගිහි විවාහයක් ඒක ගැලපෙන්නේ නැහැ කියලා. උඹට කරන්න තියෙන්නේ මෙච්චරයි. වික්ෂු වික්ෂුණීන් අතර සාමයේ පැවතිවා කියලා ප්‍රාර්ථනා කරා. ඒක තමයි මගේ ආශිර්වාදය. බලන්න කොච්චරක් කියේද. ශාසනයේ පැවැත්ම තමයි බුදුන්ගේ පැවැත්ම. එනිසා අපි නිතර ප්‍රාර්ථනා කරනෝනේ අපි අතර එකම අම්මගේ දරුවෝ. එකම කිරි වතුරයි වගේ. අපි අතර සමගිය තියෙනවා. සමක් ගානන් තපෝසුකෝ. ඒක තමයි ආවුසේ. එහෙම නැතු අපි අතර නයි පොළොංග වගේ නිතරම කන්‍යම් මරණ්‍යම් කොටඥම් කියලාගෙන ඉඳගෙන ගනවා. මේ දීර්ඝායස වේවා කියලා කිව්වට අර කන්‍යම් මරණ්‍යම් එක තමයි මෙහෙට එන්නේ. දීර්ඝායස නෙමෙයි. ඉතින් නිතරම බලන අපි අතර මොන මොන අඩුපාඩුකම් තිබුණත් අපි එකම අම්මගේ දරුවෝ වගේ එකම බත්තරිය බත් කාලා එකම ගිම වාඩිලා භාවනා කරපු පිරිසක් වශයෙන් ඔක්කොම මේ වාද විවාදාත්මක කළා දාලා අපි සියල්ලම මේ සතිය වර්ණ පැත්තට විපස්සනා පැත්තට යනවා නේ කියන හැඟීමෙන් හිටනනම් මම නාප වුණා වම්මකෝ ඒකෙච්චර ප්‍රශ්නයක් නැහැ දීර්ඝාසල නැතු මැල්ල ගියත් ප්‍රශ්නයක් නැහැ මොකද අපි අර ඒ සාමූහික ප්‍රයත්නේ කියනවා ඒක නිසා යම් තැනක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඔක්කොම සමග වෙලා එකතු වුණා නම් එතන බුදුහමෝ පහළ. ඕනම තැනක බුදුහමෝ පහළ. ඒ නිසා අපි හැම කෙනෙකුටම කළ යහක්ක් තියෙනවා. අපේ ඊටිපන්දම් පත්තු කරගන්න. එතකොට ආලෝකයක් ඒක නිසා අපි අනුන්ගෙන් අප කරලා පැමිණෙන ඒ අනුපරසු ගොරෝසු ගති තිබුණට පුළුවන්තරම් ඉවසගන්න. නිලගෙඩියක් කන කෙනෙක් වගේ. අංගිරිත හාවට නෛර්යානිකත්වයේ සලකලා සාසනයේ සලකලා පළකොඩලි සමතලා කරගෙන සමගි වෙනවන පුංචි උනාලා කමන්නේ ගෲප් එක. ලෝකෙටම ආදර්ශයක් කරනවා මෙච්චර නයිපොලොංගෝගේ කකා කොට වැටෙන ලෝකෙක අපි සුළු පිරිසක්. මේ බොහෝම සරල මේ මධ්‍යස්ථ ජීවිතයක් ගත කරන ගමන් නිතරම hina වෙලා නිතරම සතුටින් ගත කරනවා. එසේම වේවා එසේම වේවා ප්‍රශ්නයි. එමුනා අපි පුරුදු පරිදි එත්තවතාජාදි ගාථා සජ්ජහනා කිරීමෙන් මේ අපි අතින් කියවිච්ච නම් සහිත සියලු දෙනාම යම් හේතුවක් නිසා නම් කිය ගන්න බැරි වුණත් මේකට මුළු අදිම උදව් උපකාර කර දෝතිම උදව් උපකාර කර පෙනීන පෙනීන ආ වූ යම් තාක් සත් කොටසක් උපිල කොටසක් කියන සියලු දෙනාටම අපි මේ උදිතා ප්‍රමුඛ අනුමේ අනුමෝදනා ශීර්ෂයෙන් අපි කරන මේ පින් අත්පත් වේවා. මේ ශීල් දනා මේ ප්‍රමෝදයටපත් වෙලා තම තමන්ගේ තේ සැප සාදා ගන්න අතර අපි ශාසන වෙනුවෙන් ඉස්සරහට කරන තියෙන වැඩවලටත් මේ ආකාරයටම අනුග්‍රහ කරත්වා කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම සීලම ඥාති මේ පින් අනුමෝදන් වෙත්වා. ඒත් අන්නත් විශාල ලාභයක් මේක. අපි මේ වෙලාව ජීවත් කරන එක. ඒ නිසා මේ පිනට සාදු කියන්න පින් පහර වේවා හිත් පහර වේවා කියලා අපි ඉල්ලා සිටිනවා. අප අපටත් මේ පින නිසා බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් පැමිණවල වදාළ ඒ සාහන් සුන්දර නිවන ළඟ ළඟ නැවත නැවතත් ඍජු ලෙස වසීපත් කිමින් ලඟ වෙන්නම මේ පිනේ කාන්තින් හේතු වේවා කියන ප්‍රාර්ථනා පිටවගෙන අපි සම්ප්‍රදාන කුලීතාවතා ආදී ගාථා සජ්ජානා කිරීමේ පින් පැමිණීමට පෙළඹෙමු.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 පොත් කීපයක් අපි මේ කීර්ති මාත්‍යගේ වෙලාවේදී මම අතර දුන්නයි මාත් දැම්මට නැවත බාර දුන්නා. ඉතින් මේක බොහොම සීමිත පිටපත් ගන්නක් තියෙන්නේ. ඒ වගේම මිශ්‍රණවන් යාචු ගහපු ඔක්කොම පොතුත් මෙතන නැහැ. ඉතින් ඒ නිසා අපි කතා කරනකොට හිතුවේ මේකේ සම්පූර්ණ සෙට් එකක් හදලා ලංකාරාමේ එකකුයි මේ කටුබ පන්සලේ එකකුයි තිබ්බනම් කාට හරි ඇවිල්ලා ටෙප කරන්න පුළුවන්. ඊටු අමතර පිළිපත් පිරිසත් බෙදලා පුද්ගලිකයි කියන්නේ පුළු පුළුවන් විදිහට හදා බෙදා ගන්න එකයි කරන්න තියෙන්නේ. එතකොට මේ බොහෝ පොත් දැනට soft copy එක e copy එක තියෙනවා. ළඟදී මම හිතන්නේ ඔය වෙබ්සයිට් එක පටන් ගත්තාම ඒකට යන්න පුළුවන්. ඊට අමතරව මාධ්‍යන පොත් ටිකක් තියෙනවා මම ඒ ටිකත් විතරම දානවා. ඊට අමතරව එහි අර මේ අරිකුපාසු මහත්තයෙක් ඉන්නවා මේ CDs 6000ක් ගන්න. රුවන්වැලි සායගාව බෙදලා ඔක්කොටම විසක් එකට ආවා. ඒකල මටත් උගයක් ගෙනත් දුන්නා. බුදුම හිතනවා මොකද මේ සීඩී එකක් බර්න් කරනවා කිව්වහම ඒක පොඩි වැඩක් නෙවෙයි. ඉතින් එනකොට මේ මයිගේ අතට දුන්නා කීපයක් ඒකම කියනවා මේ ඒකේ තියෙනවා මේ මේ පොත් 10ක PDF ෆයිල් තියෙනවා. ඉතින් කටුකුරු ඥානන් සෝංශගේ මේ ඒකට ඇක්සස් තියෙනවා. ත්‍රිපිටක පොත් පාලි සිංහල ඉංග්‍රීසි ඔක්කොම මේකෙන් ගන්න පුළුවන්. මේ ඒ නිසා මේකත් සමහර වෙලාවට මේ කැමති කෙනෙකුට මේකෙන් කොපි හදලා ගන්න පුළුවන් හොඳ නම් ඊට අමතරව හෙට දාන දෙන සරත් මහත්තයා ඇවිල්ලා දීලා ගියා ත්‍රිපිටකයේ PDF එක අර ආතාපි ඕගනයිසේෂන් එක ගහන එක ඉතින් කවුරු හරි අතරම ත්‍රිපිටකය කියවන නම් හොඳ මේක තමයි hard copy එක ඒක සාමාන්‍ය මුළු සෙට් එකම දරුවල් 45000 දුමුද වෙනවා මෙහෙට ගේන්න ගියාම මෙල්බන් පන්සලට ගේන්න ගිහිල්ලා මොන්නේ මොකද්ද කම්පැනි කියලා 1 ලක්ෂ ගණනක් කරන් තියෙනවා නැව් ගුලි විතරක් ඊට පස්සේ ප්‍රශ්න කරලා තියෙන ප්‍රශ්න වලට කිව්වලු ප්‍රශ්න කරන එකනත් එක නෙමෙයි අපි ගණන් කරන ඒ ගණන් අසක් කළ ඉවරයි කියලා බර ගණන් කරන් තියෙනවා මේ ෂිප්මන්ට් එකට. ඉතින් ඒක අර PDF එකේ ගන්න පුළුවන්. ඔය ඒකෙත් පිටපත් කීපයක් මට දීලා ගියා මම කැමති නම් කැමති කෙනෙකුට ඒක දෙන්න පුළුවන්. හැබැයි කිසි අර සීරියස්ලි කියවන කෙනෙකුට තමයි අවශ්‍ය වෙන්නේ. බුද්ධජාතිය තමයි. ඒක තියෙනවා මේ පැත්තේ පාලි මේ පැත්තේ සිංහල. ඒක තමයි ලෝකෙට හොඳ මේක. කතා කරන දෙයක් නෑ. ඈ ඒ කියන්නේ ඒක කියන සෙන්සි මේ වගේ වැඩකට එහෙම මේ මේ බજારකේ භාෂාවෙන් කතා කරලා බෑනේ. මේ භාෂාවත් මේ මට්ටමට එන්න ඕනේ. නමුත් ඒ ඡායන සේවයක් කළ මාත් ඒක හරියට චෝදනා කර කර හිටියා. දැන් බලන්න ගියාම කිසිම එකක නෑ ඒ වගේ අංග සම්පූර්ණ පරිවර්තනය. ඒකත් පිටපත් කීපයක් දෙන්න පුළුවන්. ඒකට මේ ටික ඒ විදිහට මේ රණ්ඩු සල්වර් කරන්නේ නැතුව හදා බෙදා ගන්න කියන එක තමයි කියන්නේ. අමතර ලාභයකට සලකනවා. දැන් ඒක තමයි ඒක හොඳයි මොකද ඇත්තටම මේ අනික් නගර වල සරකුවාට අපි හරියට අව탁සීරු කරන කැම්පරාව. ඒක සරේ මං ගියේ මේ ගියාට පස්සේ එනකොටම ඒ කට්ටිය කිව්වා ස්වාමීන් වහන්සේ ඉතින් අපි බල බල වටේ ඇවිදි කියලා. කැමරේ ඇවිල්ලිම නෑ ඒක ඉතින් මේ මොකක්ද මේ භූමි දෝෂයක්. ඇත්තම වෙලා තියෙන හැබැයි ඉතින් කැම්බර වලට මෙච්චර මෙහෙට දුර නෑනේ. ඒක නිසා ඒකෙන් අපිට යැපෙන්න පුළුවන්. ඒක නිසා මේ විදිහට කාටත් වගේ බෙදෙන තැන් වලට කිසිම කෙනෙක් ආයතන වලට දුන්නා නම් හැබැයි වෙලා තියෙන ආයතන වලට දාලා පුස්තකාලේ දාලා දොර වහලා දූලි කාලයක නෙවෙයි. ඒක නිසා මේ මේ ඒක දන්නවනම් මේ පොත් තියෙන කියලා ගිහිලා තමන්ට ගන්න පුළුවන් තැනක පොතේ තියෙන එකයි මම මේ අදහස් කරන්නේ. මේ මේ පොත ඒ කියන්නේ අර මේ මේ English Live itself කියන එක මේක තියෙන vipassana.com කියන වෙබ්සයිට් එකේ. ඒක UK වලින් කරන්නේ. ඒකේ තියෙන ඉංග්‍රීසි පොත් 6ක් මම ලියපුවා. ඒකට ගියාම ඒකෙම ගන්න පුළුවන්. හැබැයි ඒකේ ඉස්සල්ලාම කියවන්න රෙකමන්ඩ් කරන්නේ මේක. මේකේ තියෙන්නේ සත්‍යපට්ඨාන සූත්‍රය. මෙල්බන් වල ලංකාවෙන් ඇවිල්ලා ලංකාවේ දෙමාපියන් ඉපදිච්ච දරුවෝ යුනිවර්සිටි ගියා ඒක. කරපු ටෝක්ස් එකක් මේක තියෙන්නේ. ඉතින් මේක නිකන් හොඳ ඇති. මොකද ජර්මන් භාෂාවට දාලා තියෙනවා, රෂියන් භාෂාවට දාලා තියෙනවා, සිංහලටත් දානවා මේ දවස්වල. ඒ නිසා මේක රෙකමන්ඩ් කරත හැකි ඒක මේ <clears throat> ඔය ලින්ක්ස් වල නැහැ. ඒක තියෙන්නේ www.vipassana.com. ඒක කියලා meditation ධම්මජීව කියලා යනකොට ඒක තියෙනවා බන්ත ගුණරත්නගේ තියෙනවා, බ්‍රහ්මන් සාම්සුරන්ගේ තියෙනවා, උගදෙනගේ. මේ e-books කියනවා. ඒකවත් මේ මෙහි ඉඳදී රිට්‍රීට් වල ඉඳදී කතා කරනකොට හෝ පොත් කියනකොට මම කැමති නෑ. මොකද ගෙදර ගියාට පස්සේ තමයි තියෙන විවේක වෙලාවට ඒක පාවිච්චි කරන්නේ. දිනුවත් නැහැ. මෙල්බන් වල සම හැම සෙන්සුවාරයකම පැයකමාරකට කනෙක් වෙනවා. ඒක කාටද ඒක දැන් ඔය සවන් ෆ්‍රැන්සිස් ඉස්ස කැන්බරා වලින් කරනවා. ඒකට කනෙක්ට් කරනවා ලෝකේ ඉන්න හැම වෙලාවෙම. හැම කෙනා. හැබැයි ඒක Skype එක නිසා මට කනෙක් වෙන්න බෑ. මම කලාතුරකින් ඒකට නිකන් කරන මට ඉන්ටර්වයුව කරන වෙලාවක් තියෙන්නේ. නමුත් මේ අර ටෙලිෆෝන් කන්වර්සේෂන් එක ටිකක් එක්ස්පෙන්සිව්. හැබැයි මේ වගේ ගෲප් එකක් අපි මීටර්ලත් එකතු වෙනවා. මෙල්බර්න්ත් එකතු වෙනවා. ඊට පස්සේ මේ දවස්වල යන්නේ උදාන ගාතාව, උදාන පාළියෙන් ගාතාව සාකච්ඡා කරලා ඊට පස්සේ යනවා ඕපන් ඩිස්කෂන් එකට. ඉතින් පැයකමාරි මේගොල්ලෝ එහෙම ප්‍රශ්න අහනවා, මෙහෙම උත්තර දෙනවා, එහෙම එහෙම කරනවා. වෙලා තියෙන්නේ මම මේ මේ ඇවිදින්න පටන් ගත්තට පස්සේ අර කාර රෙගියුලරිටි එක නැහැ. හැම කෙනෙකු සුරදාම නැහැ. ඉතින් ඒකෙදි උගව දෙනගේ අදහසක් තිබුණා. මම ඉස්සලම සිග්නලින් මට ආවේ ඒක ගෲප් ඩිස්කෂන් එකක් කරතේ. පැහැදිලිවම මෙල්බන් වලින් කෝස් දෙකක් දෙන්න පුළුවන්. මට ඒකයි මෙහෙට එකයි. එතකොට ඒක ගෲප් ඩිස්කෂන් එකට යනවා. ඉස්සරහට මේ ලක්කිත හමුදුරු ගෙරුවේ ඒක වැඩ පිළිවෙලක් අර ඩිස්කෂන් එකක් රේඩියෝ හරහා යන්නේ රේඩියෝ වේග එකෙන් ටෙලිෆෝන් එකෙන් ප්‍රශ්න අහන්න පුළුවන් රේඩියෝ එක දාගත්තම අහන්න පුළුවන් අන්නේ මම හිතන ඉස්සරහට ඔය තව ගොඩක් ක්‍රම එයි ඉතින් ඒක කරතයි නැත්නම් ඊමේල් කරන එකයි කියන්නේ ඒක ඇත්තට මගේ ප්‍රශ්නේ කතා දාන්නේ මොකද මම දන්නේ ඒක ටෙක්නෝ ඒ කියන්නේ ඒ software දන්න කට්ටිය ඒ කට්ටියට ඒක ඇත්තට ප්‍රශ්නයක් මේගොල්ලෝ දන්නවා මේ conference calls කියලා දෙයක් තියෙනවා නැත්නම් group discussion group discussion කියන්නේ practice තුනක් විතරයි. conference call එකට වෙනම line එක මේ activate කරව ගන්න ඕනේ. ඊට පස්සේ ඒ කටියට පුළුවන් එක තැනක ඉඳලා ඕන තැනකට connect කරන්න. එතනත් group එකක් ඉන්න පුළුවන්. ඒ උදේ 7:00 ඉඳලා 9 වෙනකම්. එතකොට මෙල්බන් ටයිම් එක වැටෙන්නේ 12 ඉඳලා 1:00 වෙනකම්. ටයිම් ඇඩ්ජස්ට්මන්ට් එකට ගියොත් 1 ඉඳලා 2:00 වෙනකම්. එතකොට තමයි ලේසි. ඒක ලියලා අපිට දීලා තියෙන්නේ මේ ස්පීකර් ෆෝන් එකක්. ඒක මේ ටර්මිනල් එක කියන්නේ ස්පීකර් ෆෝන් එකට ගහපම එතන තියෙන්නේ මේ මයික්‍රොස්කෝප් තුනක් විතරයි. કોઈ පැත්තෙන් කතා කරත් ඒකතු වෙනවා. ආරකේ ස්පීකර් එකෙන් ශබ්ද එන්නේ. ෆෝන් එකක් නෙමෙයි. ඉතින් ඒ උපකරණ අපිට අරන් දීලා තියෙනවා. ඒ පැත්තේ ඉන්වෙස්ට් කරන දෙයක් නෑ. මෙහි තියෙන්නේ ෆෝන් එකකින් එන එක ඇම්ප්ලිෆයි වෙනවා. ඒක වෙලා තියෙන ටයිමින් ටයිමින් එක ඊට පස්සේ එහෙම වෙනකොට මම සමාජලාට නෑ මං ඉස්සර හැමතැනම ගියාම හතමාට ගිහිල්ලා මොන හරි දෙන ටෝක් එකක් කීකෙන් දෙන්න බලන්න. නමුත් හැමතැනම කනෙක්ෂන් එකක් ගන්න. කනෙක්ෂන් එක කලින් හොඳට ස්ටැබ්ලිෂ් වෙලා හිටියොත් විතරයි ඒ මීටර්ගල එකත් සමානට බලකට කාලා වගේ චරචර ගන්නවා ප්‍රශ්න හිටියොත්. නමුත් ඒව නැත්තම් ලේසියට තමයි මේ ඊමේල් කරන්නේ. ඊමේල් කරනකොට මම කියව පුළුවන් තරම් කෙටියෙන් ලියන්න ස්ක්‍රීන් එක දෙක තුනක් යන එක තිබුණොත් මම අමතක කරලා යනවා. මට බෑ මොකද දැන් ගියාට පස්සේ තියෙන දැන් උන තුන හතරක්. ඉතින් ඒකට අර කෙටි එකක් නම් මට කිය හැකියි. මුදේ සානිතක මට මේ අඳුන්ලා දෙන්න උත්සාහ කරන්න නැත්නම් වැඩක් නෑ මට මගේ මෙමරි එකේ මොකක්වත් නැහැ. මමට ගෑණියද පිළිමේද කියලාවත් මම දන්නේ නැහැ. හැබැයි මට පොයින්ට් එක ලීලෙවල තියෙනවනම් ඒකෙන් අඳුරගතයි. එහෙම නැත්නම් ෆොටෝ එකක් එවන්න. හැබැයි ඒත් ඉතින් වැඩක් නැහැ ඉතින්. මේකට දැම්මට තව දෙන්නයි කියලා මං ඉස්සර අඩු ගන්න කෙල්ලෝ ටික අඳුර ගන්න පත කරලා. දැන් ඒකත් නැහැ. ඒ මං කියන්නේ අඳුර ගන්න ඕනේ නම් ඒකයි කරන්න තියෙන්නේ. ඒ වුණත් මේ අර තොගීට සලකනකොට දැන් සිල්වර් බිස්නස් කර කර ඉන්න වෙලාවක්. යන්නේ තොග බිස්නස් වල තමයි. හෝල්සේල් වල යන්නකෝ. නෑ අද ඇවිල්ලා තිබුණ මේ ඉන group එකට ඔක්කොටම website එක. ඉතින් හැම කෙනාගම දැන් යෝජනා යනවා spelling mistakes යමීතු කොටස් ඔක්කොම යනවා. ඔව් හොඳට කරලා තියෙනවා. ඉතින් මේ එහෙම වෙලා ළඟදීම මම හිතන්නේ ඔක්කොටම කෙදී ඉතින් www.nissaranlk දැන් උනත් ඕන කෙනෙකුට ඉතින් යන්න පුළුවන්. නමුත් තාම අපි ඩික්ලෙයාර් කරලා නැහැ. මොකද ඒකේ මේ හැබැයි software engineering දන්න බණ භාවනා කරන කට්ටිය ඒ කියවලා suggestions දානවනම් හැබැයි ඕන වෙලාවක කරද හැකියි. ඒකට අපිට සෑහෙන මේ full proof system එකකට යන්න පුළුවන්. ඒකත් පුළුවන් නමුත් දැනට මම බැලුවේ වෙබ්සයිට් එකෙන් ෆැසිලිටේට් කරන්නේ අපි කොන්ෆරන්ස් එකේදී අපි කිව්වේ නිස්සන්න වලට එන්න හදන කෙනෙකුට රිට්‍රීට් කවදද තියෙන්නේ කොහොමද එන්නේ මොනවද දැනගන්න ඕන කියන එක තමයි ෆයිනල් එක තමයි මේන් ටීම් එක. හැබැයි තියෙනවා මේ බන තියෙනවා. කන්ට්‍රිබියුට් කරන හැටි තියෙනවා. ඔක්කොම තියෙන ඒවා නෙමෙයි highlight. highlight වෙන්නේ ලෝකේ කොහේ හරි ඉඳලා නිස්සන්න වලට එන්න ඕනේ නම් information එක. ඒක තමයි මේන් ටීම් එක. එන්නේ ඉස්සෙල්ලා වෙබ්සයිට් එක බලන්න පුළුවන් කවදාද රීච් එක තියෙන්නේ දවස් කීයකටද ඔක්කොම දැනගන්න පුළුවන් ඒකට එන්න ඕන කමක් නැහැ ඒකට නමුත් ඊට පස්සේ දැන් ඒ දවසක අපොයින්ට්මන්ට් එක දාන්න එන්න හදනවනේ ඉතින් මොනවද ගේන්න ඕනේ මොකද්ද මැප් එක ඒක ටික ඔක්කොම වෙබ්සයිට් එකෙම යන්න පුළුවන් නැත්නම් දැන් කෝල් එකක් දීලා කෝල් එක දුන්න නැත්නම් ඩිසපොයින්ට් වෙනවා නැත්නම් ඊමේල් අරින්න ඕනේ ඉතින් වෙබ්සයිට් එකට ගියාම ඔක්කොම මේ වෙබ් මාස්ටර් එකකින් ඔක්කොම ප්‍රොසෙස් වෙනවා ලොකු භාෂාවක් වෙයි කියලා මම හිතනවා විනිපෙග්. ඒ කියන්නේ කොන්ෆරන්ස් කරන්න වෙලා තියෙන channel. එතකොට මේක නම් දෙන්න වටින්නේ නේද ලංකාවේ වීසා ගන්න. මේ ඇවිල්ලා මෙහෙන් වීසා දෙන එක හරියට නෑ. කාගේ ළඟ තියෙන්නේ ඇත්තටම රාජිකා ළඟ සෑහෙන කොටසක් තියෙනවා. ඉතින් ඒකද මේ පඳුල්ලක් පඳුල්ලන්න වෙන්නේ ලංකාට පඳුල්ලකුවම වැඩි කරගත්තා. නෑ සලකන්න බයින්නවා නෑ ඈත බයතේ නම් මිනිස්සයා ඉතින් ඉල්ලීමක් කරුවා ඒක නිසා ඉතින් පුළුවන් විදිහට සලකන එකයි තියෙන්නේ. මයි බෑග් එක මොනවා කරන්නේ ගේන තිබුණා ඒ නිසා මං කෙරුවේ ඒක පොත් ටිකක් දාගෙන ආවා. මේ ඒක හිතුවටදී ප්‍රයෝජන වුණා මං හිතුවේ ඔක්කොම දැනට පබ්ලිෂ් කළ දෙන්න හැම කෙනෙකුම ඇති කියලා. නමුත් හાર્ඩ් කොපි එක හරි වටිනවා කොච්චර කරත් ඔය සොෆ්ට් එකට වැඩිය ළඟ තියෙනකොට ලේසි. හොඳයි දැන් 11ට කාලයි. ඒ නිසා අපි ඉවර කරමු. සුවපත්ත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදී තබ්බං කමාමි කමිතබ්බං සුවපත්ත්වා සුවපත්ත්වා කමාම් කමිතබ්බං සුවපත්ත්වා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු අන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සුඛී වූ සුපත්ත්‍වා සුඛ